අද අපිට ප්‍රශ්න ගොඩාක් ලැබිලා තියෙනවා. මොකද අපි විශේෂ දේශනාවක් අසමි ආනාපාන සති භාවනාව ගැන වැඩි විස්තරයක් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි බලමු ඒකට අයිඩා කාලේ තියෙන අවස්ථාව ගැන මේ සුළු ප්‍රශ්න වශයෙන් හුඟක් ඒවලා තියෙන නිසා අපි ටිකක් පුළුවන් තරමක් ගන්න බලමු. අපි කොයිතරම් බණ ඇසුවත් සතිය පිහිටන්නේ නැත්තේ ඇයි? සතිය පිහිටීමට කල යුතු කරුණ කුමක්ද? දැන් අපි උදේ වගේ විග්‍රහ කළේ ওই ටිකමයි. බණ ඇහුවට හරියන්නේ නැහැ. අහපු දෙයට අනුකූලව හිත කය වචනේ පිහිටවලා කටයුතු කරන හැටි අපි දැන් විග්‍රහ කළා. තමා තුළ රාගයේ, ద్వේෂයේ, මෝහයේ නැගෙනවද? පළමුව නැගෙන්න බලන්න ඕනේ ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ. ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ අනුව මා ළඟ ලැබෙනවාද කියලා තමාගෙහි මනා 100කින් ඉඳලා තමා කරන කියන හිතන දේවල් පිළිබඳව අවධානයෙන් ඉඳලා ඒ තුලින් තේරුම් ගන්න ඕනේ. මේක පුංචි ළමයෙකුට කරන්න පුළුවන් දෙයක්. මේකට 아무තු ඉගෙනීමක් අවශ්‍ය නැහැ. ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. ඒ වගේ දෙයක් ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගත් අයට කියලා මේ බාධකයක්වත් නැහැ, නොගත් අයට කියලා බාධකයක්වත් නැහැ. ඒ දෙගොල්ලන්ට මේ කරගන්න පුළුවන්. එයා තමා කරන කියන දේවල් දැන් අපි බලමු පුංචි ළමයෙක් නමුත් වෙලක් වෙලාවකට මොනවා හරි වැඩක් කරන්න කියලා ළමයා වර විට බලනවා හොරෙන් ඒ වැඩේ කරන්නේ. කවුරුත් දකීද? එහෙම නැත්නම් අම්මා තාත්තා එහෙම එයිද? එහෙම බලලා ඉනා වැඩ කරන සිරිතක් තියෙනවා. ඒ ළමයා හොඳටම දන්නවා නරක වැඩක් හින්දානේ ඒ මේ අම්මා තාත්තා ඉද කියලා ආව ගහනවා මේ වැඩේ නරකින්ද ගහනවා වයින්නවා ඒක ඉඳන් හොරෙන් වැඩේ කරනවා. ඉතින් මේ පුංචි ළමයාට තේරෙනවා. නමුත් ඒ ළමයා ඒක වරද වරද හැටියට දැකලා අත්තරගත යුතු දෙයක් කියලා ඒ තේරුම් ගැනීමේ නුවණ නැති නිසා. එයා අනුන්ට හොරෙන් හරි ඒක කරන්න බලනවා. ඒක තමයි කිව්ව කාටවත් කවුරුවත් හිතවන්න බැහැ. තමාම තේරුම් ගන්න ඕනේ වරද වරද හැටියට දැකලා අත්තර ගැනීම මටම යහපතක් වෙනවා කියලා තේරුම් අරගෙන. එහෙම කරගත්තොත් මේකට කවුරුවත් ඇඟිලි ගහ හින්න ඕනේ නැහැ තමන්ගේ වැඩ ගැන. තමන්ම තේරුම් ගන්න ඕනේ. බුදුදහම කියන්නේ තමන්ට නිදහස් චින්තනයේ තුලින් නිවන් මඟ හරහා යන ගමනක්. මේකට ඉගෙන ගන්නතර බෑ. ඉගෙන ගන්නවා කියන එක වෙන මාංශයක්. දැනගත්තා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තුන් ලෝකේ ඉගෙන සියලු ලෝකේ දැන ගැනීම. ඊට පස්සේ එනවා තීරණය. මේ ලෝකේ හදගත්ත හැම දෙයක්ම විපරිණාමයටපත් වෙලා යනවා, වැනසිලා යනවා. මට හොඳයි කියලා අල්ලගන්න හැඳින්ද බැඳින්ද එකක්වත් වටිනා දෙයක් මේ තුල නැහැ. කවදා හරි මේ අතුරු කරන තාක්කල් රාගගිනි, දේශගිනි, මෝහගිනි ආදී නානාකාර දාහ දුක් කරදර එනවා. ඒකෙන් මිදිච්ච දවසට සැනසුමක් එනවා. මේක අතුරු කර කර හිටියා කියලා කවදාවත් මේකේ සදා සැනසුමක් යහපතක් උදා වෙන්නේ නැහැ. කවදා හරි ගෙවිලා යන එකක්. මෙන්න මේ தත්ත්වය මුලින් තේරුම් ගත්තා නම් යම් කෙනෙක් මෙන්න මෙතෙන්ටපත් වුණාට පස්සේ එයාටම තීරණයක් එනවා. එහෙනම් මම දැන් කොහොම හරි මොන විදියකින් හරි මේ ඇලීම් බැඳීම් වලින් වෙන් වෙන්න ඕනේ. ඒක මා විසින්ම කරගත යුතුයි. මම ඒව ඇතුළු කරන තාක්කල් ඒකෙහි අවසීය කටයුතු කරන තාක්කල් ඒවේ ආදීනව නොබලා නිවනේ ආනිසංස නැණ අත්තරින් වැලි විදීමේ ආනිසංස නොබලා මට මේක කරන්න බෑ කියලා තේරුම් අරගත්තාම. එයා දකිනවා හැම වෙලෙම ඇලෙන්න බැඳෙන්න හේතු වෙන රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන යමක් ඇත්නම් ඒකෙන් මිදීමට නම් ඒකේ ආදීනව බලන්න ඕනේ. ඒ පැවැත්මේ ආදීනව බලන්න ඕනේ. ඒකේ වෙන්වීම නිසා තමයි නිදහස ආනිසංස බලන්න ඕනේ. මෙන්න මේක නිතර නිතර සිහි කරන්න පටන් ගත්තා නම් මෙන්න මේක නිවන් මඟ. ඊට පස්සේ උගුර තියනවා තීරණයක් එනවා. ඉතින් ඒක සිහි කර කර හිටියම මේක ඇත්තයි මේක බොරුයි කිය කිය හිටියර බෑ. මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක කරන්නේ කොහොමද? රාගයේද, ද්වේෂයේද, මෝහයේද යමක් එනවා නම් Tamante ඒක අත්තර ගන්න පුළුවන් මට්ටමේ එකක් නෝ. කොහොමත් මේවා අගුණයි මේවා කවදා හරි අත්හරින්න ඕන කියලා දැනගෙන. ඒ තමන් කැමති ආකාරයෙන් පුළුවන් ආකාරයෙන් ඒකේ හිත කය වචනේ ඒකේ මෙහෙයවන්න නැතුව නතර කරන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. ඒක බැරි දෙයක් නෙමෙයි. සමහර දේවල් වුණා සමහර දේවල් අමාරු වේවා. අමාරු දෙයක් ආවම දීර්ඝ ලෙස අපි මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඒක ආනාපානසතිය විග්‍රහ කරනකොට ඔය ටික විග්‍රහ වෙනවා. මේ අන්නේ විදිහට පුරුදු කරගෙන කටයුතු කරගෙන යනකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ ධර්මයේ වැටහිච්ච දාර කියනවා දහම් මැස පහළ වුණා සෝවාන් ඵලයටපත් වුණා. දැන් මේක කවුරුවත් දැනගන්න ඕනේ තම තමන් දැනගන්න ඕනේ මේ රෝගේ යම් දෙයක් හටගත්තා නම් සමුදේ ධර්මයක් නැත්නම් උදා වූ ධර්මයක් ඇත්නම් ඒවා හවුම් ගහන්න සැරිසරන්න වටිනා දේවල් නෙමෙයි. ඒක හොඳයි කියලා යලි යලි පවත්තන වටිනා දේවල් නෙමෙයි. මෙන්න මේ ධර්මයේ දහමැස පහළනගෙන මෙන්න මේ ටික තේරුම් ගත්තා. හැම තැනකම ත්‍රිපිටකයේ පෙන්වා තියෙන සෝවාන් ඵලය ප්‍රකාශ කරන අවස්ථාව ගැන ඒක අවබෝධ වෙච්ච දේ ගැන ඒ තැනත් අර වැටවුණු ආකාරය බුදුරන් වහන්සේ පෙන්නනවා. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා මෙන්න මේ ටික වැටහුණා. ඔය වැටහිච්ච බුද්ධිලා දහම් රස පහළ වෙච්ච සෝදාපන්න පුද්ගලයෙක්. ඔහු කවදාවත් සතර අපාගත වෙන්න හේතු නැහැ. ඉතින් මෙන්න මේ ටික අපි තේරුම් ගන්න ඕනේ. සමුදේ ධර්ම කියන්නේ මොනවද? සං උදය සමුදය සං කියන්නේ මේ එකතුවක් උදා කරනවා නම් මතු කර කර ගන්නවා නම් අර ඇත කියන හරිතේ නැතුවයි අපි ඔක ගත්තේ. ඇත කියන එකක් තුල අපි පිහිටියේ නැහැ. යම් යම් දේවල් හේතු කරගෙන යමක් ගොඩ නැගෙනවා. සං එකතු වීමේ සංහේවත් එකතු වෙන නිසා උදා වුණා යම් කිසි දෙයක්. ගොඩ නැගිලා ගොඩ නැගිලා මතු වුණා. ඒකට අපි මතයක් තියාගත්තා. ඒක සම්මතය කිව්වා. සම්මතුලින් තමයි මේ ලෝකේ හැම දෙයකටම කතා කරන්නේ. හැම ද්‍රව්‍ය වස්තුවක් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු ආදීන් නමක් තිබ්බනම් ඒ එකතුව තියාගත්තේ එක්තරා මතයක් තමයි අපි පිහිටාගත්තේ. සාමූහිකව හටගත් ඒවා එකක් හා සමානව හිතාගත්තට පස්සේ ඒක මතයක් නිසා ඇත්තක් නෙමෙයි. ඒක ඇත්තක් කියලා බොරුවකට හැවටුණා. නමුත් අපි භාවිතා කරන ලෝකයේ තුල බොරුවෙන් ගෙනියන ලෝකයේ තුල බොරුවෙන්ම යන්න ඕනේ අවසානයේ දක්වා. ඒක කරන්න දෙයක් නැහැ. පෙර බොරුව අල්ලගත්තා නම්. පිරිනුවම් පාන්නේ කවද්ද රහතන් වහන්සේ තෝක පිරිනුවම් පාන තාකල් අල්ලගත්ත බොරුව අතර ගන්න බෑ කොරම් දෙයක් නැහැ යනවා. ඒ බොරුව තමයි කය. හිත කය. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒක විපාක වශයෙන් එනවා. බොරුවේ විපාකේ විඳ විඳ හිටපන්. ඉතින් අන්තිම වෙනකම් මොනවා කරන්නද කියලා ඉන්නවා. මතු බොරුවක් ගොඩනගපු නැති නිසා මට මතු විපාකයක් බොරු විපාකයක් එන්නේ නැති නිසා ගතා හිතයි දෙකම 1000ක් එන බව දන්නවා ඉදිරියට. අන්නේ දවස් වෙනකන් අල්ලාගත බොරුවේ දුක් වේදනා සහිතමයි මේක රාස්ත්‍රණය කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ, මේක කන්න බොන්න දෙන්න ඕනේ, ජරා සුද්ධ කරන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. ඉතින් අල්ලාගත් එක මරණකම් විදිහට ඔක තියෙන්නේ. එදා වෙනකන් කරගෙන චන්ද රාගයෙන් තොරව ඒ කටයුතු කරගෙන යනවා. අන්නේ එතෙන්ටපත් වෙන තුරු අපේ ගමන අවසානයක් නෑ. කළ යුතු සියල්ල කරලා ඉවරයි බ්‍රහ්මචර්යාව පූර්ණේ කරලා මතු කරන්න දෙයක් නැහැ මේ ටිකයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉන්නේ මැරෙනකන් ඔය වෙන්නේ නැති ජීවත් වෙන එක විතරයි කියලා අන්තිමට දකින්න දවසක් එනවා. මේන් එහාට කරන්න දෙයක් නැහැ. කෙලෙස් ඉඳලා ඉවරයි. මට අල්ලගන්න දෙයක් ඇදිච්ච දෙයක් බැඳිච්ච දෙයක් මේ ලෝකේ නැහැ දැන්. මේ කය ගැනවත් නැහැ. පැවැත්මක් ගැනවත් ලෝකේ ඉන්න පුද්ගලයෙක් ගැනවත් නැහැ. හටගත් ඔක්කොම වෙනසලා යන එක ඇත්ත. විපරිණාමයට පත් වෙලා වෙනසිලා යන එක ධර්මතාවය. ඉතින් ඒක ඔය කෙරලා යනවා නිසා අපිට අල්ලා ගන්න දෙයක් අසහනීයට පත් වෙලා සදාහර දුක් විඳින්න ඉන්න ඕන කියලා ඒකුත් නැහැ. කොච්චර දුක් විඳවත් මේකට මරණයක් තියෙනවා. එහෙනම් දුකක්ම උපන්නා නම් දුකක්ම කෙලවර වෙනවා කියලා පෙන්වන්නේ ඕකයි. මොන ලෝකේ තේරුම් ගත්තා නම් හරියට. අන්තිම ඵලය තමයි අරිහත් ඵලය කියන්නේ සම්පූර්ණ දැනගත්ත එක. සෝවාන් ඵලය කියන්නේ ඒක දැනගැනීමේ ආරම්භය. අත්දැකලා අවසන් කිරීම තමයි දැනගත්ත දේට අනුව ප්‍රතිඵල ලබා අවසන් කිරීම තමයි අරිහත් ඵලය කියන්නේ. දැනගත්ත තියෙන බව දැනගත්තද කියලා අපි දැනගන්න ඕනේ මට මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා ඉතලා බලනවා. ලෝකය දැනගන්න ක්‍රම අපි ගිය පාර ඊට ඉතලා ධර්ම දේශනාවත් ඉස්සර කළා. ස්කන්ධ වශයෙන් දැනගන්න පුළුවන්, ධාතු වශයෙන් දැනගන්න පුළුවන්, ආයතන වශයෙන් දැනගන්න පුළුවන්, පරිච්ඡම උපාද වශයෙන් දැනගන්න පුළුවන් මේ මුළු ලෝකය කියන යමක් ඇති. ඒ සියල්ලම දැනගැනීමට මෙහෙම ක්‍රම කීපයක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට බෙදලා මුළු ලෝකෙම දැනගත්තා ඒක. එයින් පිටස්සට එකක් ලෝකෙ පෙන්වන්න නැහැ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියලා ධාතු 6කට බෙදලා. එහෙමත් ලබා ගන්න පුළුවන් මේ ලෝකේ කියන්නේ උච්චරයි. එහෙනම් 18කට බෙදලා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝර ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. ඔහොම ධාතු 18කට බෙදලා හදන ගත්තම ඒත් ඔය මුළු ලෝකේ යනමයි කිව්වේ. ඔයින් එහා ලෝකයක් පනවන්න බෑ. චක්ඛායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධර්මායතන කියලා ආයතන මේ 6 6 දෙපැත්තේ 12ට වෙන් කරගත්තාම අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි කියලා. ওই පිටසර ලෝකයක් පනවන්න බෑ. කොතන හරි යමෙක් ලෝකයක් පනවනවා නම් ওই තුල පනවන්න ඕනේ. නෑ ස්කන්ධ වශයෙන් බලාගත්තත් මුළු ලෝකෙම කියන්නේ මොකද්ද බලාගත්තේ? ධාතු වශයෙන් බැලුවත් පුළුවන්, ආයතන වශයෙන් බැලුවත් පුළුවන්. ඉතින් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් වෙන ක්‍රියාවලියක් තියෙනවා ලෝකේ හටගන්න ක්‍රියාවලිය. මුළු ලෝකෙම හටගන්න ওই ක්‍රියාවලිය ඉදිරිය හටගන්න මිසක් කොයි පිට ලෝකයක් හටගන්නේ නැහැ. ඒවත් විග්‍රහ කරලා දැනගන්න පුළුවන් විග්‍රහ ඥානයක් තියෙනවා පරිච්ඡම්පන්නව දැනගන්න පුළුවන්. කොයි ක්‍රමයෙන් හරි දැනගත්තාම අන්තිමට උහුට තීරණයක් වෙනවා. ඉතින් ලෝකේ කියන්නේ මෙච්චර නක්. පැවැත්ම තියෙන්නේ ওই තුල නක්. ওই තුල කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක්වත් නැති බව පේනවනේ. ඒක වැටහුණා. කැමැතිසේ පවත්වන්න බැරි එකක් කැමැතිසේ පවත්වන්න ගියොත් අසහනයේ දුකටපත් වෙනවා මිසක් බලාපොරොත්තු වෙච්ච කෙනා පරාජය වෙලා හිටන් ධර්මතාවයේ ජයගෙන වෙනසිලා යනවා මිස කැමති නැති දෙයට ගොදුරියා වෙනසිලා මිස වෙන මොනවා කරන්නද ඒකේ ධර්මතාවය ඔච්චරනේ ලෝක ධර්මතාවය කියන්නේ එහෙනම් ඕකේ අල්ලගන්න කොහෙද තියෙන්නේ දැන් හරවත් කියලා ගන්න දෙනක් තියනවාද එහෙනම් මට කවුම් ගහන්න දෙනක් හෝද ගහන්න දෙනක් නැහැ නිරෝධ කියන්නේ හෝද නැහැ කියන එක හෝද නැත්නම් රවුම් ගහන්නේ නැහැ ඒ වචන අපිට ආපු එක තමයි නියම අර්ථය ගන්නවා රවුම් ගහන කොහෙද රවුම් ගහන්නේ කි අපි අහනවා අතත් ඒ විරුද්ධ ගෙනියනවා අන්න රෝද කියන්නේ හැරිසරනවා. හැරිසරන්න ගියේ කොහෙද කියන එක තව ක්‍රමයකින් ඇහුවා. රවුම් ගහන්න ගියේ කොහෙද? හැමතැනම රවුම් ගහලා රවුම් ගහලා එනවා කියන කන්න බලාගෙන. ඉතින් අපි දවස් අපි ආතිලා ආතලා අම්මලා ආතලා මේ විදිහට ළමින්ටත් මෙහෙම කතා කියනවා. ගහක් ගහන රවුම් ගහ රවුම් ගහලා ඕන් ආවා. රවුම් ගහලා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ මම කොහේ රවුමක් ගැලුවේ නැහැ මම කෙලින් ගියේ කියන්න පුළුවන්. මම කොහෙ කරනවා එකපාරක රවුමක් ගැටුවේ නැහැ කියන්න පුළුවන්. කතාවෙන් බල පිණිපේ සම්මතයන්නේ. නමුත් අර ගිහිලා ආස්වාදයන් බලාපොරොත්තු වෙන රාගදේශ මොහ නිසා හැරිසරලා ඒවා මෙයා පියමනාප වශයෙන් ඇසුරු කරලා ඇසුරු කරලා ඉතින් ආවට පස්සේ අපි ඕකට කිව්වා සවුන් ගැහුවා. අනේ රෝධ කළා. රෝධ දිවිච්ච දෙනාම සවුන් ගැහුවා. රෝධ ටික ගැලෙවට පස්සේ රෝධ නැත්නම් නිරෝධයි. සවුන් ගැහිල්ල ඉවරයි. නැති කළා කිව්වොත් එහෙම බුදුදහමට ගැලපෙන්නේ නැහැ. අපි නැති කෙරුවා නෙමෙයි සවුන් ගහන්නේ නතර කළා. රාගය, දේශය, මෝහය නිසා ඊ වැඩ කරන්න නැතුව ඉන්න බැරුව ඉන්නවා ඒවම කරන්න හිතෙනවා. යම් දවසක රාගක්ෂේනා, දේශක්ෂේනා, මෝහක්ෂේනා එදාට ඒවා රවුම් ගහන්නේ ඒවා පස්සේ යන්නේ ඒ කටයුතු කරන්නේ නැහැ. හේතු නැහැ. ආ රෝධ නැති නිසා නිරෝධ වුණා. ඒක තමන් දෙයක් කරන තමන්ට විරෝධයේ ප්‍රත්‍යක් අය. පෙර මට මේව රවුම් ගහිලා තිබුණා. මේ මේ අදහස් එනකොට මේ මේ හැඟීම් එනකොට ආස්වාදයි කියලා හිතියමනාපයි කියලා හිතිලා ඒව ඇසුරු කරන්න මම හිතෙන් කයෙන් වචනේ කටයුතු කළා. එහි මේ ගමන් ගැහුවා. තමන් ගියා. කතා බහ කරන් එකතු වුණා. තරකාරීත්වයන්ට බැස්සා. ඒවා පස්සේ හඹා ගියා. දැන් හිතේ යනවට වැඩක් නැහැ කියලා. හිතෙනවා විතරක් නෙමෙයි වැඩක් නැහැ කියලා හිතලා මම ඒක අත්හැරලා තිවරයි. එහෙනම් කොහේ ඒ පැත්තේ තිබිච්ච කරදරේ දැන්? ඒකෙත් මම නිදහස් නේ. ආ නිවනක් නිවන් සුවයක් දැක්ක නේද? මෙහෙම මෙහෙම එකින් එකට දැකලා සියල්ලෙන් මොහොම විදුරනවා. සියල්ලෙන් විදිවිච්ච කරදරෙන් ඉවරනවා සියල්ලෙම නිදහස්. මෙන්න චන්දරාගේ නිදහස් නම් ලෝකේ නිසා අපි හඹාවිය දුකෙන් නිදහස් වුණා. ඇති කරගත්ත දුක ඉවරයි. ඉදාර දකිනා මට පිට මෙහෙම දුකක් තිබුණා. මේ චන්දරාගේ හේවත් ඒක ඇලී බැඳී ගිය නිසා මට ඒක අත්තර ගන්න බැරුව මම තරඟ කර කර දඟලමින් ඒකාකාරයෙන් විහෙස වෙමින් ඒ පස්සේ උත්සාහයෙන් විරින් කටයුතු කළා. ඒවැ විහෙස විඳ විඳයි මම ඒවා කරගත්තා. නමුත් මට වෙලාවෙත් හරියකුත් නැහැ. දැන් මේ යථාර්ථය දැනගෙන මම ඒ පස්සේ යන බලාපොරොත්තු ඔක්කොම ඉවර නිසා මට උත්සාහයක් වීර්යයක් දැඟලිල්ලක් ඒ පස්සේ ප්‍රශ්නයක් මට නැහැ. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි දැන්. ඒවැ ප්‍රශ්නත් මට නැහැ. ඒ තුල විදිහ ප්‍රශ්න ඒ තුල ඉන්නකම්. එහෙනම් මම ඒ නිදහස ලැබුවා නේද කියලා තමාට තමා වැටහෙනවා. ඒකාන්තයෙන් උඩ ඵලයක් තියෙනවා. ඔව් නිවන දැක්කා. දුක දැක්කා. දුකට හේතුව දැක්කා. මේ ලෝකයේ කොතනකවත් හැපයි කියලා දැනසුමක් කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දැක්කාට පස්සේ ලෝකයේ තුල දුකක් දැක්කා. ඒ දුකට හේතුව දැක්කා. මේ පස්සේ හඹා යන නිසා මේ චන්දරාගෙන් ආසාවෙන් හඹා යන නිසා තමයි මේකෙ මිදෙන්න බැරි. ඒක නැත්නම් මේකෙ මිදෙනවා ඒක හා සම්බන්ධේ නැහැ. ඒ දුක නැහැ. ඒකත් දැක්කා. අනුගමනය කරන්න වෙලා මම මෙතෙක් අධ්‍යයනලා තියෙනවා. ඉස්සර මේවා පස්සේ ගිහිලා මම මෙච්චර දුක් විඳලා 10000ටපත් වෙනා කායික මානසික වශයෙන් දැන් ඒකෙන් මම නිදහස් වෙනවා. අන්න සමහර තීරේනවා. ඉතින් ওই ටිකේ තේරුණා නම් චතුරාර්ය සත්‍ය Tamanට වැටහිලා. ඉතින් මේක කවුරුවත් දැනගන්න අවශ්‍ය නැහැ. මෙයා කොහොමද හරි යා කොහොමද කියලා අපිට මෙහෙම හිතක් එනවා. මම කොහොමද කියලා නම් අනික් කෙනෙක්ගෙන් දැනගන්නවා නම් ඒකත් මට හොඳයි. එහෙමත් හිතෙනවා. එහෙනම් අනික් කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් හෝ ආචාර්යවරුන් වහන්සේ මෙයා මේ தත්ත්වයට ආවා කියලා දැනගත්තට පස්සේ ඒක හරි හොඳයි මට සන්තෝෂයි මට සතර ආනන්දයක් අකුව දැනගත්තා කියලා මෙහෙමත් නෑ මෙන්න මේ කැලේ සියුම් උපක්ලේශය අරිහත් ඵලයට පත් වෙනකොට ඒකත් නැති වෙන්න ඕනේ. ඒක ඊ මිහාවුව තියෙනවා නැත්තේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් එයා මාර්ගඵලලාභියෙක් නෙමෙයි කියන්නේ බෑ. එයාට තව කාමරාගක් තියෙනවා, රූපරාගක් තියෙනවා, අරූපරාගක් තියෙනවා, මානක් තියෙනවා, උද්ධච්චයක් තියෙනවා, අවිද්‍යාවක් තියෙනවා. ඉතින් මේ සංයෝජන හතක්ම තව ඉතුරු වෙලා තියෙනවා. ඉතින් එයාට එහෙම ගතිය එන එක ඇත්ත. ඒ වුණාට අපි එකින් එක ලබාගෙන උපනිශ්‍රේ ලබා ගන්න ඕනේ ධර්මදරයන් වහන්සේලාගෙන් නෙවෙයි ධර්මය ගැන දන්න අයගෙන් අහගන්න ඕනේ. ඒකේ තියෙන අඩුපාඩු. ඒකට අපිට අපි උපනිශ්‍රේහත් විශාල ආධාරයක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම මේක අමානේ මානසික ගැළපෙන එකක්. මා තුළම මගේ தත්ත්වය මේකයි කියන එක අනික කෙනෙක් දැනගන්නවා නම් හොඳයි කියන ස්වභාවයක් මේකේ තියෙන එක්කෙනෙක් හරි දැනගන්නවා නම් හොඳයි කියන හැඟීමක් තියෙනවා. ඔව් මාගේ හතුරු වෙනවානේ. මේ වගේ අදහසක් එනවා. සතුරු වෙන්නේ එක අවස්ථාවයි දැක අවස්ථාව විතරයි. ආයෙත් බලබලා හතුරු වෙන එක කාර්යයෙන්ට නෑ කෙනෙක් මාර්ගඵල ලැබුවා කියලා. කෙනෙක් මාර්ගඵල අවබෝධයක් කළා කියන යම්කිසි අවස්ථාවක දැකන අනේ අනන්ත සංසාර දුකෙන් මිදීමේ සතර අපා දුකෙන් නිදහස් වීමට මූල මඟ පෑදුණානේ උට. කොච්චර යහපත්. කොච්චරයි ඉතින් ඊට පස්සේ ආයෙත් අහවල් කෙනා මෙතෙන්පත් වෙනවා අනේ ආයෙත් කියන සතර පායි නිදහස් වුණානේ කිය හිනා වෙවිඳ හිත හිතා ඉන්න දෙයක් නැහැ. දැන් බලන්න ඉතුරු එක්කෙනෙක් ගැන. දැන් උපමාවක් කියන්නම්. ගෙයක් ගිනියලාගෙන පැත්තකින් ගිනියවිලා යන ධන ගාන බඩ ගාන පොඩි එවුන් ටිකක් ගේ ඇතුලේ ඉන්නවා. දැන් අම්මා හරි තාත්තා හරි මේ දරුවෝ ටික බේරගන්න වෙහෙසමින් ඒ පැත්ත බලාගෙන ඉන්නවා. දැනපු ගමන් කොහොම හරි එකේ කල්ලාගත්ත ඇදලා හිටන් ඌ එළියට දැම්මා. දැන් ඉතින් ආයෙසරයක් ඒක දිහා බලවල සතුටු වෙවි ඉන්නවද? එහෙනම් ඊළඟ මොකද අදහස? ආයි පැත්ත පලාතව බලන එළිය ඔක ඉන්නේ නැතේ දැන් එළිය ඌට පිච්චෙන්නේ. අර තා පිච්චෙන්නේ උන් ඇතුළේනේ. දැන් ආයෙ අවධානය දෙන්නේ පිච්චෙන්නේ උන් කෙරෙහි. තව එකෙක් අල්ලගත්ත ගමන් විශාල සන්තෝෂයක් එනවා අල්ලගත්ත එක. යන්තම් ඇති එකක් බේරගත්තා. දැන් ඒක බේරගත්තට ඌ දිහා බල බල සන්තෝෂ වෙන්නේ නැහැ. තවත් ඉන්නවා ඇතුලේ උන් ටික. දැන් බලන්නේ උන් දිහා. තව එකේ බේරගන්නේ කොහොමද? බේරපු එකා ගැන බලා ගන්න දෙයක් නැහැ. එවලේ සන්තෝෂ නැගිටා කායසරයක් ඌ පස්සේ බල බල ඉන්න සිරිතක් නැහැ. බේරිලා නැති උන් ටික බලන එක මේක තමයි කියන්නේ සාසනික දයාව අනුකම්පාව කියලා. සාසන දයාව සාසන අනුකම්පාව කියලා කියන්නේ බේරගත්ත එකා කෙරෙහි බල බල හසුරු වෙවි ඉන්න එක නෙමෙයි. සාසනික දයාව අනුකම්පාව වෛද්‍ය කියන්නේ බේරියා නැතිවම කෙරෙහි බල බලා කොහොම හරි එක එකයි උඩින් දලා ගන්න ක්‍රමයක් බලන එක. ඒක තමයි සාසනික මෛත්‍රිය කියන්නේ. බේරිච්චය ගැන බලවා සන්තෝෂ වෙන්න එකක් එහෙ බලාපොරොත්තුවක් නෙවෙයි. එයා බුදුරන් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ යම් ශ්‍රාවකී ආයි එන්න දෙන්නේ බණක් අහනවා. ගිහින් තමගේ වැඩේ කරගන්නවා යනවන්ට පණ ගන්නවා. පුතඥයේ දැකලා පුතඥන කල්යාණ පුතඥන සත්‍යයේ ඉන්න බුද්ධිලේ දැකලා අවධානයේ රැඳවල යොමු කරගන්නේ කොහොම හරි ඔයාලා උඩ ගන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙන එක. ඕක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ. ආයි බණහන් ආවත් බණ ගන්න. අද වාගේ තීර්ථ තිබුණේ නැහැ. ප්‍රශ්න කරන්න ආව ප්‍රශ්න කරන්න තියලා දුන්නේ. හිවරියෙන් හිවරිය කරගන්නේ දැන් දන්නවනේ. අනුගමනය කළා ඉක්මන් කළා වැඩේ කරේ අප්‍රමාද. අර අර රුක්මෝ ශුන්‍යාකාර තියෙනවා. මම පස්සේ ඉන්නේ මේ මෝඩිය කවදාවත් කියලා බැලලා පන්නනවා පෙරක් කියලා. මගක් කියා දුන්නාට පස්සේ ඒක කරගන්නේ නැතුව ආයි මම පස්සේ නා ස්වාමීන් වහන්සේ බණ කියන්න කිව්වා. මේ වගේ මෝඩ හැලක් තවත් තියෙනවා කියලා අපි දැන් තියෙනවා බුදුරන් වහන්සේ. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ එහෙම කිව්වේ මොකද? සෝවාන් ඵලයටපත් වුණ කෙනා ඒකාන්තයෙන් මාර්ගය දැකලා ඉවරයි. ඔහුගේ තියෙන කම්මැලි කම බහුවෙවි ඉන්නවා නම් මිසක් තව ටිකක් දුරට හරි ඉන්නවනම් දැන් ඉන්නේ කමක් නෑ කොහොමද තමයි බේරුණා කියලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒක යාගේ ප්‍රමාදය. හැබැයි කොච්චර ප්‍රමාද වුණත් ඔහු නිදහස් බව දන්නවා. ඔහු හතර පායනේ නිදහස් ඒකාන්තයෙන් කවදා හරි වැඩි කල් ඇඳි ඉතිලා. අරිහත් ඵලයෙන් කෙලවර කරගන්නව නේන සසර ගමන ඒකාන්තයෙන් කෙලවර කරන් සතරටපත් වුණ කෙනෙක් නිසා. ආයි එයා ගැන මට දඟලන දෙයක් නෑ නේ කියන හැඟීම බුදුරජාණන් වහන්සේ ගන්නවා. අනාථ සංඛාරයේ අනාථය කියලා හැරසරන්නේ තව පිරිසක් කොච්චර ඉන්නවද? අර අරපු නිදහස් වෙච්ච පුද්ගලයා තමන්ගේ වැඩේ කර ගැනීමට පරපත්‍ය ආධාර නැති තත්ත්වයට පත් වෙන පුද්ගලයා කියලා ඇඟිලි ගහන සත්පරයක් ඇතනවා. ඒක හරිය අනාථ වෙලා ඉන්න උන්ට ඇඟිලි ගහන්න ගියොත් ඒකට යොමු කළොත් උන්ට කොච්චර යහපතක්ද කියලා. මෙන්න මෙහෙම ආර්ය මෛත්‍රියෙන් දකින්නවා. ආර්ය මෛත්‍රිය කියන්නේ යන්නේ ඒකයි. ඉතින් ඒ නිසා යම් කිසි බිසුණු හන්සේ තමයි කයිලා ස්වාමීන් වහන්සේ මගේ සත්‍ය කොහොමද දැන් කියලා ඇහුවොත් එහෙම මොඩිය පලයන් කියලා පන්න කරනවා. ගිහින් ඔබ කිව්ව වැඩේ කරගන්න. ඒ විදිහට යවනවා මිසක්. හරි හොඳයි. සෝවාන් වෙලා සකුදාගාමි වෙලා දැන් ඉන්නේ. කොච්චර හොඳ. එහෙම ගියක ඉන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. එතෙන්ට පත් වෙන බව දැනගත්තා නම් දැනගත්ත මොහොතේ වටන්වත් ආයි ඔබ දැන් මෙතෙන්ට පත් වුණා කියන්නේත් නෑ. දැන් දන්නවනේ තේරුම් ගත්තාද? ගිහින් වැඩ කරගන්න. ආයි බනහන්න ඉන්නවා පස්සෙන් එනවා තිරක් තිබ්බේ නෑ. ඒ මොකද ඒක තමයි දයානුකම්පාවේ ස්වභාවය. ආරි දයානුකම්පාව කියන්නේ ඒකයි. ලෝකයාගේ ස්වභාවය නම් ඒක නෙමෙයි. කාට හරි මොනවා හරි කරලා දීලා සන්තෝෂ වුණාම හැම එකනා එකම කිය කිය බලහන්කෝ අරකට මම කරලා දුන්නා දැන් කෙවු ඉන්නේ උසස් වෙලා ඉන්නේ මම තමයි ඒක කරලා දුන්නේ. ඒ ඕක කිය කිය තමන් කොච්චර හොඳ කෙනෙක්ද කියලා අහගන්න හරි කැමති. ඉතින් මෙන්න මේ જાතිය වල ලෞකිකත්වයේ තියෙන ආසාවල් බෙදලා තින්නේ ඕක උපක්ලේශ. එහෙනම් ආර්යයන්ට ඔය උපක්ලේශ ආර්යත්වයේ විහල්ට යන්න යන ධර්මාභෝධය ලැබෙන්න ලැබෙන උපක්ලේශ එකින් එක තුනි වෙවි තුනි වෙවි කියලා බෙදිලා යනවා. ඉතින් ඒ නිසා ආර්යව බලාපොරොත්තු වෙන්නේ නැහැ එතෙන්ට පස් වෙනකම් මිසක්. ඒ පුද්ගලයා කෙරෙහි උද්දාම වෙවි ඉන්නවා තමා කෙරෙහි උද්දාම වෙවි ඉන්නවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමාට තව කෙනෙක් මේ සතර බැම්මෙන් ඉවතට දාන්න පුළුවන් නම් සංසාර දුකෙන් නිදහස් කරවන්න හතර පායෙන් ගොඩ දාන්න පුළුවන් ක්‍රමේ තියෙනවා. ඈ දවල් දෙකේ බලාපොරොත්තු වෙන්නේ ඒ පුද්ගලයා කෙරෙහි බෙහෙදිනා ඒක ඒ යහපත කරලා දෙන්න. හරියට අර පිච්චෙන් දෙන්නේ ළමයි ටික ගන්න අම්මා තාත්තා ඈ දඟල දඟල උත්සාහයේ තියලුම උත්සාහයේ වැරදි දෙනවා. ඒකේ යොදනවා මිසක්. එළියට දාවුකේම බේරන්න ඒ පැත්ත බලන සිරිතක් නැතිව වාගේ. ආර්යෝ දකින්නයි උගන්නේ. මේ සසර මහා ගින්නක් බව දැනෙන්නේ මේ ගින්නේ දැවි දැවි පිච්චි පිච්චි ඉන්නේ එකෙක් හරි මේකෙන් ගොඩ දාන්න පුළුවන් නම් කොච්චර හොඳ කියලා. මුල අල්ලා දුන්නාට පස්සේ ගොඩ ඉන්න තත්ත්වය ආවට පස්සේ දැනෙන්නේ ඵලයන් ඉක්මන් කළා ඔබ ගොඩ ඵලයන් උඩට දැන් තනියෙන් පුළුවන්. පරපත්තයක් ඕනේ නැහැ. පරපත්තේ රහිතයි. අනුගේ ආධාර ඕනේ නැහැ දැන්. අන්න ඉතින් පත් වෙලා ඉන්නේ. දැන් ඉතින් මේක අතදී කරගනින් කියලා පැත්තකට කරනවා. අනික් අයද උදව් කරන්න දෙයක්. උදව් කරලා කොහොම හරි ගොඩ ගන්න බලනවා. මේක තමයි ආර්යයන්ගේ සිරිත. ඉතින් මේවා අපි දැක ගන්න ඕනේ. සතිය පිහිටන්න හේතුවක් දැනගන්න ඕන. ඔය ඉතින් ඔය මූල ධර්මයේ තේරුම් අරගෙන අනාථ ලෝකයේ ඉතින් මම කොහොම හරි විදෙන්න ඕන කියලා තේරුම් අරගෙන ඒකෙන් කවුරුවත් මම මුදවන්න කෙනෙක් නෑ. මා විසින් යන ගමන තුල මම්මයි මේ ආහාර දෙන්නේ. ඒ ආහාර නිසාමයි මේ විඤ්ඤාණ පහළ වෙන්නේ. ඒ නිසාමයි සසර ගමනට හේතු හැදෙන්නේ. මේ ආහාර දෙන්නේ මම්මයි මොනවද දෙන්නේ? හිතවිලි ක්‍රියාවදන් කියන මේවා තුලින් ආහාර ගොඩනගනවා ආසාවෙන් ඒවට බැඳිලා. චන්දරාගයෙන් බැඳිලා ගොඩනගන හිතවිලි ක්‍රියාවදන් නැද්ද? ඒවා තමයි සතර පැවැත්මට ආහාර. ඒක දැනගෙන වෙලා මේ ආහාරයේ නිරෝධකල තමයි මේ පැවැත්මට හේතු ඵලයට හේතු නැති වෙන්නේ. නැ හේතුව ගන්න හේතුව නැගෙන්නේ යම් ආහාරයක් නිසා. හේතුව මොකද චන්දරාගය. කෙකදීන් ගත්තොත් චන්දරාගය. මොනවද චන්දරාගය කිව්වේ? ඇසෙන් බලන රූප කෙරෙහි යම් කිසි ආසාවක් කැමැත්තක් කියලා අලියලි බල බලා ඉන්න ඕන කියලා ආසාවක් තියෙනවා නම් ඒක ඇහැ පිළිබඳ චන්දරාගය. කනෙන් අහන ශබ්ද පිළිබඳව අහහා ඒ තුල ආස්වාද විඳ විඳ ඉන්න ඕන කියලා කැමැත්තක් තියෙනවා. කනේ පිළිබඳව හරගත චන්දරාගය. ශබ්දයේ පිළිබඳ චන්දරාගය. සුවඳ වර්ග ඒ විභාගින්ද ආසාවක් ඒ පසකරන ආවායන ස්වභාවයක් තියෙනවා සුවඳ පිළිබඳ පිළිදෙමු චන්දරාගය. රහ බල බල රහපසේ හබායන සිරිතක් රහ හොයාගෙන ඊපස්සේ හිත තියෙන සිරිතක් තියෙනවා රසේ පිළිබඳ චන්දරාගය. යම් යම් විදිහේ කායික ආස්වාදයන් පිළිබඳ ආස්වාදයන් ආස්වාදයන් පිළිබඳව ආසාවෙන් ඊපස්ස බල හබායන සිරිතක් තියෙනවා කාය පිළිබඳ නැත්නම් ස්පර්ශ පිළිබඳ චන්දරාගය. ඕවා ගැන හිත හිතා ඉඳ ආසාවක් තියෙනවා නම් මනස පිළිබඳව හිතීම පිළිබඳ චන්දරාගය. අනේ චන්දරාගය කියලා එකක් කියලා ගත්තේ ඔය ඔක්කොම කැටි කරලා ගත්තේ. ඉතින් මෙන්න මේක තමයි මේ චන්දරාගය නිසා මොකද කරන්නේ? ඒ පසුපස හිතවිලි ක්‍රියාවතන් නගමින් ඒ පසුපස හඹා යනවා. මෙන්න මේක තමයි මේ චන්දරාගයේ යලි යලි ගොඩ නැගෙන ආහාරය. අන්නේ චන්දරාගයේ යම් හිතක් සමග ඉදුණා නම් ඒක විඥානයක් වෙනවා. බලාපොරොත්තු සහිත හිතක් වෙනවා. බලාපොරොත්තු සහගත හිතක් තිබුණොත් යලි ගොඩනගන්න හේතු වෙන ආහාර ගන්නවා. හිතවිලි ක්‍රියාව දන්න විදිහ ආහාර පරිභෝග කරන නිසා ඒකෙන් පෝෂණය වෙන්නා විඥාන. නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති මතුවල ඇති කරගෙන යනවා. ඇති කරන නිසා ජරා මරණ නිදහස් වෙන්න බෑ. ඉතින් යම් දවසක යා ආහාරය දුරු කරුණාට විඥාණයට ආහාර සංකාර සංකාර නැති කළොත් සංකාර කියන්නේ අර චන්දරාගයෙන් බෙදියා කරන හිතවිලි ක්‍රියාවදාන. චන්දරාගය යම් තැනක නැති වෙනවා චන්දරාගය නිසා කරන හිතවිලි ක්‍රියාවදාන නැහැ ඉතුරු ටික ඉතුරු වෙනවා. සියලු හිතවිලි සියලු ක්‍රියා සියලු වදන් සසර ගමනට හේතු වෙන ආහාර නිපදවන්නේ නැහැ. ඡන්දරාග සහගතව නිපදවන හිතවිලි ක්‍රියාවදන් තමයි මේ ආහාරය නිපදවන්නේ. එහෙනම් අපිට ප්‍රශ්නේ තියෙන්නේ හිතවිලි ක්‍රියාවදන් නෙමෙයි ඡන්දරාග සහගතව නිස්පාදනය කරන හිතවිලි ක්‍රියාවදන්. අන්න මනානුවණින් ওই ටික තේරුම් අරගෙන. අන්න ඒක තමයි ඡන්දරාගයේ තිබුණා නම් දැනගන්නේ කොහොමද? ඒ පිළිබඳ රාගයක් ඇති වෙනවා, විරුද්ධ දේනවල දේශයක් ගැටීමක් ඇති වෙනවා, මුලා වෙලා ඒකම හොඳයි කියන හිතක් ඇති වෙනවා. අන්න ඒක රාග දේශ මොහ නැගෙනවා. චන්දරාගයේ දුර වෙච්ච දාට කරන්න ඕන දේ කරන්න ඕන නිසා කරනවා මිසක් වෙන ඇලීමක් නැහැ. රුපියල් කෝටි ගාණක් හම්බුණත් ඒත් ගාණක් නෑ 50ක් හම්බුණත් ඒත් එච්චරයි. හොරන්න යමක් තියෙනවා නම් ඒකට තමයි ඒ සල්ලි. මට මොනවා කරන්නද? තමන් ඉන්නේ එතන. බඩු මුට්ටු බඩු මුට්ටු කැමති. ඇඳුමක් දාන්න පෙට්ටියක් තියෙනවා නේ. ඇඳුමක් දාන්න පෙට්ටිය තියෙනවා. ඉතින් වෙන මොකක් කරන්නද ඒක? මේක මගේ පෙට්ටිය කියලා අල්ලා ගන්න දෙයක් තියෙනවා ඒකේ. ඔන්නෝම එකින් එකට හත්හැරලා යනවා තමන්ටම පේන්න පටන් ගන්නවා. තමන් ඉන්නේ කොතනද කියලා. චන්දරාගයෙන් බැඳිලාද මම මේ රෝගේ අසුරු කරන්නේ? නැත්නම් චන්දරාගයෙන් සම්බන්ධයක් නැතුව ජීවත් වෙලා ඉන්න මේ කයත යම පෝෂණය කළ යුතුද දිය යුතුද? ඒ නිසාද මේ අසුරු කරන්නේ. මේ දෙකම තමන්ම දකින්න පටන් ගන්නවා. ඒතොර දකිනවා චන්දරාගයෙන් ඇතුළු නොකරන හිතවිලි ක්‍රියාව දැන් සසර ගමනට ආහාර නිපදවන්නේ නැහැ. අන්න හේතුඵල න්‍යාය දැක්කහම පරිතහම්පන්නව දැක්කහම ඔක තේරුම් ගන්නවා. එදා යා ඉබඳු යාම තවම ළඟ ඉතුරු වෙලා තියෙනවා චන්දරාගයෙන් කරන එක. අන්න ඒකේ තියෙන චන්දරාගය අත්හැරගත යුතුයි. ඇයි චන්දරාගය නැගින්නේ? ඒක හරි වටිනවා කියන හැඟීමක් ඇති වෙන නිසා. ඇයි වටිනවා කියන හැඟීමක් ඇති වෙන්නේ? ඒකේ ඇත්ත ඇති ආකාරයෙන් බැලුවේ නැති නිසා. ආදීනව ඒක ආදීනව දකින්න ඕනේ ඒකේ වෙන්වීම අනිසංස දකින්න ඕනේ අන්නේතර දකින්නවා වටිනාකමක් තියනවා කියලා ඒතල් බොරුව වැටෙන්න පටන් ගන්නවා බොරුව වැටුණා කියන්නේ අවිද්‍යාව දුරු වුණා යම් මට්ටමකට බොරුවක බොරුව වැටුණා නම් අවිද්‍යාව දුර වෙලා ඒ මට්ටමට විද්‍යාව පහළ වෙනවා ඒ මට්ටමට අත්තරින් වැලි මිදී යනවා චන්දරාගය නිදහස් වෙනවා මෙන්න මේ ක්‍රමයේ යනකම Taman දැනගන්න ඒක වෙනවනේ මට ආර්ය මාර්ගයේ වැඩිනවා දැන් ඕක කාගේවත් අහගෙන හරියන්නේ නැහැ මට කොච්චර වෙල්ලද කියලා මේ Taman දැකිය යුතු දහමක්. Tamanට වැටහෙන දහම බුදු දහම කියන්නේ. ප්‍රඥා ගෝචරයි. දැන් තමාම තේරුම් ගන්නවා මේ ආකාරයෙන් ඉතේලා අහගත්තාම තේරෙනවා ප්‍රඥාවන්තෝ හේතුඵල න්‍යාය තේරුම් ගන්නවා. දැන් Tamanටම තේරුම් ගන්න පුළුවන් මගේ හිත තුල මගේ මනස තුල කොයිතරම් රාගයන් ද්වේෂයන් මොහයන් දුරු වෙලාද. තව කොච්චර දුරු කරන්න තියෙනවද? අන්න ඒක වැටෙන්න පටන් ගන්නවා. ඉතින් කාගෙන්වත් අහගන්න දෙයක් නැහැ Tamanගේ தත්ත්වය ගැන. මගේ தත්ත්වය කාගෙන් අතහරා ඒක නෑ කිව්වොත් එහෙම ඔය කියන්නේ. මගේ අකමැත්තක් වෙනවා. බොහොම හොඳයි කියලා ප්‍රශංසා කළොත් මට කැමැත්තක් එනවා. එහෙනම් මං ඉන්නේ ඇලීමයි ගැටීමයි එකතු වෙන. මගේ බලාපොරොත්තුවේ සිද්ධිය ඇලීමට ගැටීමට මුලාටපත් කරන එකක්. ඒක. ඒක එහෙම එකද කියලා බලාගන්නවා වෙටි තියෙනවා. දැන් මම මේ ප්‍රශ්නේ අහනවා. අහනකොට මට ප්‍රශංසා කළොත් මට සතුටක් එනවා. මට අප්‍රශංසාවකට බාධා වෙන විදිහට මොනවා හරි කිව්වොත් එහෙම මගේ හිතට ඒකාන්තයෙන් අසතුටක් එනවා. එහෙනම් මේක ඇලීමට ගැටීමටපත් වෙන එකක්. සතුටක් අසතුටක් ඇති කරන නම් උද්දාමයටපත් කරනවා නම් සංවේගයටපත් කරනවා නම් යමක්. ඒක කොහොමද හොඳ වෙන්නේ? දැන් ඒ තුලින් මට මොකද ලැබෙන්නේ ලාභේ? ඉතින් මේක එහෙම අහගන්න එකක් ආවම මේ අහන්නේ මරම තෝරා ගන්න පුළුවන් එකනේ මම අනුගෙන් අහන්නේ. අන්න තමන් දැනගන්න ඕනේ මම මාර්ගඵලලාභයේද අනික් කෙනා කොහොමද මෙහෙම එකක් හොයන්න යන තීරයක් නැහැ. තමන්ගේ தත්ත්වය තමන්ට දැනගන්න වෙනවා ඒක තියෙන්නේ. ඒ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා මේ ඔයා රසාතෙන් යුන් රහ දන්නවද කියලා අහනවා. රස අතරින් ලුණු වල රස දන්නවද කියලා අහනවා. එහේ මම ලුණු රස දන්නවා කියනවා. මේ තව කෙනෙක් අහනවා. එයාත් ලුණු කාලා තියෙනවා. දැන් මට එයාගෙන් අහන්න බැහැ එයා ලුණු රස දන්නවද කියලා. අහගත්තා කියලා ඉතින් වැරකුත් තියනවාද ඒක අමුත්තක් වෙනවද? ඔව් කිව්වත් නෑ කිව්වත් මට ඇදී ඒකේ වැටි වැඩක් නෑ. ලුණු රසය දැනුම් දෙන්න ඕන. දැන් මම කොහොමද යන්නේ මං දැක්ක ලුණු රස දෙන්නේ? මෙන්න මේ ලුණු කැටේ කාලා බලලා ලුණු රස දැනගනින් කියන මිසක් වෙන මොකක් ක්‍රමයක් තියෙනවා. මේ ලෞකික උපමාවක් වශයෙන් දෙන ලුණු රහ පෙන්නන එකවත් අපිට කරන්න බැරි නම් තව කෙනෙකුට දෙන්න බැරි නම් නිවනේ රසය කොහොමද දෙන්නද? ලෞකික වූ වෙන්නන්න පුළුවන්කම තියෙන කාටවත් දැනගන්න හැකියාවක් තියෙන මේ ලුණු වල රහ කොහොමද කියලා ඇහුවෝ. ලුණු මෙන්න මේ රහයි කියලා අපි මොකෙන් කියා දෙන්නද? කොහොමද මේ බුද්ධියට හේතු ගන්නන්නේ? අපි ලුණු කැටයක් දුන්නාට පස්සේ ඔබට හැඟීමක් ඇති වෙනවා දැනීමක් ඇති වෙනවා වැටහීමක් ඇති වෙනවා ලුණු රහ ගැන. දැන් දැන් අපි අහනවා යාගේ. දැන් හොඳයි ඔබට දැනුණාද ලුණු රහ? දැන් නම් දැනුණා. දැන් ලුණහ වැටහෙනවද? වැටහෙනවා. හොඳයි දැන් ඔබම කියන්නේ ඔබර වෙන જાතියක මම උදාහරණ උපමා කීයක් දහහක් ගෙනත් පෙන්නුවා. ওই වැටහීම ඇති කරන්න පුළුවන්ද මට? ලුණු කැටේ දින රහ බලව ලුණු රහ දැනෙන දැනීම. ඒ Tamante ඒ පිළිබඳ දැනෙන අත්දැකීම. මොන උදාහරණ උපමා වලින් කතා කරලා කිව්වත් ඇති කරන්න පුළුවන්ද කෙනෙකුට? ඒ ලෞකික උපමාව ඔහොමන. අනන්ත සංසාරයේ නොලැබූ අත්දැකීමක් අන අත්හැරීමේ නොවැල්මේ විදීමේ සැනසීම කියන මේ නිවන් සුවේ. තව කෙනෙකුට කොහොම කියා දෙන්නද? මම ඒකේ ඉන්නවා කියොත් අනික් කෙනා කොහොම හඳුනා ගන්නද? මම ලුණු රහ දන්නවා. ඔයාලට තේරෙනවද? ලුණු ගහපු නැති එකකින් අහනවා ලුණු රහ දන්නේ නැති එකකින් අහනවා. මම හොඳට ලුණු කාලා තියෙනවා ලුණු රහ මම හොඳට දන්නවා. ඔයාලට වැටේනවද? ඔව් කියයි. එයා කොහොමද දැනගන්නේ? ඒක එහෙමයි කියන්නේ. ඔයා කියන හින්දා මම පිළිගන්නවා කියන එක වෙන මොකක් කියන්නේ? ඔන්න විශ්වාසයෙන් පිළිගන්නවා ඔයා කියන්නේ. මම දන්නේ නැහැ ඔයා උගේ තත්ත්වය කොහොමද කියලා. ඒක නේද කියන්නේ. ඉතින් අපි අවංකවම නිවන දැකනනම් නිවනේ ස්වභාවය දැකනනම් ප්‍රඥාවක් ඇති වෙනා නම් අපිට පුළුවන් ද කියන්නේ මම සෝවාන් මම සකෘදාගාමි උඹත් ඒක දැනගනි කියන්නේ එහෙම කියන්න පුළුවන්. එහෙම තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් හරකෝ මම මිනිහෙක් කිව්වහම උඩට තේරෙනවා. හරකෙක් ළඟට ගිහිල්ලා උඹ දන්නවද හරකෝ මම මිනිස්සෙක්. මම සිංහල උඹ දන්නවා. ඕන් ওই જાති අහනකොට ඇති වෙන මෝඩ හිතවිල්ලක මෝඩ කතාවක් හරි කොච්චර කියලා වැටහිද අපිට. මම සෝවාන් ඵලයටපත් වෙලා දැනගනිකෝ. කියන වචනේ තොන්න ওই જાති එක. තව කෙනෙකුට කෙනෙක් කියනවා නම් එහෙම තේරුම් ගන්න මේ පුද්ගලයාගේ යථා ස්වභාවය මොකද්ද? හරකෙක් ළඟට ගිහිල්ලා හරකෝ මම සිංහලෙ. උඹ දන්නවද? කියලා ඇහුවකට දෙවෙනි නෑ. මම සෝවාන් ඔයාලා දන්නවද තේරුම් ගන්න. කියන වචනේ තොන්න ওই જાති එක. ඒ නිසා තමයි කියන්නේ මගඵල ලාභියා නිසි තැන සුදුසු නම් ප්‍රකාශ කරනවා කිය. ඒකට ගැළපෙන දවසක් තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් උනන්දු කරවන්න සැක නැති කරන්න පුළුවන් අවස්ථාවක් තුලදී ඒක වෙන්න වෙලාවක් තියෙනවා. මරණාසන්න මොහොත කියන්නේ තව කෙනෙක්ගේ වතුර උගලක් බොඩ රැහැතිලා ඉන්න වෙලාවක් නෙමෙයි. අන්තිම වදන දීලා හිටා ඇපියා ගන්න වෙලාව. කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ලබා ගැනීමට සුදුසු අවස්ථාවක නෙමෙයි ඉන්නේ. මෙන්න මේ අවස්ථාවේදී යන්නේ විසුණු වහන්සේලා අහනවා වර්ණාසන්ලා ඉන්න විසුවගෙන්. එවැත්නි ඔබ මෙච්චර කාලයක් මේ ආසන මාර්ගය අනුගමනය කරලා හිස් හතිමද යන්නේ. ප්‍රතිඵලයක් එහෙම ලබාගෙන තියෙනවා. එවැත්නි මම ආව තත්ත්වයටපත් වෙලා ඉන්නේ. ඔබලත් උත්සාහ කරලා ලබා ගන්න. ඇස් පියාගත්ත ඉවරයි. මෙන්න මේ බඳු අවස්ථාව තමයි සුදුසු නම් සුදුසු දැන ප්‍රකාශ කරනවා කියන්නේ. ඒක හැමතැනම ප්‍රකාශ කරන එකක් නෙමෙයි. ඒ කියන්නේත් මොකටද? ඔහුට ඒක තේරුම් ගන්නවත් නෙමෙයි. එහෙම නැත්නම් ඒ අන්තිම අවසාන අවස්ථාව තුලදී ඒ පුද්ගලයා ඒ අවසිජයකටපත් වෙනවා. ඕවාගේ මානසිකත්වය ගොඩනැගෙන්න විදිහක් නැහැ සාමාන්‍ය කෙනෙකුට. නිච්ච නිරව නැතුව පුද්ගලයා මැරෙනවා. මරණ බය නිසා තැටි අරගෙන දඟලන නිසා උන්ට ඕවා කිය කිය මේ ඉන්න වෙලාවක් නැහැ ඔය වෙලාව. ඒවෙන් බයක් ඇතිගැන්මක් කම්පාවක් නැති සාන්ත ප්‍රණීත සත්‍යයටපත් වෙච්ච උත්මයෙකුට විතරයි. කිසියම් බයක් ඇතිගැන්මක් නැතුව අනිකායට ওই විදිහ අවවාදයක් දීලා ඇතේ පියා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවන් තියෙනවා අනික් අයට හේතු යන්න හේතු වෙන කරුණු. එහෙනම් ඒ කියව බොරුවක් නෙමෙයි අපිත් එදෙන්නපත් වෙමු අපිට ක්‍රමේ දීලා තියෙනවා. අපිත් ඉක්මන් කරලා අප්‍රමාදීන්විතව කටයුතු කරලා අපිත් එදෙන්නපත් වෙමු. අන්න එහෙම උනන්දුවක් ඇති කරන්න හේතු වාසනායිනේ වෙලාවක් දැක්කොත් ඒ වගේ අවස්ථාවක සුදුසුරන් සුදු දැන ගන්න ඕන. ඔයිට අමතරව තුන් දිනයක මගපල ප්‍රකාශ කරනවා. ඔය භාවනා කරන්න කරන්න ගියහම නිචි නැතුව කියලා පිස්සු නැතුව කියලා පිස්සුවට ප්‍රකාශ කරනවා. මොනවද කිව්වද උදන්නේ. මේක එක්ක එක්කෙනෙක්ගේ මගපල ප්‍රකාශය. තව කෙනෙක් ඉන්නවා කපටියා වංචාවෙන් තමන් ලාභයක් කීතිය ප්‍රශංසාවක් ලබා ගන්න කපටිකමට වගපළය ප්‍රකාශ කරනවා නැති එක. කියනවනම් ප්‍රකාශ කරන්නේ නැහැ කවදා ඥාන සම්ප්‍රිතය වගපළ ලබන්නේ. එහෙනම් ඒ බුද්ධිලාගේ ස්වභාවය සෝවාන් බුද්ධිලාගේ උරුම ස්වභාවයක් තියෙනවා. එහෙ නැති බුද්ධිලා මොකද කරන්නේ? ලාභ කීර්ති ප්‍රශංසා බලාගෙනත් මාර්ගඵල ප්‍රකාශ කරලා අනික් අයගෙන් කීයක් කඩවලා ගන්න බලනවා. ලාභ ලාභය කීර්තිය ප්‍රශංසාවක් ගන්න බලනවා. මේකනේ. ඒ වගේ මුලාවටපත් වෙලා හැවටිලා ඉන්න කෙනා හැවටුමට හිතාගෙන ඉඳලා නිකන් කියනවා මොඩකමට. ওই තුන් දෙනා ලෝකයේ හිස් මගපල ප්‍රකාශ කිරීමක් කරනවා. ප්‍රඥා ගෝචරමයි ඒකාන්තේ ඥාන සම්පවිත වෙන්න මාර්ගඵල ලබන ඥාන විපරිත්‍ය වල මාර්ග ඒ වගේ අවස්ථාවක මාර්ගඵල අවබෝධය ලබන්න බැහැ. ඥාන සම්ප්‍රිත ඥානයේ සමග යෙදුනා වූ ගුණ ඇති බුද්ධලියකට ඥානවන්තව තේරෙන්න පටන් ගන්නවා මේකේ වැරපතරකමක් කෙනෙකුට අවබෝධ කරගන්න අමාරු බවක් කිව්වල තේරෙන්නේ නැති බවක් කරන්න තියෙන එකම දේ Taman දැක්ක හරි මාර්ගය අධ්‍යක්ෂක මාර්ගයේ ලෝකයේ අරදීලා මෙන්න මේක අප්‍රමාද අනුගමනය කරා මෙන්න හේතුඵල න්‍යාය කියලා න්‍යාය මාර්ගය කියා දෙනවා මිසක් අනුගමනය කරන මඟ පාදලා දෙනවා මිසක් වෙන දෙයක් කරන්න බෑ කියලා දැනගෙන ඒක කරලා දෙනවා ඒ අය. අන්න ඒ වගේ අවස්ථාව දකින්න ඕන. ඉතින් මේ தත්ත්වේ මාර්ගඵලද මේ தත්ත්වේ මාර්ගඵලද කියලා අපි තාව කෙනකින් අහලා ඒත් ඒක ක්‍රමේ නෙමෙයි මාර්ගඵල දැනගන්න. මුලින්ම දකින්න ඕනේ මාර්ගය. මාර්ගයේ සැක නැතුව දැක්කට පස්සේ මේ දැන් මං පත් වෙලා ඉන්නේ මාර්ගඵලයකටද කියලා ආයෙත් හැරයක් හැකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තව කෙනකින් අහන්න දෙයක් ඉතින් ඉතුරු වෙන්නේත් නැහැ. ඒ න්‍යාය ධර්මයට අනුකූලවම Tamanට තේරෙන්න පටන් ගන්නවා. ගණනක් හදලා පෙන්නනවා ගුරුවරයා. හදන ක්‍රමී. අවබෝධ වුණාද වැටුණාද ගාන හදන හැටි. දක්ෂ ළමයා කියනවා මට තේරුණා. නෑ හදන්න බෑ මේ ගාන. හැදුවා. දැන් ඉතින් ගිරහලා වෙන්නවා පොත. ගුරුවරයා ඇහුවොත් මේ උත්තරේ හරියද? ආයි වෙන්නේ නැහැ. ආයි හදලා බලන්න එනවා. හරියට උත්තරේ එනවාද? ඔය උත්තරේ මෙනවාද බලන්න. එනවා. දැන් උත්තරේ හරිද? හරි. කොහොමද හරි කියන්නේ? මෙන්න මේවා එකතු කළේ. මෙන්න මේකයි ක්‍රම රටාව. මේ වුණා මේකමයි එන්නේ. ආ එහෙනම් මේ දරුවට අවබෝධය ලැබිලා තියෙනවා ගණන් හැදීම ගැන. අන්න ගුරුවරයා නිගමනය කරනවා. දැන් ගුරුවරයා හරිය කිව්වොත් එහෙනම් ළමයට තේරෙයි. ඔන්න සන්තෝෂයි. බැරිලා හරි වැරද්දක් එහෙම දැම්මොත් අර ළමයා කටත් එක්ක ඇදලා ගිහිල්ලා මම ගාන වැරදිලු හරි වැඩේ බලන්නකෝ. දැන් ඉතින් ඒක ගහගෙන ඉන්නේ. හරියට ක්‍රමේ දැනගත්තා නම් කොහොම ඇයි සර් වැරදි දැන්නේ? මේ ගාන හරියි. ඇයි මේකට වැරදි දෙන්නේ? ඒ ළමයාම ගිහ ගුරුවරයාට නම් පෙන්නන්න පුළුවන් දක්ෂතාවයක් ලැබෙනවා. මේ ගුරුවරයාට ඔප්පු කරන්න බෑ මේක වැරදි කියලා හේතු නෑ ඒක. අර ළමයා කියන මේකනේ ක්‍රමය. මේ ක්‍රමයට එකතු කරා මේ උත්තරේ ලැබෙන උත්තරයක් ඉන්නේ කොහොමද? ඔන්න ගුරුවරයාට උගන්වන විදිහ ගුරුවරයාට කතා කරන්න දැන් පුළුවන්. මෙන්න අවබෝධයේ ස්වභාවය මෙන්න මෙහි එක. ඉතින් Taman මේ ඵලයටපත් වුණා නම් මේ න්‍යාය ධර්මයට අනුකූලව Tamanටම තේරුම් ගන්න පුළුවන් දෙයක්. එහෙම තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ඒකෙන් අමතරව කරන හැම එකක්ම දැනගන්න කොතන හරි පැටලිලා කොතන හරි අපිට කුඹුද හැඟවිච්ච තැනක් තියෙනවා ධර්මයේ ඇද ඇදපළුදක් වෙලා තියෙනවා. ධර්මයේ ඇදපළු වෙනවා නෙමෙයි අපි වටහාගත්ත එකේ ඇදපළුදක් තියෙනවා. අන්න ඒක අරගත්තට පස්සේ අන්තිමට ওই තීරණය එනවා. නම් මාර්ගඵලලාභීන්ට තීරණ දෙකක් නැහැ. හේතුව මොකද? එකම න්‍යාය ධර්මයේ එකම අදහස සත්‍යයේ අදහස මත වෙන හින්දා. විකෘති අදහස් එන්න විදිහක් නැහැ. ලැබූ ක්‍රමේ වෙන වෙන ආකාරයෙන් කියන්න පුළුවන්. නමුත් ක්‍රියා අන්තිම સિદ્ધාන්තය මොකද්ද? මේ හටගන්න යම් ධර්මයක් තියෙනවා නම් ඒකේ විපරිණාමයේ වෙනසිලා නේ ධර්ම ස්වභාවය වගේම හරයක් නැති ධර්ම ස්වභාවය මට වැටහුණා. මට ඕක හොඳයි කියලා ගන්න නිගමනය කරන්න බෑ. ආයිත් ඕක වටිනවා කියලා මට හිත පවත්තන්න බෑ ඒක. කවදා හරි මම දැකලා තියෙනවා. ඕකේ තියෙන දුක. මායා මුලාවකින් ආස්වාදයේ පෙන්නනවා. ඒ මායාවට ගෝචර වෙච්චාම දුකට ගෝචර වෙනවා වැටෙනවා. වෙන්නේ ඕකේ දුක විඳින එකයි. මම ඒක දැකලා තියෙනවා. නෑ ඕකේ ඕකේ ඇසුරු කරනකම් ওই දුකෙන් නිදහස් වෙන්න බෑ. කවදා හරි ඕක අත්හැරපු දාට ඒ දුකෙන් මම නිදහස්. මෙන්න මේක මම දැකපු ක්‍රමය. අන්න ඒ දැනගත්තා ක්‍රමය. අන් එයා දකින සබ්බන්තා නිරෝධ ධම්ම. මේකක්වත් සවුන්කහන සුසු ධර්ම නෙමෙයි. නැති වෙන සුළුයි ගෑයි මේකට විග්‍රහ වෙන්නන්නේ. අටුවා විග්‍රහ කරනකොට නම් ආචාර්යවාද පෙන්නකොට යම් ධර්මයක් හටගත්තා නම් ඒක විනාශ වෙන සුළුයි කියලා මේක විග්‍රහ කරලා තියෙනවා. ඇති වුණා නම් නැති වෙන සුළුයි කියවම ඇත යනාන්තයයි නැත යනාන්තයයි කියන අන්ත දෙකවත් අත්හැරලා නැහැ. අන්ත දෙකේ දැන් නිවන් දකින්න බෑ. ඇති උනේ කොහොමද? ඇති වුණා කියන මායාවක් නෑ වුණා. ඇති වුණා වගේ වෙනුණා මිසක් ඇති වෙච්ච දෙයක් ලෝකේ නෑ. මේසේ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. මේසේ වගේ පෙරුණා මේ කෑල් ටික එක කවුල් ටිකක් ඉලි කෑල් ටික ඇඳලා මේ ලෑල් ටික ගහලා මේ කොටුවක් හදලා නැහැ. ඔක්කොම කරලා මේ ගහලා හැදුවාට පස්සේ යන ගහලා. මේසේ කියන එක පෙනෙන්න පටන් ගත්තා. අර ලෑලි කෑල් ටිකේම හදපු මායාව. ඉතින් මේසයක් ඇති වුණා නෙමෙයි. මේසේ නැමැති මායාව විද්‍යාමාන වුණා මේ හේතුවේ ඵලය වශයෙන්. අන්න ධර්ම කතාවේ ඒකයි. අන්න ඒවට කියනවා සං උදා කළා. කෑල්ල කෑල්ල එකතු කරලා එකතු කරලා යමක් උදා කරලා අපි ඉන්නවා. සමුදේ කළා. ඕවගේ හදාගත්ත ධර්මයේ තමයි මේ සමුදේ ධර්ම කියන්නේ. මේ ලෝකේ ඔක්කොම තියෙන ওই ටිකයි. අනේ මූල ධර්මයේ තේරුම් ගත්තාම ওই ටික වැටහෙනවා. එහෙනම් ඊට පස්සේ අපි කල්පනා කරනවා සංඋදයක් ඇරෙන්න. ඇති දෙයක් කොහෙද ලෝකේ තියෙන්නේ? ඇතිසේ පේන මායාවල් නැහැ මෙතනම තියෙන්නේ. මේ මායාවල් ඔක්කොම ඊටහා පුංචි පුංචි කැලි එකතු කරලා ලොකු කරගත්තා. ඒ කැලි තී තී පුංචි කැලි වලින් ඒක ඔය කැලලක් ගොඩනගාගත්තා. එහෙනම් මේ ඇහැට පේන යම් තරමක් කනට ඇහෙන යම් තරමක් ඇත් කැලි කැලි එකතු වීම නිසා හටගත්ත මායා කතාවල් මිසක් ඇතිසේ පේනලා බොරුවට හවටනේවා මිසක් ඇතයි කියන්නේ රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් කියලා ඒ කියලා ගණ්ඩේ එකකයක් නේ. මේකෝ මායා මායා සම්පින්දන. එහෙනම් මායා සම්පින්දන මම බැඳින්නේ මොකේද? හරියට තියනවා කියන නිගමනය කරන්නේ කොහොමද මායාව? ඒ මායාවගේ හිටියා කියලා කවද හැසිරෙ ලබා දෙන්නේ? ලබන්නේ ක්‍රමයක් එකේ තියෙනවා. එකක්වත් නැහැ නික හිස් බව දකින්න. ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ කාරණා තුලකින් ධර්මාභෝධයේදී අදහසක් එනවා. මේවා හරියෙන් ශූන්‍යයි. මොනවා අල්ලන්නේ? මොනවා අරගෙන බැලුවත් හරියෙන් ශූන්‍යයි. ශූන්‍යතේ විමුක්තිය. ප්‍රණීතයි සාන්තයි කියලා ගන්න එකක්වත් ඔය අතර නෑ. කම්කටොළු සහිත ඒවායි හැමතැනම. එන සාන්ත ප්‍රණීත වෙන්නේ මොකද්ද? ඒව අතර උදා. අන්න ශූන්‍යත අපනේ මේ අනි අපනේ හිත. මට අල්ලන්න තියා බලන්න අසුරු කරන්න කිසිම වටිනා දෙයක් ඔය අතර නෑ. නිමිති ගන්න දෙයක් මට වටිනා දෙයක් නෑ. අතරි ගියදාට ඔය දුකේ නිදහස. අන අනිමිත විමුක්තිය. ඒ නිමිති ගන්න නැති අනිමිත විමෝක්ෂය හරි ප්‍රණීතා කියලා ගන්න දෙයක් නැහැ කියන අපනීත විමෝක්ෂය හරි හරයයි සාරත්‍යයක් තියෙනවා කියලා ගත්තාම එහෙම සාරත්‍යයක් නැහැ කියලා දකින අසාරත්වයේ දකින්නා වූ ශුන්‍ය විමෝක්ෂය හරි කියන. ඔය ඔය තුන් ආකාරයෙන් නිවන වැටහෙනවා. නිවනේ ස්වභාවය වැටහෙනවා. ඔන්න ඔය වැටුණාට පස්සේ දැන් කාගෙන්වත් අහගන්න මොනවත් ඉතුරු වෙලා නැහැ තාම. දැකේ හැකේ දැකලා ඉවරයි. නිවන් දැකීමට යමක් දැකේ ඒ දේ දැක්කා. ඊට පස්සේ කවුරු කිව්ව නෑ නෑ උඹට නිවන් දකින්න මේ ත්‍රිපිටකය පාඩම් කරපන් කිව්වට. උඹට ඕන උඹ පාඩම් කරලා. මම දැකලා ඉවරව මන් නිදන්නේ. ඒක උඹට කිව්වලා ඉලක් තියෙන්නේ. නිවන් දකින්න ඔය ටිකක් ඕනේ නැතිව මම දැකලා ඉවරයි. දකින්න ඕනේ බොහොම පොඩ්ඩයි ඒ ටික මම දැක්කා. එයාට කියන්න පුළුවන්. කාටවත් එයාව නවත්තන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ අපි තේරුම් ගත්තට පස්සේ මේ පිළිබඳ ලොකු දැනුමක් එනවාද නිහඬතාවයක් එනවා. ඒතර මේ මිනිසුගේ තියෙන මේ තර්කවාද ප්‍රශ්නේ ඔක්කොම අහකට ගියා. අරයාගේ හැටි මොනවද? මෙතන මගපල්ලාභින් ඉන්නවද නැද්ද? අනික මාර්ගඵල ලබන බණද්ද වේ කියන්නේ. ඒ જાති එක එක කියලා කියන්නේ සැක කුකුල් සහිත ප්‍රශ්නාර්ථයෙන් තර්ක වාද එකක්වත් උනේ ඉතුරු වෙන්නේ. ඒ වනම ඇහුවටින් එහෙමනම් කියන්නේ මොකද? උඹත් අහලා බලහන් නිවන් දකින්න වරණ නම් ඔලේ වැටෙහි. ඒකේ නිවන් දකින්න පුළුවන් කියලා. තමන්ටම තේරෙයි. අහලා බලපන්. අපිට කියන්න වෙන්නේ එච්චරයි. අනේ මම දෙක නිවන් දකින්න පුළුවන්. ඒක උඹව දැනගන්න ඉතින්. ඒ විමර්ශනය කළේ නැද්ද? පුළුවන් නම් පුළුවන් කියලා වැටුණා බෑ කියලා විමර්ශනය කරන්න පුළුවන් දහම් කෙනෙක්. මේ විමර්ශනය කරලා බලනවා නම් තේරෙයි පුළුවන්ද කියලා මම අහන්නේ. අපිට මොකක් උත්තරයක් දෙන්න වෙනවා. කවදා හරි අපිට ඔය තුලින්ම ගියහම අපිට කාටවත් මන් දන්න ධර්මයේ ගැන මම කාට මොනවද කියන්නේ. ඵලය ගැන මොනවද කතා කරන්නේ. මෙන්න තමාට නිහඬතාවයෙන් මේ දහම්මගේ නිහඬ වෙන්න හේතුව ඕකයි. ඊට පස්සේ තියෙන්නේ තම තමන් පූර්ණ කරගත්ත හරිය ඉතුරු ටික බලලා ඒ ටික අයින් කරගන්න ක්‍රමය හදාගන්න. ඒ ක්‍රමයමයි කරන්නේ. ඒ ක්‍රමය මනු ගමනය කරන්නේ තවදුරටත් ආවර්ධනා කරනකොට ලෝකේ ඉතුරු හරි ආදීනව බලන ආස්වාදය කියලා හිතාගෙන ඉතුරුටි ආදීනව බලනවා වින්වීමේ අනිසංස බලනවා. පිරෙන්නේ ආරි මාර්ගයේ. ඒ ක්‍රමයට ප්‍රගුණ කරගන්න ඕනේ. මේ ගායනා කරන අය පිළිබඳ මේ ඉස්සෙල්ලත් වෙනවා තාලපුර සූත්‍රය කියන සූත්‍රයක බුදුරන් වහන්සේ කරපු දේශනාවක් අපි ඉස්සෙල්ලත් වෙන්නවා තාලපුර නැමැති ඔය නළුවේ බුදුරන් වහන්සේලාට කියලා තමයි සගපානකොට ගී කියනකොට ඒ තුලින් යම්කිසි පුද්ගලයෙක් මේ මේ මේ සුගතියට යනවායි කියලා ඒ සන්තෝෂ වෙනකොට ඒ සන්තෝෂ කරපු නිසා ඒ පිනේ සුගතියට යනවා කියලා මෙහෙම අපේ ආචාර ප්‍රාචාරව කියන අපි අහලා තිනවා ස්වාමීනි ඒක ඇත්තද කියලා බුදුරන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයක් අහුවා ඒ තාලපුරගේ නළුවා. පස්සේ ඒ නළුවට බුදුරන් වහන්සේ තුන් වතාවක් ඕක නාලපුට ඕක මගෙන් අහන්න එපා. තුන්වෙනි වතාවේ අහනකොට මම ඔබෙන් යම් ප්‍රශ්නයක් අහන්න එපා කිව්වට මට ඔබෙන් බේරිලක් නැහැ නේ. එහෙනම් මම ඔබට ඇත්ත කියන්නේ. යථාර්ථයෙන්ම කියලා දෙන්න. කියලා ඉතින් පෙන්වනවා. යම් කෙනෙක් සංගමැද ඒ වගේ නාට්‍ය ශාලාවල, රංගන ශාලාවල කොතන හරි කමක් නැහැ ගිහිලා තමයි ජන සමාජය තුළ නැටුමින්, ගී කීමින් පුද්ගලයා මේ රඟබල්ල කරපත් කරලා හතුරු කරනවා නම් සංවේගී උපදින දේවල් කරනවා නම් පෙර රාගයට බැඳෙන්න හේතු හේතු තිබිච්ච රාගයට නොබැඳිච්ච අයට Taman රුකුලක් වෙලා ඒකට මග පාදලා දුන්නා. ඒ ඇසුරු කරන බුද්ධිලයා රාගයට බැඳෙනවා. ද්වේෂයට හේතු වෙන කරුණා මතු කරලා පෙන්නනවා ඇත්තෙන් හරි බොරුවෙන් හරි. ඒක ඇසුරු කරන් ගියහම ද්වේෂයට බැඳෙනවා. මෙන්න මේ නිසා අන්තර රාග දේශ මොහ ජනිත කරන්නේ. යම් පුද්ගලයෙකු උදව් කරනවා නම් උපකාර කරනවා නම් මේක හරි වැඩක් කියලා පිළිගත්තොත් ඒක හරිද වැරදිද? තමම නිගමනය කරන්නේ. යම් කෙනෙක් ලෝකේ අනාථයට පත් කරන රාග ගින්නට, ද්වේෂ ගින්නට, මෝහ ගින්නට ඇද දානවා. දීකර යමෙක් පත් කරනවා නම් කොච්චර ආශාද දෙන දෙයක් වුණා. ඒ පුද්ගලයා ඒ කරන්නේ යහපතත් අයහපතත්. ඔන්න ඕක යහපතක් කියලා හිතාගත්තොත්. මිත්‍යා දෘෂ්ටිය බැහැම නිගමනය. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඒ දෘෂ්ටිය ඒ ලබ්ධිය අරින්නේ නැතුව යම් කෙනෙක් මලොත් එහෙම. ඒ පුද්ගලයාට ඒ හේතුවෙන් අපාගත වෙන්න සිද්ධ වෙනවා තිරිසන් වෙන්න සිද්ධ වෙනවා. ওই දෙකෙන් එකට යනවා. මොකද හේතුව? වැරද්ද වැරද්ද හැටියට දකින්න බැයි නා. එතන මහා දෘෂ්ටියක් ඇති වෙනවා. ඒක හරි කියන්නා ඒක සුගතිගාමි වෙන මගක් යහපත් මගක් කියලා ලබ්ධියක් බැඳුනොත්. ඒ මිත්‍යා ලබ්ධියට උ බැඳිලා කොටු වෙනවා. ඒ දෘෂ්ටියෙන් ඒ ලබ්ධියෙන් ඉන්නහුට මානසිකත්වයේ තුල සාර්ථක සතුටු වෙන්න පුළුවන් ප්‍රියමනාප වෙන්න පුළුවන් සත්‍ය අවබෝධයක් නැහැ. ඔව් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. මිත්‍යා දෘෂ්ටිකයාට නිරිය හෝ තිරිසංගතිය හෝ දෙකෙන් එකක් පනවන්න පුළුවන්. ඒක බුදුරණන් හදේ වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් අහනවා මේ බෞද්ධයෙක් මෙහෙම දෙයක් කරන්නේ නැද්ද කියලා. හැබැයි බෞද්ධයෙක් කරන්නේ නැති ගමන් සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ගැන මේ අහන්නේ. සෝවාන් පුද්ගලයෙක් නොකරන පව් අතරින් තියෙන සිද්ධ වෙන්නේ නැති පව් හයයි. මව් මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රාතන් මරන්නේ නැහැ, බුද්ධ ශරීරයේ ලේ උපදින්නේ නැහැ, සංඝ වේදයක් කරන්නේ නැහැ, නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ නැහැ. සෝවාන් බුද්ධිලයෙන් ඒකාන්තයෙන් සිද්ධ වෙන්නේ නැති ඔය හය විතරයි. එයින් මෙහා දියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේගේ දේශනාවක පෙන්වන්න ත්‍රිපිටකේ නැහැ. සිද්ධ කරනවායි කියන එක නෙමෙයි පෙන්වන්නේ. පාණාතිපාතා පටවිරතෝ හෝති අදින්නාදානා පටවිරතෝ හෝති කාමීසු මිච්ඡාචාරා පටවිරතෝ හෝති මුසාවාදා පටවිරතෝ හෝති සුරාමීරිය මජ්ජපමාදත්තානා පටවිරතෝ හෝති අයං උච්චති මහානාම උපාසකෝ සීලවතෝ සීලවන්තෝ හෝති මෙහෙම මානාව සූත්‍රයේ බුදුරජාන් වහන්සේ සෝවාන් බුද්ධිලාගේ කොටසක් පෙන්නලා තියෙනවා කාරණා පහක් ගැන. දැන් ඕකේ සිංහලට විග්‍රහ කරන්න කියලා පානඝාතයෙන් වෙන් වූයේ වෙයි, අදත් ආදානෙන් වෙන් වූයේ වෙයි, කාමීත්‍යාචාරයෙන් වෙන් වූයේ වෙයි, මුසාවාදයෙන් වෙන් වූයේ වෙයි, මදේට ප්‍රමාදයට මත්පැන් බීමේ වෙන් වූයේ වෙයි. මහණනි මේ ආ මහානාම මේ ආර්ය ආර්ය ශ්‍රාවකයාගේ සීලයයි කියටම පින්නවා කියලා කියනවා. දැන් වෙන් වූයේ වෙයි කියන්නේ මොකද? විරතිය කියන වචනේට සිංහල අර්ථය අරන් තිනා වෙන් වෙනවා කියන එක. වෙන එකකට කියනවා වේරමණී. සමනය කරන්නේ නැහැ කියන එක. සමනයේ වෙන්නුණා. විරති කියන්නේ රති කියන්නේ කැමැත්ත කැමැ ඒකට ආසාවයි. ඒ ආසාවදී බැඳුණු කැමැත්තට කියනවා රතිය. රතියෙන් වෙන්නුණා කැමැති නැහැ. එහෙනම් සෝතාපන්න වෙච්ච දැන්පතන් ප්‍රාණඝාතයට කැමැති නැහැ. ප්‍රාණඝාතයෙන් වෙන්නුණා නෙමෙයි කැමැති නැහැ. පොරවැර වංචා කරන්නට කැමැති නැහැ. කැමැති නැහැ නනෝකේ ඉන්නේ. කැමැති නැති බලයෙන් නොකර ඉන්නේ. යම් කිසි කෙනෙක් මරණ බය තියෙනවා නම් ජීවිත ආසාව තියෙනවා. ඒ පුද්ගලයාට වෙන්නනවා. මරපිය කුඹිය. කියනවා ගෙනහ ඉතින් පිහියා කරින්ද ආයිදවලා ඉන්න. මරපිය මරපිය ටිකටිය ලං කරන එක වෙඩි තියන්න හදනවා. ඒකාන්තියෙම තම මරයි කියලා බයවිද මේක කරුවේ නැන්නේ මොකද කරන්නේ? ජීවිත හේතුවකට මරණයට ප්‍රාණඝාතය කරන්නට හරිහත් උන්වහන්සේ කියලා දේශනා කරනවා. හරිහත් උන්වහන්සේ න ඔබට නම් මරවන්න ඉන්නේ පාන්නිකයි නෑ නේද? ආයෙ ගණන් ගන්නවත් නෑ. ඔයි මෙහා ඉන්න ජීවිතාසල ඉන්න වෙන කොච්චර ඉන්න ඕනනම් ඉන්න පුළුවන් මම මැරුණා මම කෝපියා මරන්නේ මම මැරෙනවා කියලා ඉන්න පුළුවන් හැබැයි දැඩි අදිෂ්ඨානය කරගෙන ඉන්නවා මිසක් යථාර්ථයෙන් ඉන්නව නෙමෙයි එහෙම අදිෂ්ඨානයක් මොනවත් ඕනේ නැහැ සෝ ආ නිදහසේ පවතින සීලය ලැබුණා නම් එහෙම අදිෂ්ඨාන කර කර ඉන්න කවුරුකවත් මන්නම් මරන්නේ බෙල්ල කැපුවත් මන්නම් මරන්නේ ඔහොම කිය කිය ඉන්න ඕනකමක් නැහැ ඒක දැඩි කරගත වතක් එන වතේ ඉන්න පුළුවන් ඔහොම තියා කෝපියා මරන්නේ ඔන්න මාව මරලා බලන්න පිටි ගැහුවත් මම මරන්නේ කෝපියා අදිඨාන කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අදිඨාන කරගෙන ඉන්නේ වතක් නිසා. යථාර්ථය ඒක නෙමෙයි. එහෙම කිසිම අදිඨානයක්වත් මොකුත් නැති. මරුවොත් මරුවා මට ප්‍රශ්නයක් නෑ. මම සමාදන් වෙච්ච වතකුත් නෑ. එහෙම එකක් නෙමෙයි මම ඉන්නේ. සත්ව හිංසාවක් කරන්න මට ඕන කමක් නෑ මේ ජීවිතේ නිසා. මේ ජීවිතය කරනවා කිසිමත් මම දුට්ටුවරම බලාපොරොත්තු වෙන්නේ. දැන් මොකද වෙන්නේ? අන්න අපි වෙනස බලා ගන්න ඕකෙන් තියෙන වෙනස ආර්යයන්ගේ වෙනස. අරිහතුන් වහන්සේගේ වෙනස ඔය කියන්නේ. දැන් යම් කෙනෙක් ඇවිදලා නම් අපේ ටීවී වල රූපවාහිනී යන්ත්‍රය හරි කැසට් යන්ත්‍රය හරි මොකක් හරි තියෙනවා. ටිකක් ඩාමරිකෙක් ඇවිදලා මොකද කරන්නේ? ඔය කොලේ මෙහාට තියන් අතේ තියන් කොලේ මෙහාට තියන්. එහෙනම් අතේ තියන් පොත මෙහාට තියන් මට පොලි පොත. දෙන්නන්ට ගහනවා ටීවී එකට. පොල්ලා කුසගත්ත. දැන් මොකද කරන්නේ? ආහා ගහන්නේ ගහන්නේ. ආ අරන් බලන්න. දෙන්නේ නැද්ද? අපි එහෙම එකක් දෙනවා. ඉතින් මොකද කරන්නේ? අපි දැන් අතේ මොනවා හරි තියාගෙන ඉන්නවා. ඔතන ටීවී එකක් වෙනකොට අපි තියනවා මොනවා හරි මේ ගෙන පොල් කොල් ටිකක් කියලා ගෙනත් තියෙනවා. පොල් කොල් මිටියක් කියලා හරි තියෙනවා. කොස් කොල ටිකක් හරි ගෙනත් තියෙනවා ළමයි. දීපාමේ පොත නැන්නම් ගහනවා විදිහ පොඩි වෙන්න කියලා ගෙනා කොස් කොල ටික. අර ගෙනත් දාපු අර පොල් අතේ පොල් කොල් ටික පොල් අතු කැලේ. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා පොත දෙන්න. ඔබට උනා ගහගන්නේ කොහොමද මොකද? ඒක පොල් කොල් වලින් මට වැඩ තියෙන ගහකට කැලේ තියෙන කොස් කොල පොඩි එකක් ගෙනත් දාලා තියෙනවා. ඒක පොඩි කරොමයි මොකද? අපිට ඉන්න පුළුවන් නම් එහෙම. අපිට දැන් වෙන කිසිම දෙයකින් මම මොනවා කළා කොස්කොල් ටික පොඩි කළා. ඕක කෑලි කෑලි කැදුවා. දෙන්නේ නැහැ පොත. එහෙම කියන්නේ. එහෙම අදහසක් අපිට ගන්න දෙයක් ඒකේ නෑ. මොකද? ඒක හරයක් නෑ කියලා වැටුණා නම් ඊට පස්සේ අපිට ඒ පිළිබඳව කැඩුවත් බැන්නත් දෙන්නේ නැහැ කරන්නේ නැහැ. ආදි වශයෙන් අදහසක් ගන්න අවශ්‍යතාවයක් නෑ. එහෙම අදිස්ථාන කරන්න දෙයක් නෑ. අන්න ඒ වගේ අරිහතන් වහන්සේට පෙන්ලා තියෙනවා බුදුරන් වහන්සේ දේශනා කරන මහණනි අර ජේතවනාරාමේදී පෙන්න එක. මහණනි අර ජේතවනාරාමේ අර එළිය තියෙන්නේ. අර අතු කෑලි කොළරොඩු කවුරු හරි අරන් ගියොත් පුච්චලා දැම්මොත් ගෙනින් අතු ගාලා කැලේට දාලා ගියොත්. ඔබලට මොකද හිතෙන්නේ කියන්නේ? මොකද දුකක් හිතෙනවාද? එහෙම දෙයක් එහෙම උදාහරණයක් බයක් එහෙම හිතෙනවා. එහෙම දෙයක් එනවාද? ස්වාමීනි එහෙම ඉන්න එකක් වටිනාකමක්. ඒකේ තියෙන අහර දාපු කොළරොඩු වල. මහණෙනි කවදා හරි ওই ශාරීරිය තමන්ගේ කියන මගේ මගේ කිය කියන ශාරීරිය මම කිය කියන ශාරීරියත් අන්නේ පොස්කොලේ ගන්නට නැහැ අර වැහැලා තියෙන දර කෑල්ලේ ගන්නට හිතා ගන්න පුළුවන් ඉච්ච දවසක් ආවදාට මගේ පුත්‍රය කියලා ඉවරයි අන්න එදාට අරිහත් වේ. අරිහත්වේ ලක්ෂණය වෙනව සාකරණය. ඉතින් දෙල්ලමක් නෙමෙයි බව අපි දන්නවා. අපි එකපාරට යන්න හොඳ නැහැ ලොකු දෙන. අපෝච්චි ඒ සත්‍යයට අපි කොහොමපත් වෙන්නද කියලා එහෙම යන්න හොඳ නැහැ. අනුපූර්ව අපි ගමන යන එකයි තියෙන්නේ අපි. කවදා හරි අන්නේ කෙලවර වෙන දවසක් තියෙනවා අරිහත් ඵල කියලා අන්නේ එහෙම තැනකින්. ඒක අපිට නිගමනය කරන්න බෑ කල්පියා. ඒ නුවණ ගෝචර වුණාට පස්සේ ඒ අදහස එන්නේ. හරයක් ඇති දේ කැඩලා බිඳලා ගියත් වෙනසිලා ගියත් දැන් මැරිලා ගියා කමක් නැහැ කියන අදහස එන්නේ. එතෙන්ට නුවණ වැඩුණාම. ඊට මෙහාට චන්දරාගයෙන් බැඳලා ඉන්න නිසා අපිට හිතන සෙල්ලමක් නෙමෙයි අපොච්චි ඒක නා කරන්න බෑ අපිට මේ ජීවිතේට තියා කවදා කරන්න වෙයිද? කවුරු හරි පීයෙන් ඇල්ල මරලා දාලා ඉන්න එනකොට. දර කෑල්ල පොල්කොලයක් තිබ්බ ගානට අපේ කය ගැන හිතන්නේ කොහොමද? අපිට ඉන්න පුළුවන්ද එහෙම? මම හිතන්නේ ඒ ගහක් පරේ නම් ගන්න අපිට කල්ප ගානක් ගියක් බැරි වෙයි. ඔන්න ඔය જાති අදහසක් ඉඳ පටන් ගන්නවා කල්පියා හිතන්න ගියෝ. ඒ නිසා අපි කල්දියා ඒ හිතුවිල්ලට යන්න අවශ්‍ය නැහැ. බුදුරන් වහන්සේ දේශනාවේ මහන්නේ හරිහතුන් වහන්සේගේ චිත්ත ස්වභාවය ඔබලා බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. නමුත් ඔබලා අනුපූර්ව යන්න. අනුපූර්ව මාර්ගය අනුගමනය කරන්න. ඔබලා කවදා හරි ඉතින් එනවා. මේ විදිහට බුදුරන් වහන්සේ දේශනා කරන දානුකම්පාවෙන් විසුණු වහන්සේලා. නා අපි දකින්න ඕනේ. මේ මහ වැඩේ කරගන්න බැරි වුණාට. අප්‍රමාණ පතපතා ඉන්න ලෝකේ මං රජෙක් වේවා, සිටුවරයෙක් වේවා, මතු දෙවියෙක් වේවා, මතු බ්‍රහ්මයෙක් වේවා, මට මේ මේ තත්තරාණාන්තරේ ලැබේවා. ඔය පැතුමත් අරගන්න බැයිද? ඒක බැරි එකක් නෙවෙයි බා පේනවා. එයා සෝවාන් ඵලයටපත් වුණා නම් යම් පුද්ගලයෙක් එදාට ඔන්න ඔය යතිරි ඉවරයි. Taman ඉන්නේ ගේ දොර. මේක මගේ කරගන්න ඕනේ. මගේ නමට ඔප්පුව ගන්න ඕනේ. මේ ඉඩම මගේ කරගන්න ඕනේ මගේ නමට ලියා තියා ගන්න ඕනේ. අය මට ඕන විදිහට මේකේ පාලනය කරන්න ඕනේ. මගේ ආධිපත්‍යය මෙතන පැතිරෙන්න ඕනේ. මේ ආදී වශයෙන් අපිට මානසිකත්වයක් ලෝකයට තියෙනවා. සාමාන්‍ය ඕකත් අර ගැනීම අර කය දර කැල්ලා සමානව සාකරන අමාරු එච්චර අමාරුද? හැබැයි පැතුම් අතර ගන්න කෙනාට ටිකක් අමාරුවම පේනවා. මම දෙවියෙක් වෙන්න ඕනේ, බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ, පස්සේ රජෙක් වෙන්න ඕනේ, සිටුවරයෙක් වෙන්න ඕනේ. ඒ වගේ මට මහා ධන කුවේරය කියලා උපදින මේ පින කරගන්නේ මම. ওই જાතියව අත්තර ගන්න පුළුවන් හැකියාව තියෙන බව පේනවා. ඒක අමාරුවන්නේ. හැබැයි නේද ගේ දොර මගේ කියන්නේ තෝ විතරක් මං ඉන්නවා. මට ඉන්න ගිය කියලා මලත් ඉන්න තිබුණොත් ඇති. කාගුණා මට කවන්නේ. මම පන්නන්නේ නැහැ මට ඇති. දිදේ නාගන්න තියෙනවා කාගෙලි දොර මට කවන්නේ මට ඒ ටික තියෙනවා මට හොඳට බෑ. ওই જાතිය මානසිකත්වයක් ගොඩනගා ගන්න කිව්වොත්. හැබැයි අර ඊට වඩා අමාරුයි. නමුත් අපි දන්නවා එකක් පුළුවන් මට්ටමක ඉන්නවා. එහෙනම් සකුදාගාමී පුද්ගලයා මානසික මට්ටම ඔන්න ඕකයි. මගේ ගේදොර මගේ ඉඩකඩම් ආදි වශයෙන් බදා ගැනීම නෑ මට ඉඳ තිබුණොත් ඇති. ඒ මට්ටමේ ඉන්නේ. අනේ මට රහ විඳින්න ඕනෙත් නෑ. මට සුවදාග්‍රහණය කර කර ඒ පස්සේ යන්න ඕනෙත් නෑ. ස්පර්ශ කරමින් ආස්වාදින්න මට ඕනෙත් නෑ. මෙන්න මේ කියන කාරණා ටික තේරුම් අරගත්තා. දැන් අපි යනවා ওই ටිකත් අත්හැරලා ඉන්න පුළුවන්. මරන්නේ නැත්නම් ඒකත් එච්චර අමාරු මරන්න මරන බය තරම් එච්චර ලොකු නැහැ. මරනකොට නම් බයයි තමයි මරන්න ඒක නම් අරගන්න හරි අමාරුයි. හැබැයි ගන්ධ රස ස්පර්ශ ආදී කාම ආස්වාදයන් ඇතුළු කරගෙන තෙන්න කිව්වොත් ඒකත් කොහොම හරි ඉන්න පුළුවන්. ඒකත් බැරි කමක් නෑ කරගන්න. එහෙනම් ඒකට කියනවා එතන පස්සේ නම් අනාගාමී தත්ත්වේ ඵලෙ ලැබුවා. එයාට නිරායාසයෙන් මෙතන ඉන්න පුළුවන්. හැබැයි අන්තිම එකම ආරුවේ තමයි අරිහත් ඵලේ දැන් මරලා ගියා කිව්වත් කම්පා වෙන්නේ නැහැ අංශුමාත්‍රයක් වගේ. එතෙන්ටපත් වෙන්න පුළුවන්කමක් තිබුණා. ඔන්න ඔය කියන මට්ටමට අරිහත් ඵලයෙන් හැර කරන්න දෙයක් නැහැ. අතරියත් අතහැරලා ඉවරයි යාගේ මානසිකත්වය යන්නේ. ඉතින් ඒ නිසා ඕවා එකපාරක ඉන්නේ අනුක්‍රමයෙන් එන්නේ. අනුපිළිවෙලින් යන්න ඕනේ. එතෙන්ට එනකන් ඒ අල්ලගත්ත දේ පිළිබඳ චන්දරාගයන් අත්හැරනකොට මනස ඔය ආකාරයෙන් සුද්ධ වෙවි නිදහස් වෙනවා. මෙන්න මේකෙන් දැනගන්න ඕනේ මාර්ගඵලලාභියාගේ ස්වභාවය ඔහොම නිසා. ඕක අත්හැරලා අර තියෙන කුණු අහල උඩ ලොක්කම ඔළුවේ. මං උඩ ගියා වාගේ වුණා. මට දැන් මෙහෙම දැනුණා. මේ රූපේ දැක්කා. මගේ හීනිය මං ගියා උඩට ගියා. ගියාට පස්සේ නැද්ද ඒ අලු වෙලා ගියා පිච්චිලා ගියා. මගේ ආත්මෙ පිච්චුණා. ওই જાති එක එක විදිහේ කතා කියනවා. දුරන්. ඔව් එක එක පොඩ්ඩක්. දැන් මේ වගේ එක එක જાතියේ කතා කියනවා. දැන් මේ කියන්නේ ඔක්කොම රැවටිලි මිසක්. කෝ මනසේ සුද්ධතාවය. තමා රාග දේශ මොහයන්ගේ සුද්ධ වුණා කෝ. චන්දනාගේ දුරු වුණාද? ඔව් ඒ ගැන දැනගෙන ඉවට වටහා ගැනීම. යථාභූතේ ලැබුවා නම් ඔය ආකාරයෙන් ඒක වැටහින්න ඕනේ. ඔයිට අමතරව පේන ඔක්කොම මේ මේ ධාන මාර්ග වඩ아가ගෙන යනකොට එක එක ආකාර සමාධි තියෙනවා උඩ යනවා වගේ දැන සමාධි තියෙනවා. ඔළුව අනිත් පැත්තටලා කකුදේ උඩට ගියා වගේ වැටෙන සමාධි තියෙනවා. සමාධි කෝටි ගණන්. පැතලි වෙලා ගියා වගේ දකින්න සමාධි තියෙනවා. ඒක ආකාශයෙන් ඇදගෙන ගියා වගේ ඉන්න සමාධි තියෙනවා. ඉතින් ගංගාවකට බැස්සා වගේ දැකලා වතුරේ දිය වෙලා ගියා වගේ මොකුත් ඉතුරු නැති වගේ සමාධි තියෙනවා. මේ සමාධි කෝටි ගණන් තියෙනවා මේක එක දකින්නේ. ඕවා කොහොම එක එකනාගේ මානසික தත්ත්වයන්ට පේන දර්ශන. එක එකනාගේ මානසිකත්වයන් එක එක ආකාර නිසා ඒ වැඩි ඇති වෙන එක එක নানা ආකාර දර්ශන ඕවා. ඉතින් ඕවැක් ඕ රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කොතනද තිබුණේ? ඉතින් මේ වගේ තැන්වලදී දන්නේ නැති ආචාර්යවරු මිනිදු නවත්තනවා. ඕන් ආත්මේ ගියා ආත්මේ සුද්ධ වුණා හිඳිලා ගියා පිච්චිලා ගියා අලු වෙලා ගියා දැන් ඉතින් වැඩේ හරි ඔක්කොම දැන් ඔය උපදින්න යන්න එකක් නෑ යන්න ඉතු විචේ තමයි පිච්චිලා ගියේ ඕන් දෙනවා උපදේශ දැන් ඉතින් ඔක්කොම හරි දැන් ඉතින් තියෙන මරණකම් ඉන්න පස්චිම අධ්‍යාවිසින් ගත කරනවා අන්තිම දේහධාරී වෙලා ඉන්න දැන් ඔය වගේ අදහසක් තියෙනවා ඉතින් කියන්නේ මේ අන්තිම අධ්‍යාව මෙහෙන් එහාට මම උපදින්නේ නෑ මම අත්දැකීම ලැබලා තියෙන්නේ හැබැයි කෙල්ලේ මගේ පෙට්ටියේ මැද්දොත් ඔය බලාගන්න ඔය පල් පල්නවා මන්නේ මම ඔක්කොම අතහැරලා ඉන්නේ. මම ඉපදින ආයෙත් කතා කරනවා. මේ වෙලාව දෙපැත්තෙන් කතා කරනවා වගේ. කියන්න දෙන්නේ ඒකයි. කටෙන් එකක් කතා කරලා තව පැත්තකින් තව එකක් කතා කරනවා කියන වචනේ තමයි අපිට කියන්න වෙන්නේ. දැන් මේ වගේ කතාවක් හොඳට අත්දකින්න බලම ඔය කියන කට්ටිය. ඔක්කොම මං අත්හැරලා ඉන්න කියන කට්ටිය අන්තිමට බලපුවාම අත්හැරපු නූල් පොඩක් නේ. ඔක්කොම අල්ලගෙන ඉර කරගෙන. ක්‍රියාවලිය බලපුවම විවර්තනය කරපුවොත් එහෙම දකින්න. නමුත් අපිට අනු විවේචනය කිරීම අවශ්‍ය නැහැ. මේ කියන්නේ තම තමාන්ට රැවටෙන්න තියෙන මඟ හොයා ගැනීමේ කරුණ විතරයි. අපි කෙනෙක් විවේචනය කරන පුද්ගල විවේචනය කියලා කරනවා නෙමෙයි. මේ බඳු ස්වභාවය ඇත්තෝ මෙහෙම ඒවා කියනවා. ඒ නිසා ඒවට අපි රැවටෙන්නේ නැතුව යථාර්ථය තෝරා ගන්න ක්‍රමෙතුය කියන්නේ. රැවටුණොත් අපිමයි රැවටෙන්නේ. ඒකයි කියන්නේ. තම තමන්මයි රැවටෙන්නේ. රැවටුණා කියන්නේ අපරාධ මේ වටනා කාලයක අනාථයට වැටලා ඉතින් කාලේ ගියවල තමයි 30 සතිය මැරලා යනවා. ඒකයි වෙන්නේ. ඒතකොට ඒකෙන් අපිට කරගන්න තියච්ච කාලේ වටිනාකාරයෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළාන රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං කියලා. ওই ටිකක් සේවරපයක් නිවන කියලා පිළිනවා. වෙන මොනක් සේවරන්නේ කියලා. රාගය කියන්නේ කෙද්ද, ලොම්ද, නියද, දද්ද, හන්ද, මස්ත, නහරද, ඇටද, ඇට මිදුළු මේ ඇඟේ තියෙන කෑල්ලක් එකක්වත් රාගය කියන්නේ. ද්වේෂය කියන්නේ, මෝහය කියන්නේ, එඳද පුටුවද, මේසෙද, කොට්ටේද, මෙට්ටේද එකක්වත් ද්වේෂය කියන්නේ. මෝහය කියන්නේ මොනවා ගැන කියන්නේ? මේ හිතේ හටගන්න හිත කිලිටි කරන ගති වර්ග තුනක්. සාග ගති ලක්ෂණයයි, ද්වේෂ ගති ලක්ෂණයයි, මෝහ ගති ලක්ෂණයයි. මෙන්න මේක ෂේ කර දාපු යාට ඕකට කියනවා නිවන් දැක්කා කියලා. මේ බුදුරණන් හතේ නිවන පෙන්නේ උතන නම්. අපි නිවන් දැක එක පෙන්වන්න හදන්නේ මොනවද? මට මේ පෙර මේ බඳු රාග තිබුණා. දැන් මේ බඳු දේවල් පස්සේ ඉතිවිච්ච රාගෙ මෙන්න මේ වගේ අඩුයි. මේ බඳු දේශය මට ඉස්සර නැගුණා. දැන් මට එහෙම නැගෙන්නේ නැහැ. මේ දේශය මට හොඳට පැහැදිලිව පේනවා. ඒ මුලාවටපත් වෙලා මම ඒ පස්සේ ඒ මැත්තේ හැපුණා ගැටුණා ඉස්සර. දැන් එහෙම මටම හිතෙනවා මොන තරම් මෝඩ වෙලාද මම ඉස්සර කරලා තිබුණා. ඒ නිසා මගේ හිතේ වැම් මිදිලා තියෙනවා මට පේනවා. අනේ නිවන් දැක කෙනෙක් කතා කරන ලක්ෂණ. එයා අල්ලාගත් එකක් අල්ලගෙනත් නැහැ. අල්ලා ගන්නට ගියකන් දාලා ගියෙත් නැහැ. අමුතුවෙන් බදලා අල්ලා ගන්න ගියෙත් නැහැ. ඒකකත් ඉතින් හිත දුනේ නැහැ. ඉතින්ලා තිබිච්ච ඇලීමයි ගැටීමයි මුලාවයි යම් මට්ටමකින් අත්හැරුණා අත්හැරන බවට උනා ඒ මට නිවන් දැක්කා. පෙරමට රාගයන් පස්සේ පොළොවමින් යන මානසිකත්වයක් තිබුණා. දැන් මට එහෙම අංශු මාත්‍රයක්වත් නැහැ. පෙරමට ද්වේෂයන් නිසා නොඑක ආකාර දූෂිතතාවයක් නැගුණා. මම හොඳටම පැහැදිලිව දන්නවා දැන් මං කෑරි කෑරි කපුවා. මට මොන හිඟි හිංසා කළත් ඔවුන් කෙරෙහි ද්වේෂ මාත්‍රයක් නැගෙන මානසිකත්වයක් මගේ නැහැ. මම පෙර මුලා වෙලා මේ ලෝකේ අල්ලගෙන හරි වටිනා දෙයක් කියලා හිතාගෙන වැඩ කළා. මං අද සම්පූර්ණ නිදහස් මානසිකත්වයකින් ඉන්නේ කිසිම තැනක අල්ලාගෙන. මට ඒක වැටහෙන. කියන්න පුළුවන් කමක් තියුණා කිය හැකි. දැක යුතු දැල්ල දැකලා ඉවරයි. බ්‍රහ්මචර්යා පූර්ණේ කරලා ඉවරයි. මතු කරන්න දෙයක් ඉදිරියට නැහැ. සියල්ලම සාගක්ෂය කරලා දේශක්ෂය කරලා මොහක්ෂය කරලා ඉවරයි. එනයිදී මරණකම් ඉඳලා පිරිනවම් පෑම විතරයි තව ඉවරලා තින්නේ. ඒක එදාට වෙයි. අන්න ඒ වචනේ කියන්න පුළුවන් ඉදෙන්නපත් වෙන කෙනා. මේ ඇරෙන්න අනික් කෙනෙක්ගෙන් ඇහුවා. එක්තරා නෝන මහත්තයෙක් බොහොම සන්තෝසයි. සෝවාන් ඵලයේ පිහිටපු කෙනෙකුට තවත් එහෙම කෙනෙක් දකින්න හම්බෙන එක කියලා මං කිව්ව එකක් නෙමෙයි කවුරු හරි කියපු මොටකක් ඉන්න මං දන්නේ කවුරු හරි කියන්නද ගිහිල්ලා දන්නවා වගේ. ඒ නෝනහතය මම දැක්ක දවසේම කිව්වා. හරිම සන්තෝෂයි. එහෙම දැක්කගෙන කියන්නේ කියන්නේ වාසයකට ඕන මහත්තයෙක්. ඊට පස්සේ නෝන මහත්තයා ওই තැනටපත් වුණේ. කොහොමද මහත්තයා නෝන මහත්තයා දැනගත්තේ? ඉන් දැක්ක කෙනෙකුට කිව්වට කමක් නැහැ නේද මහත්තයා කිව්වා. ඔව් මට මේ කියන්නේ මොකක්ද අහගන්න. මම භාවනා කර කර ඉන්නකොට හරි ලස්සන කුමාරිකාවක් වගේ මං ඇදිලා ගියානේ පැත්තකට. මුතු කොටක් දාලා තිබුණා ලස්සන බලන්න බෑ සුදු මුතු කොටක්. මෙහෙම සුද්ධ වුණා. එහෙනම් සෝවාන් වුණා. කොහොමද සෝවාන් වෙන්නේ? මොනවා කියන්නද මෙන්න මේ වගේ මේ ලෝකයා රැවටෙන අවස්ථා තියෙනවා. තව එක්කෙනෙක් එහෙම භාවනා කරගෙන ඉන්න තෙන් ශරීරයෙන් ගියාලු ගියාට පස්සේ ගංගාවත් වෙනවා ගංගාවට බැසලු ගංගාවට බැසට පස්සේ අර මස් ඔක්කොම සේදිලා සේදිලා කියලා ඇටකට මතුනවලු ඒකත් දියවිලා දියවිලාලු මොකද නැහැ ලොකෝ දියවිලා ඉවරනවලු ඉතින් හාමුදුරන්ට කිව්වට පස්සේ ආචාර්ය හාමුදුරන්ට කිව්වට පස්සේ ඕක තමයි උපාසකම්ම කරගන්න මහන්සි වෙන්න ඕනේ දැන් ඉතින් මොකද උපදින්න යන දින ඉවරයි නේද උපදින්න යන දින එක ගෙවුණා දියුණා ඉවරයි දැන් උපදින්න යන එකක් නෑ ආත්මය ඉවරයි ඕක තමයි කරගන්න ඕනේ දැන් ඉතින් අන්තිම කය දරාගෙන ඉඳපො ගන්න එක. දැන් ඉතින් ඔය දීපල ආරාමයට කියන්නේ වැඩක් කාටද දෙන්න මොනවා කරන්නේ? ඔය යන ඔය පණ්ඩපොන දිහා තියාගෙන ඉතුරුවරයක් බින්ද සාමර දින ඉවරයක් කරන්නේ දැන් ඉතින් ඔය තියාගෙන හදාන්න කාය කාට දෙන්න? මොකුත් නැහැ. උපාසකම්ම කනේ අපේ කනේ කරේ අර්ථ විචකෝ විවර කරලා යන්තම් ඉඳ තැන තියාගෙන අපි කොකෝ හාදුරංග පූජා කරලා ඉතින් දැන් ඉදාසේ ඉන්න පස්සේ මද්දග වෙනවා කියනවා. හරි හාමුදුරුවනේ ලෝතර බුදුපාරේ පදල නැති ඒකින් තමයි උන්වහන්සේ ගොඩේ යවර කමන්නේ නේ ඒකින්ද ඉතින් හරි රහත් ඵලයටපත් කරලා ලෝතර බුදුපා පදල ගොඩ ගහගෙන හාමුදුරුවෝ ඉන්නවා ඒ උපාසකම්මට රහත් ඵලයේ දීලා උපාසකම්ම ඇමුළු හේහා තමයි හාමුදුරුවා මෙහෙම දේවල් ලෝකේ තියෙනවා අපි කෙනෙකුට අපහාස කරන්නවත් කෙනෙක් මේ මොනා කරන්න කියනවා නෙමෙයි නමුත් හැවටෙන්න හොඳ නැහැ යථාර්ථය දකින්න ඕනේ ඉතින් මේ වගේ අවස්ථාවලින් පේනවා මේ රෝගේ පිටින් පෙන්නන්නේ මේ බුදුදහම අරගෙන බුදුදහම යම් කිසි වැඩ කර ගෝචර කරගෙන දඩමීමා කරගෙන බුද්ධිලේ සමාගේ ජීවිත ගත කරන් ලාභ කීර්ති ප්‍රහංසාවල ගෝචර කර ගන්නා නම් මහා අපරාධයක් කරගන්න. මෙච්චර වටිනාකාරී වටිනා දහම තුලින් ඵලයේ ලබා ගන්න තියෙන ඇති කර ගන්නවා. ඉතින් ඕවා තේරුම් ගත්තාම කාටවත් කියන්න දෙයක් උද්දාම වෙන්න දෙයක් එහෙම දෙයක් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ බලන්න පුරුදු වෙන්න ඕනේ. කැමැතිසේ මේ ලෝකේ කොතරක මොන දෙයක්වත් නැහැ. ඒක ඇත්ත. ඒ බඳු වැටුණු දේ තුල ප්‍රියයි මනාපයි යහපතයි කියලා අල්ලාගන්න ගියොත් කැමැතිසේ නැති නිසාම අකමැති තත්ත්වයටපත් වෙන නිසා අනේ මම කැමැතිුනේ මෙහෙම තියනට නම් සිද්ධ වුණේ මේක නේද දුක් වෙන්න වෙනවමයි. නැ කැමැතිසේ නැති දෙයක් සැප දෙනවා කියන එක වෙන්නේ නැහැ මූල ධර්මයේම දුක. එහෙනම් මේ ලෝකේ කැමැතිසියේ පවතින දෙයක් නැත්නම් අසුරු කරන්න ගියොත් ඒ හැම දෙයක්ම කවදා හරි දුක දීලා කෙලවර කරනවා මිස සැනසුමක් දීලා කෙලවර කරන එකක් ඔය අතර නෑ කියන එක දකින්නවනම් ඒ බඳු දේවල් හරයක් තියනවද නැද්ද කියලා ඊළඟ තියෙන ගත්තාම කොයිද හරයක් තියෙන්නේ අසාරක් තේන අනත්තා සාරත්වයක් නෑ අන්න තීරණය ඔය තීරණේ එනකන් අපි විවර්තනය කරන්න ඕනේ අනිත්‍යයි කිව්වේ ඇත්තද දුක්ඛයි කිව්වේ ඇත්තද අනත්තයි කිව්වේ ඇත්තද තව තව යලි යලි බලන්න ඕනේ බලනකොට කවදාහරි සැක නැතුව තේරෙන්න පටන් ගනී අනිත්‍යයි හේවත් කැමැතිසේ නෑ කියලා යමක් කිව්වනම් ඒක ඇත්තමයි. කැමැතිසේ නැති එකක් පස්සේ ගියොත් කොහොමද සැපක් එන්නේ අසහනිය එනවා කියන එක අසන්න ගෝචරේ එක කියන එක ඇත්තමයි. එහෙනම් ඒබඳු වන්නා ලෝකයේ අතල අනන්ත සංසාරයේ හැකසලාගෙන ආවේ ඒ තුර අල්ලගන්න හරියක් වෙන එකක්වත් නැති නිසා තමයි අදත් මේ අනාථ වෙලා ඉන්නේ. අදත් තව හොයනවා හොයනවා මිසක් අල්ලගත්ත අල්ලගන්න එකක් මෙච්චර කල් හම්බෙලත් නැහැ සැනසෙන එකක් හම්බෙලත් නැහැ දැන් අල්ලගන්න හදනේ වැඩි එකක් එච්චරයි මතු පැතුවත් ඒවට වෙන්නේ එච්චරයි එහෙනම් අතීත අනාගත වර්තමාන කියන තුන් තැන අල්ලගන්න ඇහෙන් කනින් දිවෙන් ආසයෙන් ශරීරයෙන් මනෙන් හොඳයි කියලා අල්ලගන්න එකක් මට නැහැ කාටවත් නැහැ මට විතරක් නෙමෙයි ලෝකේ සත්‍ය එච්චරයි එහෙනම් මිදෙන්නේ මොකද ඕකේ මිදෙන්න බැරුව හොඳයි කියලා හිතාගෙන මුලාව නිසා තමයි පස්සෙන් දුවන්නේ හඹා යන්නේ ඒ නිසා තමයි දුක් විඳින්නේ මෙච්චර කල් ආවේ දැනුත් දුක් විඳින්නේ වතුරක් ගියොත් යන්න වෙන්නේ එහෙනම් ඒ බඳු වන්නා වූ අසාරත්වයේ හරයක් නේක අත්තර බුදාට. ඒ හවායන සත්‍ය මිදිලා යනවා නම් මේ දුකපස්සේ හවත් හැවටි ගිය දුකපස්සේ යන ගමන ඉවරයි නේද? මුලාවම කෙලවර වුණා මිසක් සත්‍යයක් නැති වෙලා නැති වුණා නෙමෙයි. හොඳ දෙයක් තිබිලා හරයක් ඇති දෙයක් තිබිලා වෙනසුණා මේ බුද්ධහම තුලින් ප්‍රතිඵලය වශයෙන්. හරයක් නැති අසාරත්වයක්ම තිබිලා අසාරත්වයක්ම ක්‍රියාත්මක වෙලා තිබිච්ච ක්‍රියාමාර්ගය නැති නැති. එහෙනම් දුකක්ම ක්‍රියාත්මක වුණා දුකකම කෙලවර ලැබුවා. මෙන්න මේක නිසා තමයි දුකේ නිදහස් වුණා කියන්නේ දැක්ක දාට. එයා නිවන් දැකලා ඉවරයි ඉතින්ලා. ওই ටික කොයි ආකාරයෙන් හරි කවන්නේ වැටුණා නම් අඩු තරමේ සෝතාපන්න ඵලෙ එන් එහා. යථාර්ථය එතනින් දකින්න ඕනේ. මහණෙනි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේ අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධය වේ කියලා දහමක් මම ඔයාලට දේශනා කළා. ඔයාලා මේ දේශනාව පිළිගන්නේ මම කිව්වටද? මට තියෙන ගරු බයකටද? ප්‍රශ්න කළොත් මම විහිදටපත් වෙයි කියලා එතන මම අහන්න නැතුව ඉන්නවා. එහෙමනම් ඉන්න එපා. වැටහුන්නේ නැත්නම් අහන්න. තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා අහලා මට තේරුම් ගන්න. විසුණාතිලා නිහඬයි. මහණෙනි සංකාරපතින් විඥාන වේ සංකාර නිරෝධින් විඥාන නිරෝධ වේ කියලා මම දහමක් දේශනා කළා. ඒක ඔබලා පිළිගන්නේ මට තියෙන ගරුභාවයකටද? මම කිව්ව නිසාද? ප්‍රශ්න කළොත් මම විහෙතරපත් වෙයි කියලා හිතන්නේ අහන්න නැතුව ඉන්නවද? එහෙමනම් ඉන්න එපා. අහගෙන ඉන්න. එතකොට මේ දිහනවා එහෙමනම් ඉන්න එපා. එතකොට කියනවා මානිනී විඥාන කද්දේ නාම රූප වේ විඥාන රෝධේ නාම රූප නිරෝධ වේ කියලා කිසි ධර්මයක් මම දේශනා කරලා තියෙනවා. ඒක ඔබ වහන්සේලා පිළිගන්න. මෙහෙම ඔබලා පිළිගන්න. මම කිව්ව නිසාද මට තියෙන ගරු බයකටද? ප්‍රශ්න කළොත් මම විහෙතරපත් වෙයි කියලා හිතාගෙන. එහෙමනම් ඉන්නේ. වික්ෂුන් වහන්සේලා නිහඬයි. මානිනී නාම රූපත්වයෙන් සලායතන වේ නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධ වේ කියලා දහමක් මම දේශනා කළා. ඒ දහම ඔබලා පිළිගන්නේ මම කිව්ව නිසාද මට තියෙන ගරු බයකටද ප්‍රශ්න කළොත් මං විහිදරපත් වෙයි කියලා හිතාගෙන. එහෙමනම් ඉන්නේ. ඒත් නිහඬයි වික්ෂුන් වහන්සේලා. ඔය ක්‍රමයටම නාම රූප නිරෝධයෙන් සලාය නාම රූපත්වයෙන් සලායතන වේ නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධ වේ. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ සලායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධ වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වේ. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වේ වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වේ උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ භව ප්‍රත්‍යයෙන් ජාති වේ භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වේ මෙන්න මේ කාරණා ඔක්කොම ටික අහලා අහන ඔය විදිහටම අහලා මහන්නේ මේ ප්‍රශ්න ටික ඔබලා පිළිගත්තේ මම කිව්ව නිසාද මට තියෙන ගරුබායකට පිළිගත්තද ප්‍රශ්න වලත් විහෙතරපත් ඒ කියා වැටෙන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා පළවෙනිවත් අහනවා දෙවෙනිවත් අහනවා තුන්වෙනිවත් අහනවා උත්තරයක් දෙන්න. විසු අන්හතය නිහඬව ඉඳගෙන ස්වාමීනි මේ සත්‍යතාවය අපි පිළිගත්තේ. ඔබ වහන්සේ කිව්ව නිසාවත්. ඔබ වහන්සේට ගරු බායකටවත්. කාසකොලොක් විහෙසටපත් වෙයි කියලා අහන්න නැතුව ඉන්නවත් නෙමෙයි. ඒ ධර්මයේ ඇත්ත කියලා හෘද සාක්ෂියට අනුකූලව අපිටම තේරෙනවා. ඒ ගැන කිසිම අපි ප්‍රශ්නයක් හැකයක් නැහැ. ඒ නිසායි පිළිගන්න තියෙන්නේ. ආනන්ද 500ක් විසුන් මෙතන ඉන්නවා. මේ 500 අතරේ අන්තිම පල්ලහායක සෝතාපන්නයි එයින් එහාට මිස පල්ලහාට නෑ. මොකද හේතුව? පටිච්ච සමුප්පාදේ ගැන සැක නැතුව වැටහිලා තියෙනවා. පටිච්ච සමුප්පාද නිරෝධය සැක නැතුව තේරුම් ගන්න තියෙනවා. ඔන්න ඔය ටික යම් කෙනෙකුට සැක නැතුව තේරුණා නම් ඔහු සෝතාපන්න හොයින් එහා මිස මෙහා නෑ. මේ 500 අතරම සෝතාපන්න සත්‍යයෙන් මෙහා කෙනෙක් නෑ පල්ලහා කෙනෙක් නෑ. ඉතින් එහා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමය අදකෝ. අද සෝතාපන්නෙක් නම් මොනවද හොයන්න බලන්න දෙයක්. යා සියලු සංකාර නිරෝධ කරලා මොකුත් පේන්නේ නැති තත්ත්වයටපත් වෙලා ගියා. තත්පරයක් දෙකක් හිටියා නැහැ විවිධ කොටනවා එකක් දැක්කා. ඔහොම එකක් දැකලා යා සෝතාපන්නයි කියලා ඔය යතිය තීරණ දුන්නා මිසක්. ධර්මයේ තුලින් දුන්න ධර්මාභෝධයේ තුලින් දුන්න තීරණය බුදුරයන් වහන්සේ මාර්ගඵල පිළිබඳ දුන්න තීරණේ අද කොහේ දෙනවද මම දන්නේ. ඒ තීරණයට මොකද කියන්නේ කියලා දන්නේ නැහැ. ඇයි මේ මාර්ගඵලලාභී බුද්ධලයා හොයාගෙන ඉන්න දීලා තියෙන්නේ? ඒ දහම් කැඩපත හොයා ගන්න පුළුවන් ක්‍රමේ. ඇයි පැත්තකට දාලා ඉනවා මේ විනේනයන් මේ අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ ධර්මයේ තුලින් ඔය ධර්මයේ අවබෝධය දැකලා දහම් මත පහල කරගෙන ඒ අනුගමනය කිරීමෙන් ඊටු ඵල ටික ලබා ගන්න. මේ ගායනා සංවේන ආදිය දැන් සිද්ධ කිරීම ගැන අපි මුලදී පටන් ගත්ත ඒ සිද්ධියත් එක්කලා එතන ආවේ. දැන් මේ ධර්මයේ මේ ආකාරයෙන් තේරුම් ගිහින් ගියේ පුද්ගලයා. දැන් වල භයානක පෞහය උහදින්නා කෙරෙන්න හේතු නැතුව යනවා. ධර්මතාවයක් මෙදෙනවා. ඔහු අතින් මොන විදියකින්වත් මව මැරෙන්න පියා මැරෙන්න කටයුතු යෙදෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙන්න කරුණ නැතුව යනවා. එහෙම රටාවක් යෙදෙන්නේ. එතනින් සුද්ධ වෙලා ගිය කෙනා ඇති යම්කිසි ආකාරයෙන් දැන් කිංචාපි සෝ කම්මං කරෝති පාපකම් කලාතුරකින් හෝ පාප කර්මයක් සිද්ධ වුණා. කයින් වචනෙන් කායන වාචා උදචේතසාව. කයින් වචනෙන් හෝ හිතෙන් සිද්ධ වුණා. ඒතොර අබබ්බෝ සෝතස පරිච්ඡාදාය. ඔය ටික වැහිලා නැහැ. ඔය එක එකාර කියනවා කියන එකනේ මේ උදන කියන්නේ. ඔහු ඉතින් ඒක ඔහු දකිනවා. ඒ පාපේ පාපේ හැටියට ඔහුට පේනවා වැටහෙනවා. ඔය දෘෂ්ටි පදයකට වැටෙන්නේ නැහැ. මේක පව් නෑ කියලා නම් එහෙම වැටෙන්නෙත් නෑ. වරද දෙයක් නිවැරදි කියලා නම් එහෙම දෘෂ්ටියට වැටෙන්නෙත් නෑ. අසත්‍ය සත්‍යයි කියලා සත්‍යයක් අසත්‍යයි කියන දෘෂ්ටියකට වැටෙන්නෙත් නෑ. මෙන්න මේ ආකාරයේ සුද්ධතාවයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් සුද්ධ වෙච්ච මේ මානසිකත්වයක් ඇති පුද්ගලයාගේ මේ ස්වභාවය මොකද්ද? පෞසිද්ධ වෙන්නේ නැහැ කියන සතරපාගතේන පෞසිද්ධ වෙන්නේ. චචාවිතානානි අපබ්බෝකාතු. හයතනේ හරි කොහෙන් කෙරෙන්නේ නැහැ කියපෙන්නා. මව මරන්නේ පියා මරන්නේ රහතන් මරන්නේ ඒ වගේම බුද්ධ හරිය ලියුපද්දන්න සංගීවේදයක් කරන්නේ නියත මිත්‍යා දෘෂ්ටියක වෙන්නේ නැහැ මෙන්න මේ ටිකෙන් ඔහු නිදහස වුණා හැබැයි අනික්වා කෙරෙන්න ඉඩ තියෙනවා කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ කෙරෙන්න ඉඩ තියෙනවා ඒක නැහැ කියන එකයි නිගමනය කරලා බුදුරණන් ආදී දීපු දේශනාවක් නැහැ හැබැයි ඒ කරන කවදාවත් කැමැත්තකින් පාපයක් කරෙන්නේ ditthi sampayutta pav ඔහුගෙන් කරෙන්නේ ditthi විප්‍රයුක්ත දෘෂ්ටියෙන් තොරයි සෝමනස්ස සහගත දිට්ඨි සම්පවිත හිතක් ඉරෙන්නේ උපේක්ෂා සහගත දිට්ඨි විපරිත හිතකින් සතර පාගතින පාපයක් ගොඩනගින්න බලයක් නැගින්නේ. එහෙනම් සතුටු වෙන්න බැයි නම් ඔහු මේ පාපයක් කරනවා නම් උපේක්ෂා සහගතය කරන්න වෙන්නේ. වැරද්ද වැරද්ද හැටියට දැකලා නොකලිත බව දැකලා මොකද කරන්නේ මේ ජීවිතේ රැකගන්න මට මේ කරන්න උනානේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් උඩින් කෙරෙන්න ඉඩ තියෙනවා. කෙරුණාගේ දුට්ටි විපරිත. ඒකෙන් ලැබෙනා පාපේ බලය ක්‍රියාත්මක වෙන්නේ හතර පාරකට කරන්න බලවත් කරන්න. බුදුරන් වහන්සේ තවත් හේතුවක් පෙන්වා මේ විදිහට. ඇයි ඒක පව් නෙමෙයි. ඒකේ පව් නැද්ද? මේ වගේ අහව ප්‍රශ්නයකට බුදුරන් වහන්සේ අහනවා. උත්තරයක් අහනවා. ලුණු පිටක් අරගෙන පොල් කට්ටයකට දාලා දියකොලොත් එහෙම පොල් කට්ටේ තියෙන කොට දාලා වතුර ටිකක් දාලා දියකොලොත් වතුර බොන රහද. පද ලුණු රහද. ඒක හැමෝද? ඒක එහෙම තමයි. ඒ ලුණු පිටම අරන් ගිහලා ගංගාවකට දිය කළා යනවා වතුර කට කාලා බැලුවොත් මොන රහද? බිලකට ගිහලා දිය කළා යනවා වතුර කට කාලා බැලුවොත් මොන රහද කියලා. ස්වාමීන් මේක දිය කරපුවාම දිය වෙනන්නේ වතුර ටික කට කාලා බැලුවොත් ලුණු රහක් දැනගන්න බෑ විලේ වතුර වල. ලුණු පිටක් දිය කළා මොනවා කරන විලේ වතුර වල. ලුණු රහ දැනගන්න ශක්තියක් තියෙනවා. මහණෙනි මෙන්න මේ වගේ ආර්ය தත්ත්වයටපත් වූ තැන්පතන් ඔහු හිතන කියන කරන දේවල් වලින් පුණ්‍ය ගංගා කුසල ගංගා නැගෙනවා. විශාල පුණ්‍ය කන්දරා නැගෙනවා. මහා කුසල කන්දරාව. ඕකෙන් සිද්ධ වෙන පාපයක් ඇත්නම් ඒ පාප මිද හරියට ගඟට දිය කරවා ගඟට විලට දිය කරපු ලුණු විට වාගේ. මනස දූෂ්‍ය කරන්න මේ පාපීට බෑ. ඔහුගේ තිබෙන පුණ්‍ය ගංගා කුසල ගංගා වල ශක්තිය නිසා මේ මානසිකත්වයේ දූෂ්‍ය කරන්න ඔහු අතින් සිද්ධ වෙන සුළු පාපයකට බෑ. මෙන්න මේ නිසා මේ පුදුලියාගේ මානසිකත්වයේ දූෂ්‍ය වෙන්නේ. බුදුරණන් වහන්සේ උපමාවක් වශයෙන් පෙන්ලා දුන්නා. ආර්ය බුද්ධිලාගේ මානසිකත්වයේ දූෂණය වෙන්න හේතුව. පව් කෙරෙන්නේ නැති හින්දා නෙමෙයි. අප්‍රමාණ පින් කරන බුද්ධිලාගෙන් කරන සුළුපාවක් තියනවා නම් ඒ සුළුපාවට පුළුවන් කමක් නැහැ මානසිකත්වයේ දූෂණය කරන්න. මෙන්න මේ නිසා සෝවාන් පුද්ගලයාගේ මානසිකත්වයේ අපාගත වීමට දූෂ්‍ය වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මෙයාගේ උදාහරණ පාව බුදුරන් වහන්සේ දේශනා කරලා පෙන්නලා තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ ඒ නිසා මේ වගේ බුද්ධිමේ ගීත නාටක ආදී පෙන්නට මේකේ වැරදි වැරදි හැටියට දැකපු. මේක නම් හොඳ වැඩක් නෙමෙයි තමයි. සාදීයට දේශයට පුද්ගලයෙක් වැටෙනා නම් මුලාවට වැටෙනවා මේවා හොඳ වැඩ නම් නෙමෙයි. අනේ මන් දන්නේ මම පුදු කරගෙන ආවෙත් මෙච්චරයි කරන්න වෙලා තියෙනෙත් මෙච්චරයි දැන් හැමතැනින්ම මම මේ සම්මත ලෝකයකට වැහැලා හිර වෙලා ඉන්නේ මෙතන. දැන් ඉතින් මම මොනව කරන්නේ? දැන් සෝමනස් සහගත වෙන්න බෑ. කැමති නෑ. නමුත් කරන්න දෙයක් නැතුව නම් අකමැත්තෙන් හරි කරනවා. නොකරනවා නෙමෙයි කරනවා. හැබැයි උපේක්ෂා සහගතයි ditthi විපරිත. වැඩේ පව් බව ඇත. අන බුදුරන් වහන්සේ දේශනා කළේ අපාගත වෙන්න හේතුව මොකද්ද? එම දෘෂ්ටියේ එම ලද්දී අත්නහැරහුමලු. ඔහු අපාගත දැන් මේක හොඳයි කියන දෘෂ්ටියක් නැත්නම්. ඒ අල්ලාගත බැඳීමක් හිතෙන්නේ නැත්නම්. කරන්න දෙයක් නැතුවට නම් කරන මට්ටමේ හිත තියෙන්නේ. ඒ දෘෂ්ටියයි ඒ ලද්දියයි ඉක්ම ගියානේ. ක්‍රියාව ක්‍රියාවක් වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාවෙන් ලැබෙන පාපයේද ඔහු අපායට ගෙන යන්න ශක්තියක් නැහැ. එහෙනම් සෝවාන් පුද්ගලයෙක් අතින් සරගපෑම් තියෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි අනිත් පුද්ගලයේ හරපෑමයි ඒ පුද්ගලයේ හරපෑමයි දෙකේ විශාල වෙනසක් තියෙනවා. හරපාන මොහොත පාසා ඔහු ඔහුටම ලැජ්ජා වෙනවා. මොන කෝලවත්ද මේ කරන්නේ? මොන මෝරයකමද මේ කරන්නේ? තමන්ට හරපාන්න බැරි වෙනවා නේ අන්තිමට. රගවන්නත් ඒකට බෑ පිටා තියෙන්නේ. ඒ හිත විසිත් වෙලා නැද්ද? ඊට පස්සේ තමන්ට වැඩක් නැහැ කියන එන්නේ එන්නේ හිතේ ඉන්න එකකින් අහක් වෙන්නේ. අන්තිමට මේ වැඩේ අත්හැරලා තමයි. සෝවාන් වෙච්ච දැන් කලම අත්හැරනවා කියන එක නෙමෙයි කියන්නේ. ක්‍රමක්‍රමයෙන් හිතට වැටෙහිඳ වැටෙහිඳ හරයක් නැහැ වැඩක් නැහැ හරයක් නැහැ වැඩක් නැහැ මේක નિසරුවක් අසාරයක්. ඔහ වැටෙහිඳ වැටෙහිඳ ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවෙනවා. නගා සිටින ගහට නැගිලා තියෙන ගහට එක එක පොරෝපාරක් ගානින් ගහ කෙලින්ම තියෙනවා. හැබැයි කහ කෙලින් දරා හිටීමේ ශක්තිය එක එක පොරෝපහරින් පොරෝපහරට අඩු වෙලා යනවා. ලීයේ පොඩ්ඩෙන් පොඩ්ඩ කැපෙන්න කැපෙන්න ගහ කෙලින් කරලා දරා හිටු ශක්තිය බහින්න පටන් ගන්නවා. හැබැයි පළවෙනි පොරෝපහරදී ගහ වැටෙන්නේ නැහැ. මැදකුත් කැවිලා තව වැටෙන්නේ නැහැ. අන්තිමට ගහ දරා හිටින්න ඔන්න මෙන්න කියලා බැරි මට්ටමට. බැරි පුළුවන් මට්ටමේ අවස්ථාවක් එනවා. තව එක පොරෝපහරක් වැදිනොත් පොත්ත පොඩ්ඩක් කපලා ගිය ගමන් ගහ දාලන්න බෑ දැන් වැටෙනවා කියන මට්ටමක් එනවා. අන්නේ මට්ටමට ආවට පස්සේ මොකද වෙන්නේ? තාම එක පොරෝ පාරක් වැඩිච ගමන් ගහපල්ලට වැටෙනවා. නැත් ගහ වැටෙන්න සිද්ධ වෙයිද පොරෝ පාර ඒකයි. අපි දැක්කේ අන්තිමට. හැබැයි එක පාරේ වෙන්නවා වගේ අපිට පිරුණාට. පොරෝ පාරවල් 100 ගානක් කොටුබේකේ ප්‍රතිඵලයේ අන්තිම පොරෝ පාරට ගහ වැටුණා. මෙන්න මේ වගේ සෝවාන් මාර්ගය අනුගාමනය කරලා අනුගමනය කරලා අන්නේ මාර්ගය තුල අන්තිම කෙලවර පහරක් වදින වෙලාවක් තියෙනවා. අන්තිම සිහි කරන මොහොතක ලෝකේ අනාථ වශයෙන් නිවන නාථ වශයෙන් සීකන මොහොතක් එන වෙලාවක අන්න අන්තිම පොරෝපහර වාගේ එන අවස්ථාවේදී සකු르දාගාමි මාර්ගචිත්තය පහළ වෙනවා මාර්ගචිත්තයේ ආ මතු වෙනවා මතු වෙනකොට මොකද වෙන්නේ සකු르දාගාමි සෝවාන් මාර්ගයේ සකු르දාගාමි මාර්ග නැගිලා පරක්ෂණය මතු වෙලා අන්තිම මොහොතේ ඵලයටපත් වෙනවා අන්න මතු වෙන්නේ නැහැ එතන පටන් ආයි පොරෝපහරවල් ගහනවා වගේ අනාගාමී මාර්ගයේ වැඩේක ඉතුරු ගැතිය කපනවා වැඩිගෙන වැඩිගෙන ගියට අන්තිම මොහොතක් අර වගේ මේවා අන්තිම මොහොතගේ අන්තිම පහර වදින්නා තමයි අර මාර්ගඵල හිත විදිය හරගන්න වෙලාව. අන්න ඒ දාහට ගත්තාම ඉතින් බැන්න අනාගාමී ඵලටපත්. ඊට පස්සේ තමයි තත්ත්වය දාන්නේ. මෙන්න මේ ක්‍රමයේ අවස්ථා හතර යන්නේ ගියාම වෙනස දකින්නේ මොකක්ද? කිය ඒ වෙන අපිට කියන්නේ නැහැ පොරෝ පාරවල් ගගහ ඉන්න එකයි තියෙන්නේ. හැබැයි හොඳ කැවෙන පොරවක් මුහත් කරගෙන ගහර කොටනවා වගේ මේ සංකාරයේ නැට උසයින ගහට පැත්ත වැටෙනවා කොටන් දුවන. මේක වරකලා හරියන්නේ නැහැ කිව්වට ඒ හැමදාම ඔය මේ ඔය කර්මස්ථානෙම ගිය කියනකොට කොහොමද වැඩෙන්නේ කියලා හරියන්නේ නැහැ. ඒක විදිහම තමයි කොරුවෙන් ගහට කොටාන කොටාන ගියේ. කෑල්ලෙන් කෑල්ල කොටන කොටන පාර පාරයක් ගාසා පුංචි පුංචි දී කෑල්ල කෑල්ල කැපිලා ගියේ. ඒ විදිහට තමයි ආයි කෙටුවේ. ඔය කෙටන ක්‍රමයේ විදුලින් තමයි ගහ පැත්ත දැන්. අන්න ඒ වගේ අපි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකෙ දිහා බලලා ඒ වගේ සාන්ත වූ ප්‍රණීත වූ ආකාරයෙන් නිවන සිහි කරලා මේ දෙපැත්ත බලපලා යනකොට පරෝපාරවල දිනවා වගේ නිවනට මාර්ග පෑදිනවා සසර පැත්ත වැටෙන ක්‍රියාව වෙදිනවා වැටුණාට පස්සේ අපි වැටෙන බව දැනගන්නවා මිස. එතන ඉතින් පරිසරේ නිදහස් වුණා බව දැනගන්නවා මිස. ගහ පැත්ත දැම්මේ අපි කිව්වද? ඒක සිද්ධ වුණ අධර්මතාවය. අපි කරේ ගහ කපන එක මිස පැත්ත දමන එක ඒතකොට සිද්ධ වුණා මිස. අපි ගහ පැත්ත දැම්මා. අපි නෙමෙයි පැත්ත දැම්මේ ඒක සිද්ධ වුණා. ධර්මයේ ධර්මයේ පවත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයේම ධර්මයේ පුරවයි. බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔන්නෝම සිද්ධ වෙන එකක් ඕක. ඕක අපි ඕන කමින් අපි මේ චේතනාවෙන් හිතන ඕ මම සෝවන් වුණා ඕ මම සකුදා ගන්නවා කියලා එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලැබෙන ඵලය. ලැබුණාට පස්සේ ලැබුණ බව දැනගන්න. පෙරමඩ මෙහෙම කෙලෙස් තිබුණ දැනන්නේ නැහැ. මෙහෙම අවබෝධයක් ආවා. වෙනදාට වාගේ නෙමෙයි අවබෝධය. හරයක් නැහැ කියලා අවබෝධයක් ඉඳා බැහැගෙන මට නැගිලා ආවා. ඒකලා මට වෙන වැඩක් නැහැ මේටි. හතරලා ගියා. එතන පටන් ගිනේ ඒක නෑ. ආයි නැගින්නේ. අන්න ඵලයේ තමන් අත්දකින්නේ. එහෙම අවස්ථාවක් එන්නේ. දැන් අපි අපි භාවනාවක් කරනකොට ඔගේ වෙනස බලන්න. සමහර දවල් උදේට කරනවා, දවල්ට කරනවා, රායට කරනවා. සමහර දවස්වල සමහර අවස්ථාවල හොඳ ලස්සනට සාන්තව සුවදීගෙන වැඩිගෙන එන අපි ඉනවා. පෙරත් දවස්වල නිකන් බෙහෙත ගතියක් දැනෙනවා. බලන්න අමාරු ගතියක් දැනෙනවා, අපහසුයක් දැනෙනවා. ආයි දවසක ඊටත් තරම් හොඳ වෙන්න දවසක් වැටෙනවා. ඔන්න ඔහොම තමයි ඉන ක්‍රමය. ඔවාගේ තියලු උපනිෂිර සම්පූර්ණලා හැදිලා ආපු වෙලාවකට. ලෝකේ අනාතයි අනාතයි කියන එක අන්තිම කෙලවටම වැටහිලෙමක් නැగిලා. අත්තරීමේම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා නම් විශාල සුවයක් මතුවෙලා, නිදහස් සුවයක් මතුවෙලා. පහ වෙලා හිටියාගේ දෙන්නේ. ආරවක එන බලන් තේ නිදහස්. ඊට පස්සේ කල්පනා කරලා බලනකොට මෙන්න මෙසේ අනුගමයේ ලෝකේ යථාර්ථය සිහි කරනකොට අසාරයි කියලා මට වැටහුණා. අසාරදී අත්තරීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලාත් වැටහුණා. ඒ හේතුව මේ සාන්තියටපත් වෙනවා. සත්‍යය තුලින්ම විදිහට ආවේ. දැන් ඒක වෙනස් වෙන්න හේතු නැහැ. අන්න සාම දකින්න. ප්‍රත්‍යේක්ෂා ඥානයි. ඔය ක්‍රමයේ තේරුම් අරගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් මේ ගිහියන්ට හැටි ආදී ඉතින් ඒ වගේ සංගන නෘත්‍ය සංගන ආදී සුදුසුද කියලා අහනවා. දැන් මේ වගේ දේවල් අපි දැනගන්න ඕනේ ධර්මාභෝධය තුලින් අතරින් වැළී මිදී යන පැත්තට එහෙම දුන්නා මිසක්. සුදුසු නුසුදුසු කියන දෙකනේ මෙතන එහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාවල එහෙම පෙන්නලා නැහැ. කුඹුරු කොටන ගොවියන්ට පව් නැද්ද කියලා එක අවස්ථාවක අහනවා ආනන්ද හාමුදුරුවෝ බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. අනිසාරේ එන ගමන් දවසක අහනවා නැවත කුඹුර පැහැින කාලෙකේ මගේ යනකොට අහනවා. ආනන්ද දවසක් ඇහුවා මේ පාරේ යනකොට කුඹුරු කරන ගොවියන්ට පව් නැද්ද කියලා. අද බලන්න කර කුරුල්ලෝ ඇවිත් අර පැත්තේ වී කරනවා කොහොමද හතර කාල අස්වැන්නක් මතුවෙලා කවුරු හින්දාද? ගොවිය ගොවිතැක් කළා නේද? දැන් ওই විදිහ ප්‍රශ්නයක් ඇහුවා. දැන් එදා කුඹුර කොටනකොට පණුව කැපෙන නිසා පවු නැද්ද කියලා ඇහුවා. බුදුරණන් වහන්සේ ගිහියාගේ වැඩේට උත්තරයක් දුන්නේ. ඵලයේ ආවදාට ඇහුවා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බැලුවද එහෙනම් ඊට වඩා පින් තියෙනවා. ඒ වැඩේ අනිත් පැත්තකුත් තියෙනවා. කුරුල්ලෝ වී කනවා. මිනිස්සු ජීවත් වෙන ආහාරයක් අරගෙන අර්ග විහාරයට ඉතු කරපු නිසා එදා කුඹර කරනකොට පළුව කැපුණා. එහෙනම් එතන පවත් වෙනවා මෙතන පිළිකුත් තියෙනවා. ඒ දෙකමත් ගොවියට හම්බ වෙනවා. දැන් මෙතෙන්දි පින්පව් ආදයක් නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්නේ. නිවන් මාර්ගයට යමක් බාධකද? ඒ නිවන් මාර්ගයට බාධක නම් ඒ ටික අතාරින්න. ක්‍රමක්‍රමයෙන් ගිහිලා බාහිත පාපීවත් බැහැර කළ පව්වැත්තා කියන දේ සුද්ධ වෙන දවසක් එනවා අරිහත් වෙන්නේ. එදෙන් පස්සේ නම් උන්වහන්සේගෙන් ජීවිත හේතු කරා ප්‍රාණඝාතය, හොරමර වංචාව, සුරා සූදුරාචාරය මේවා එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඔය විදිහට සුද්ධ වෙලා සකස් වෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ ඒ ගැන හිතන එක නෙමෙයි ප්‍රමාණිකූලව මාර්ගය අනුගමනය කරගෙන යන්නේ රාගක්ෂේ වෙනවා, දේශක්ෂේ වෙනවා, මොහක්ෂේ වෙනවා, මොහොතක් ගානේ පේනවා. ඒක ආර්ය මාර්ගය බව දැනගෙන අනුගමනය කරන එක තියෙන්නේ. ඒ විලාවේදී එකින් එක තියෙන හැකි ආරක්ෂාවලින් අත්හැරෙච්ච හරි අත්හැරන ඇරෙන්න හරියක් තියෙනවා නම් ධර්මතාවයෙන් ධර්මයේ ධර්මයේ පවත්වනවා. ඒ රසාව නැණ ගැළපෙන හරි වෙන රසාවක් ලබා දෙයි. ඒක රසාව වෙනස් කරා. කොකමැත්තෙන් හිටියා. සිද්ධියේ හන්සේට අහකට යනවා. ඊට පස්සේ මොනවා හරි වෙලදාම කරගන්න එක හම්බුයි. ඒක ගොවිතැන් කරගන්න හම්බුයි. ඒ කාංශ ඊට වෙන කාලා බීලා ඉන්නවා කියලා හිතන්න පටන් ගන්නවා. ඒකත් මහ වැඩි නේද? ඒකෙත් පවුනේ. අද මේ පියුරෝ දැන් දාන්න නැතුව අර බේත දාන්න නැතුව මේ විදිහ මේක හිටවන්නත් බෑ කඩපණුව මරන්න ඕනේ. හරි වැඩි දැන් ගෙහෙල් හිටවන්නත් බෑ. ඒකත් මේ ඉල්ල විදිනා සතු විදිනා ගියා. මොකද දැන් කරන්නේ? අනේ මට මේකත් ඒවා. දැන් ඉතින් ගෙහෙල් වැවුවට දැන් ගෙහෙල් වවන්න බෑනේ. මේකත් පව් වේලක් වෙලා තියෙනනේ. මම දැන් මොකද කරන්න කියලා අදහසක් එනකොට. කෙහෙල්වාන එක පැත්තක තියනවා මොනවායි රසාවක් කියලා. කවුරු හරි කාට හරි දෙන්න ඉති ගැළපෙන රසාවක්. එහෙම නැත්නම් නිකන් ඉඳලා කල්ල බොන්න විදිහට පුළුවන් විදිහ ආදාය මාර්ගයක් මත විලායි. ප්‍රේමයන් සකස් වෙලා එනවා. ඒකට අපි ළඟ ළඟ දෙයක් නෑ. ඒවා බලහත්කාරයෙන් කරන්න ගිහිලා අපි පටලවා ගන්න අවශ්‍යතාවයක් නෑ. යම් කිසි පාපයක් අපිට ආවරණද නීවරණද ඒ ටික අයින් කරගන්න ඕන. කාම වස්තුන් පස්සේ 10 ට පත් වෙමු. හඹායන ගති ලක්ෂණයකින් තරඟ කරමින් ඒ පස්සේ 1000න් කටයුතු කරන කාමච්ඡන්ද ගති ලක්ෂණයක් ඇතනම් මෙන්න මේක අපිට 1000ට කරුණක් වෙනවා අනුන්ට වෛර කරන ක්‍රෝධ කරන අනුන්ගේ පරිගණ මානසිකත්වයක් ගොඩනගෙනවනේ ආර්ය මාර්ගය පූර්ණ කරන්න බාධකයක් වෙනවා ව්‍යාපාදකින් නීවරණය එනවා ඒ වගේම අපිට ධර්මයට යොමු කරනකොට හිතෙන්නේ නැත්නම් කම්මැලි හිතෙනවා ඒ වගේම නිින්ද යනවා ඒක කටයුතු කරනකොට අපිට ධර්මයෙන් නැඹුරුකමක් නැත්නම් තීන විද්‍ය අපිට බාධකයක් වෙනවා. අපේ ලොකුකම මහත්තාතකම ඔළුවට එනවනේ. තත්තට ආනාතරේ ඔළුවට ඇදිලා අනික පහත් කරන්න බලනවනේ. ඒ වගේම අනිකමර කරදර කරාදි හිංගි කරාදි හිංසා කරාදි කියලා පුකුත් කරමින් අනිකකදී සාප කරමින් ඔහොම මෙවුම් මට පේන්න දෙයක් එපා හැට පේන්නත් එපා. ඕක හිතිය මට කොවිලේ වහදී දන්නේ. ওই જાතියව හිත හිතා ඉඳ ගියොත් එහෙම උද්දත්ත කුකුතියේ තියෙනකම්. අර මාර්ගයේ බාධායි ආරි මාර්ගයේ පුරාන. අනේ මන් දන්නේ මන් නම් තේරුම් ගත්තේ නෑ අරයා මේ මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා කෝක ඇත්තද මම දන්නේ නුවණින් සිහි කරලා දහම් තේරුම් ගන්න නැතුව ඔහොම එක එකක් එක එකනා කියන ඒවාට විශ්වාසය තියන්නයි අහ කරන්නයි ලැහැත් වෙනවා. ඔන්න ඔය විදිකිච්ඡාව තියෙන සාකල් එයාට නිවන් මාර්ගයට බාධායි. ඔන්න නිවන් මාර්ගයට බාධා පමුණුන කරුණු පහ තේරුම් අරගෙන ওই ටිකත් අරගත්තාම නිවන් මාර්ග වැඩෙනවා ඔච්චරයි ඕක. ආ එකක් නෑර මකුල් දැල් කැඩුවොත් නිවන් දකින්න බැරි වෙයිද? පොළොව අතු ගන්න මේ මේ සතු පෑගුණොත් මේ ගෝවිතල්ලොත් නිවන් දකින්න බැරි වෙයිද? දැන් මේ වගේ කෑලි වලට යනවා මේ මිනිස්සු තර්කවාදවලී යනවා අපිට අවශ්‍ය වැඩේ කරගන්නේ නැතුව. මේ පැවැත්ම තුළ ජීවත් වෙන කිසිම කෙනෙකුට සත්ත්ව හිංසාවක් නොවි ජීවිතයක් පවත්වනවා කියන එක සිද්ධ වෙන්නේ. අපි ගමනා කරන ලක්ෂ කෝටි ගණන් සතු මැරෙනවා. කැයිලා පොඩි වෙලා යනවා. පෙලකෙවුම අණු කැඩිලා පෙලකෙවුම මැරිලා පෙලකෙවුමගේ බෙලි කැඩිලා අපි දන්නේ අන් 20ක් එහෙම අරන් බැලුවොත් එහෙම අපි අඩිය ගහපු දෙන්න ලස්සනට පේනවා වෙලා තියෙන සිද්ධි. බලනකොට පෙලක් එවුම් බඩ ගන්නවා දඟලනවා මැරෙන්න. පෙලක් එවුම් ඉස්ම ගිහිල්ලා. පෙලක් එවුම් අලු කැඩිලා. පෙලක් ගොළු පොඩි වෙලා. අපි දන්නේ අඩිය ගහපු දෙනේ සතු කොට. එහෙනම් අපිට අඩිය ගහන්න ජීවත් වෙන්න මේ මහ මහ පොළොව අඩිය ගහන්න ඇති. මේ මගේ සත්ත්ව හිංසාවක් නොවේ වගේ වෙයි. මම සත්ත්ව හිංසාවක් නොකරන එක එකක් මා නිසා කෙරෙන එක වෙන්නේ දෙයක්. කෙරෙන එක වළක්වන්න බෑ. ඒක අප්‍රමාණික හතරේ ඉන්න තාක් කාලේ හැම සත්‍යයකින්ම අනන්ත සත්වෙන්න හිංසාවක් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක හැටි. සිද්ධ නොකර ඉන්න හරිය කරන්න තෝ ඉන්නේ. ඒ ටිකෙන් බේරිලා ඉන්නවා. අපි නොකර ඉන්න බලන්න ඕනේ ඔය ඉතින් අපිට තියෙන අත්‍යවශ්‍ය දේ මොකද්ද? නිවන් මඟ වඩනකොට කර්මස්ථානයේ වඩනකොට වැඩෙන්නේ නැත්නම් ධර්මයේ නුවණ නැනුනොත් දවසින් දවස වැඩෙන බව පේන්නේ නැත්නම් ලෝකේ අසාරයි කියලා දැකපු දැකීම දවසින් දවස අසාරත්වයේ හොඳ හැටියට මනහතේ වැටෙන බව පේන්නේ නැත්නම් මාර්ගයේ හිර වෙලා වැඩින්නේ. මතක් කරලා බලනවා ගිය මාසේ කොහොමද ගිය අවුරුද්දේ කොහොමද? එදා තිබිච්ච මානසිකත්වය අද මානසිකත්වය කොහොමද? එදාට වඩා අද රාගේ දේශ මොහ අඩුද වැඩිද? ඒ ගන්න. අනේ විමර්ශනය කරලා බලනකොට අපිට පේනවනේ. එදාට වඩා අද අඩුයි. එන මාර්ගය වැඩිලා. අය අපි කාගේවත් අහන්න දෙයක් නෑ ඔය. අපිව පරිශීලනය කරලා දැනගන්න. පුංචි කාලේ වල දැන් කොහොමද? එකේ කාලි කාලේ බලනවා හිතලා. ඒ කාල සීමාව ගිය අවුරුද්දට මේ අවුරුද්දේ කොහොමද? ගිය මාසෙට මේ මාසෙ කොහොමද? අන්න ඉන්න ඉන්න බැන්න බා පේනවනම් අන්න එකෙන් අපිට සතුටු වෙන්න පුළුවන් මාර්ගය වැඩෙනවා. වැඩෙන්නේ නැත්නම් මොකද බාධකේ? ඇයි මේක හිතනකොට කර්මස්ථානයේ හිතනකොට මගේ හිත කොහෙද යන්නේ? මොනවද මතක් වෙන්නේ? කොහෙද වැඳින්නේ? ඇයි හිත ඇකිලෙනවද මගේ? මොකද වෙන්නේ කියලා හිතේ හැටි බලන්න පුරුදු වෙනවා අන්නේ වෙලා. චිත්තානුපස්සනාවනේ උතෙන්ට. රාගෙහිද්ද ඉන්නේ? ද්වේෂෙහිත් එනවද? මෝහෙහිත් එනවද? ගැටීම් එනවද? ඊර්ෂ්‍යා වෛරකෝධ මත වෙනවද? හතුර මතක් වෙනවද? ඔහු ගැන පරිගන්න අදහස් එනවද? මට පාඩු කරපු එක මතක් වෙනවද? ඕකගෙන් තරණ කරලා ජය ගන්න මෙහෙමයි මම ඒක ළමට ඒක මතක් වෙනවද? ඒ જાතිය වෙනවනම් මට භාවනා වඩන්න විදියක් නැහැ නේ. මගේ හිත වෙනස කොහෙවත් අල්ලන්න. මෙන්න මේවා බාධක. ඉතින් ඒවා දැනගෙන ඒවා අසාරයි අසාරදී මට විනාශයක් වෙන දේ අවැඩ වෙන දේ මම ඕවා හිතන්නේ නැහැ. ඒවා මම අපරාධයක්. මට ඒ බඳු හිත පහළ නොවේවා. එමා කියන මේ ආකාරයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. අන්න ඒතකොට ක්‍රමක්‍රමී අත්හැරලා යනවා. අත්හැරලා ගියාට පස්සේ ආදීනෝ දැකලා අත්හරිනවා. අත්හැරීමේ මිදීමේ නොයල් මේ සාන්ත ප්‍රණීතාත්ය කොච්චර සාන්ත ප්‍රණීත කියන්නේ ඉවන මුල් කරගෙන හිතනකොට හිත වෙල්ලා එනවා ඒකට. ඒතරම් අඩුපාඩු හකස් වෙලා හරියනවා. ඉතින් මේ ක්‍රමෙදි තේරුම් ගන්න කටයුතු කරන නිසා අපිට ඕන ඕන විදිහට රස්සාවල් හොයා ගන්නවා ධාර්මික රස්සාවල් ධාර්මික වෙලදා මේවා ගන්න මේ ලෝකේ ජීවත් වෙන්න අපිට ඇතුළතේ බුදුමග වළන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කරන්නේ මෙච්චර කාල කරලත් නැහැ. ධාර්මික කෙනෙක් බලා ඉඳ ගියා නම් එහෙම මැරෙනවා. නිකන් අකාලේ මැරලා යන්න වෙනවා. ලෝකේ ධාර්මික කෙනකන් අපිට ධාර්මික රස්සාවක් හම්බ වෙනකන් ජීවත් වෙන ක්‍රමයක් හම්බ වෙනකන් අපිට බෑ මේව කරන්න කිසි හිටියොත් අපිට නිවන් වගේනේ මේ හම්බ වෙන්නේ. නිකන් මුලාටපත් වෙලා ඉඳලා අපිට බෑනේ කියලා මැරලා යන්න. මාර්ගය හටාගෙන වැහිලා ගිහිල්ලා මාර්ගය වැහිලා. ලැබෙන ආකාරයෙන් ජීවත් වෙනවා. කැමැත්ත අත්හැරලා ගියාට පස්සේ ඊළඟ අත්දැව ඔහු කැමැති නැති දෙන්නේ. හේතුවර කැමැත්ත අත්හැරලා ගියාම ඔහු නැවතත් එබඳු ඵලයක් ගෙන දෙන්නා වූ තැනක උත්පත්තියට හේතු නැහැ. අනේ අපිට මාළු මර මර නේද ජීවත් වෙන්න උනේ. මොන අපරාධයක්ද කරන්නේ? මේ වෙච්ච දේක හැටි. අනේ මට කවදාත් මේ බඳු දෙයක් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණා. කෙනෙකුට හතරයක් නැතුව ජීවත් වෙන මගක් තිබුණා කොච්චර හොඳ. තියෙන අවාසනාවක හැටි. මට හිත වෙනවා මේ මාළු අල්ලලා ජීවත් වෙන්න. ඔය හිත මිනිහෙගේ තියෙනවා එයා පානඝාතය කරනකොට පානාතිපාතා පටවිරතෝ හොති වෙලා ඉන්නේ. පානඝාතයට කැමැත්තක් නෑ. නමුත් කරනවා. ඔන්නේ බුද්ධලයාට දෘෂ්ටියෙන් වැළුව. පානඝාතය අවිත්‍යාවක් අසාධාරණයක් කියලා දැකලා තියෙනවා. ඒකත් බොරුවක් නෙමෙයි කියලා දන්නේ. දිට්ඨි විපරිත වූ උපේක්ෂාසිතෙන් වූ පානඝාත පාප කර්මය ආන්గి වගේ මොන හරි කර ගැලපෙනවා කරනවා. මේ ආකාරයෙන් ඇති වෙන කරන කර්මයේ කර්මයේ ඇති වෙනකොට දෘෂ්ටියෙන් තොර වෙනවා. උපේක්ෂා සහගත බඩපත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ බුද්ධිලාගේ මානසිකත්වයේ තුල අපාගත කරන්න හේතු වෙන පාප ශක්තිය ගොඩනැගින්නේ. මනස හැමෙලියෙම මෙහෙවන්න පටන් ගන්නවා. ඒ බඳු රැකියාවකින් තොර දැහැමි රැකියාවකින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් කවද්ද හොයද හම්බෙන්නේ. එහෙම තැනට ඔහුගේ අධ්‍යව මෙහෙවෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔහු අන්තිමට මාළු අල්ලපුවා අන්තිම අධ්‍යවයක වෙන්න පුළුවන්. එතනින් ගැලවිලා ගියාට පස්සේ එවද්දු සත්‍යයක් ඇති නොවන්නා වූ සම්ම්‍යදෘෂ්ටික යහපත් ජීවිත වෙන පරිසරයක වූ උපත් ලැබෙනවා. ඔහුගේ බලාපොරොත්තු සඵල වෙනා විදියට. ඉතින් මේ වගේ අවස්ථාවල් තියෙද්දි අපි මොකද කරන්නේ? මාළු අල්ලන්නේ නැව කෙවුලන්ට මොන බුදුදහමද? උන්ට පුළුවන් මාළු අල්ලලා බුද්ධාගම් කරන්න. අපි මේ විදිහ අවස්ථාවක් දෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ නම් ඒ වගේ දුන්නේ නැහැ දඩයාකාරයින්ට. මස්වැද්දන්ට මොන බුදුදහමද කියලා. එහෙම නැතුව බුදුරන් වහන්සේ ඒ බඳු අයටත් යහපත්සේ බුදුදහම දුන්න අවස්ථා තියෙනවා. කුක්කුට මිත්තගෙන වැද්දාගේ දරුවෝ 10 දෙනෙකුත් එක්කලා වැද්දායි දරුවෝ 10 දෙනයි. ওই 10 දෙනාටම බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරපුවාම දරුවෝ 10 දෙනයි වැද්දායි ඔක්කොම සෝවාන් ඵලයටපත් වුණා. මස් මර මර තොණ්ඩු අට වගේ ඉඳලා ඉපන්. මස් කකා හිටපු කට්ටිය. හැබැයි බුදුරන් වහන්සේ වැද්දන්ට මොන බුදුදහමද කිව්වේ නැහැ. ඒ ඇයට බුදුදහම ප්‍රතිලාභය ලබා දුන්න ක්‍රමයක් තිබුණා. නමුත් මේවෙන් අපි අර බුදුදහම තුල ලෝකයා කොන් කරන පැත්තක් හදාගෙන මේ අපි තමයි බෞද්ධයෝ අනික් වැඩ කරන්නේ වැරදි වැඩ කරන්නේ මොන මොන බෞද්ධකමක්ද මේ ආදි වශයෙන් කොටසක් කොන් කරමින් කොටසක් උද්දාම කරමින් යන නිසා අද වෙන මේ ලංකාවේ බෞද්ධත්වයේ දිවිච ලංකාවත් නොඑක ආකාරයෙන් බෙදෙන්න හේතු වෙනවා. ඒ බුදුදහමට ඒ නැඹුරු වෙන්න තිබිච්ච ආ ක්‍රිස්තියානි වැනි පිරිසකගේ ඒ යාගම් වැළඳගත්ත පිරිසට නැඹුරු වෙන්න බයක් ඇති වෙන අපි පිළිගන්නේ නැහැ. අපිට බුද්ධහමේ තැනක් නැහැ. අපි කරන රසාවනෝ තැනක් නැහැ. මෙන්න මේ ආකාර මානසිකත්වයක් ගොඩ නැගෙන පටන් ගත්තා. ඒ නිසා මේගොල්ලෝ වෙනම කොට සභාවකට වත් වෙනවා. ඒ නිසා තමයි හුඟාදුරට ඒගොල්ලෝ ඈත් වෙන්න හේතුව. පිරිසක් නම් බුදුදහමෙන් අපිට නැහැ. අපේ පවුබාර කෙනෙක්නේ කවුරු හරි ඉන්නවා කියනනම් වෙන කාගේ පිරිසක් නේද? එයා තමයි පිරිසක්. කරෝපව කාටද ඉන්නේ? කවුරු හරි ගන්න නම් කොච්චර හොඳද? එහෙන් කපරි ක්‍රමයක් හොදාගත්තාම පව බාර ගන්න කෙනෙක් ඉන්නවා බය වෙන්න එපා. ඒ නිසා ඇවිදලා ඉන්න ආයතනයක් ඔක්කොම අරන් යන්න කිව්වා. ඉතින් කිසි බය වෙන්න දෙයක් නැහැ. hina කවන්නේ අපිට ඔකම පිට වෙච්චරයි. මේ කරු පවුල නැහැ අපි කවදා ගෙවන්නේ. අලංකාර ගහගෙන යනවා යේසුස් වහන්සේව. ඉතින් කිහිම කියන්නේ නැත්නම් බාර දීලා බේරෙනවා. සීනි බෝලයක් ආවා. දිවදි කරගන්න කියලා සීනි බෝලයක් ඉවේ තියෙනවා. මොකද ආ දිවට කොක පටලවලා බිලී බාපේගේ පවු යනවා. ඉතින් මේ જાතියේ හේතුඵල න්‍යායට එකඟ නැති යම් යම් උපක්‍රමශීලී මතවලට ලෝකයා මුලා කරගත්තාම මුලා වූ ලෝකයා හිතනවා ඒක සැනසීමක් කියලා. ඉතින් අපි ඒ වගේ දැනුත් අපි දැක ගන්න ඕනේ අත්‍ය වශයෙන්ම කියනවා මේ බුදුදහම තුළ අපිට ඕනම කෙනෙකුට මේ මූලික මාර්ගය පාදා ගන්න පුළුවන්. තමන්ට කරලා වෙන්න වෙලා තියෙන අයිතිසහගත පාපසහගත වැළපිල්ල තුලන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. පළමුව සිද්ධ වෙන්නේ ඔහු ඒකට කැමැත්තක් නැති වෙන්නේ. ඊට පස්සේ ඌට හැමෙලෙම හිතවිලි පටන් නැගෙන්න පටන් ගන්නවා. අනේ මෙහෙම නැතුව කෙනෙකුට කරදර නැතුව අපිට ඉඳ තියනවා කොච්චර හොඳද? කවක් නැතුව අසත්පුරුෂකමක් නැතුව ජීවත් වෙන්න දිනා කොච්චර හොඳද? දැන් ඔහුගේ සංඛාර කොටස් දෙකක් යහපත් පැත්ත. හිත ක්‍රියාත්මක වෙන එක පැත්තකින් මේ අවැද පාපේ නොකර ඉඳ දිනා කොච්චර හොඳද? වචන ක්‍රියාත්මක වෙනවා ඒ පැත්තෙන් අවැදේ පාපේ නොකර ඉඳ දිනා කොච්චර හොඳද? දෙපැත්ත සුද්ධ වෙලා තව එක පැත්තයි සුද්ධ වෙන්න තියෙන්නේ. කරගෙන යන ක්‍රියාවලිය නවත්තන එක තමයි දැන් තියෙන්නේ. වාචික කර්මය අසුද්ධ වෙලා, මනෝ කර්මය අසුද්ධ වෙලා, කාය කර්මයේ තියෙන වැඩ අවැඩ විතරයි දැන් අරගන්න තියෙන්නේ. දෙහකින් සුද්ධ වෙච්ච ගමන් විස පරිසරය හදනවා. ඔහුට සුද්ධ පරිසරය ගෙනියන්න. එහෙනම් වැඩි කල් ඔහු ඒ බඳ ස්වභාවයෙන් ඉන්නේ නැහැ ඒක. ඒ වටිනා බුදුදහම ක්‍රමයේ අනුගමනය කරන්න කියා දීලා නැති නිසා අනාථ කරලා තියෙන නිසාම ඒ සුද්ධතාවයේ පරිසරයේ ගොඩනැගෙන්න හේතුකාරක ඒ අයට ලැබෙන්නේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම රැකියාවක් හරි ලැබෙන විදිහ ක්‍රමයක් ගොඩනැගෙන්නේ නැතුව තියෙනවා. හැබැයි ඒ ක්‍රමේ හරියට අනුගමනය කරගෙන ගියා නම් අන්තිමට බලනකොට ඒක නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ නේ අපිට. මාළු අල්ලලා ඉන්නවා මිසක් කියනකොට. අන්තිමට ඔය පැත්තේ තෙල්ලින් හරි මතුවේ. ඒ පැත්තට අවශ්‍ය කරන මොනවා හරි සංකීර්ණ ආකාරයක් හරි මුතුමැණික ආකාරයක් හරි ගන්න පුළුවන් ක්‍රමයක් මතුවේ. මොනවා හරි ක්‍රමයක් මතුවලා එනවා ඒ විදිහට ජීවත් වෙන්න. මරන්න කියලා ගිහින් දැම්මත් එකලා පිළිගෙන අරාබි කර ප්‍රදේශයට ගිහින් දාව පිළිසෙට කාන්තාරයේදී ගිහින් දැම්මත් අන්තිමට මොකද වුනේ? ලෝකේ දින වටිනාම කල්ලි උල්පතිගේ හිම තුලනවා. සුඛෝපභෝගීව ජීවිතය දැන් උන් ගත කරනවා. ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට. අරාබි කරේ. ගිහින් දැමි වේලිලා මැරිලා යන්න අවුවට දැම්ම ගිහින් කාන්තාරයකට. නැවත අනුගමනය කරපු එක්තරාවිය සාමූහිකව කරගත්ත ක්‍රමයක් මුල් කරගෙන උන්ට ඒ මිනිස්සුන්ට පුණ්‍ය ශක්තිය මතුවේ. ජීවත් වෙන ක්‍රමයක් මතුණා. ලෝකේ අනික ඔකර වඩා හොඳට ජීවත් වෙන්න ක්‍රම. උන්ට ගැටි වෙලා අනික හරි ජීවත් වෙන්න ඉති ක්‍රමයක් හැදුවා. මිනිස් සුඛෝභෝගී ජීවිත ගත කරනවා. මෙන්න මේ වගේ. අපිට අපේ ජීවිත ගත කිරීමේදී ওই මාර්ගය මතුවීමට හේතුකාරකයේ හරියට චිත්ත ප්‍රහාදී නැగిලා වුණා. අවශ්‍ය පරිසරයේ නැගී රස්සා මතුවෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. අවැඩක් අසාධාරණයක් කරන පාපයක් නොකරන ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන මඟ පෑදීම අමුතු දෙයක් නෙමෙයි. ඒ ධර්මතාවය සකස් කරලා දෙනවා. ඒ අපේ හොඳ අත්දැකීම. හිතන්න බැරි විදිහෙන් ඒ වගේ මාධ්‍යයන්ට පත් කරලා දීපු අත්දැකීම් අපිටත් තියෙනවා. ඒකයි මම කිව්වේ ඒක බොරුවක් නෙමෙයි. ධර්මයේත් පෙන්ලා තියෙනවා සාක්ෂි වශයෙන් අපේ අත්දැකීමත් එහෙමම තියෙනවා. ඒ නිසා කරන කටයුත්තේ තියෙන වැරද්දනේ වැරද්ද වැරද්ද හැටියට දැකලා. ඒ බඳු වැරදිට තියෙන හේතුකාරක ජීවිත මාර්ගය මට නොවේවා. එයින් වෙන් වෙලා නිවන් මාර්ගල මඟ පෑදීවා. මේ ආකාරවන්නා ගුණීත්ව කටයුතු කරගෙන යනකොට අවශ්‍ය කරන පරිසරය තියලා සකස් වෙලා එනවා. යම් බාධකයක් තිබුණා නම් බාධකයක් අත්හැරලා යනවා. දැන් මේ අපිට මේ සුළු සුළු ප්‍රශ්න දැන් මේවා අපිට ඉතර හිතර ගන්න ලොකු දේවල් නෙමෙයි. දැන් මේ වෙලා කාඩ් වලට බුදු රූපේ දාලා යවනවා. ඉතින් මේ සමහර අය පොඩි කරලා දානවා. එහෙම මේ දානවා. අනුල් එවුන් එකට අරයි යනවා ගෙනියනවා. ඉතින් මේක අපිට ගැලපෙනවද? දැන් මෙහෙම තියෙනවා මේ මහපව් කියන බුදුරන් වහන්සේ පෙන්නපු හරියක් තියෙනවා. අත්හරින්න ඕන හරියක් සුරු වේවා ඇරිලා යන හරියක්. දැන් බෞද්ධය කියන්නේ සර්ව සම්පූර්ණයෙන්ම අයිතු අසාධාරණකම් කියන ඒවා අංශු මාත්‍රයක් අල් නොකරන සත්‍යයටපත් වෙලා බෞද්ධ වෙනවා කියන එකක් අද හිතයි. බෞද්ධ වෙච්ච පුද්ගලයා එතෙන්ට යනකොට අංශු මාත්‍රයක්වත් කෙරෙන්නේ නැත්ත් සත්‍යයටපත් වෙලා අරිහත්ත්වයටපත් වෙනවා. ඒකයි ක්‍රමී. අංශු මාත්‍රයක්වත් පවු නොකර අංශු මාත්‍රයක්වත් වරදක් නොකර බෞද්ධයෙක් වෙනවා කියන එක තමයි අපි හිතා ඉන්නේ. බෞද්ධයෙක් වෙච්ච පුද්ගලයාට ක්‍රමක්‍රමයෙන් ඒ වගේ අයිතිකම් අසාධාරණ අත්හැරලා ගිහිල්ලා අන්තිමට අංශු මාත්‍ර පාපයක් නොකරන සත්‍යයටපත් වෙනවා අරිහත්ත්වයට ලැබෙනවා. බෞද්ධත්වයේ උපරිම ඵලය ලැබෙනවා. ඒකයි නියම කරන්නේ. පිටපත් පිළිගන්න. හරි හරි. ඉතින් එතකොට ඒ නිසා අපි මේ වගේ දේවල් වලට අපිට ඉච්චර ඇඟිලි ගහන්න දෙයක් නැහැ. අපි ආයුධ මාර්ගයේ තේරුම් අරගෙන මාර්ගයේ තියෙන බාධක හරිය අයින් කරගෙන කටයුතු කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් සුද්ධ වෙලා සුද්ධ වෙලා අපේ මාර්ගයට හරස් වෙනවා. ඉතින් අපිට මෙතන තියන් මේ ලෝකේ අපි බැදලා නැහැ මේ වැඩවලට. මට විසක් ආඩ්‍ය යන්න බෑ නම් මම විසක් ආඩ්‍ය යවන්න තු වෙනවා. මම මොකද මං පව කරන්නේ අනික පව කරගත්තා. ඒ පව නම් පව අනික ඇත්තේ. QR ෆිල් ගන්නේ නම නෝ කරන්නේ. අපි එතන ඉන්නවා. මේ සුළු පව්, මහ පව් ආදී වශයෙන් අල්පසාවද්ද, මහා සාවද්ද මේ ආකාරයෙන් තියෙන පව් ගොඩවල් තියෙනවා. අල්පසාවද්ද කියන්නේ නරක පැත්තට වගේම හොඳ පැත්තට තියෙන මේ මහා ආනිසංශ තියෙන පින් තියෙනවා. අල්ප ආනිසංශ තියෙන පින් තියෙනවා. අල්ප වැඩි මහ වැඩි තියෙනවා. ඉතින් මේ වැඩි අපි අනුපිළිවෙලින් යා යුතුයි. මේ ලෝකේ සියලුම තැන්වල තියෙන පව් අයින් කරවලවත් මිනිසුන්ගේ තියෙන අසාධාරණකම් අයින් කරලවත් අපේ මාර්ගය වඩනවා කියලා එහෙම පරිසරයක් ගොඩනගන්න බෑ. අපි ලැබිලා තියෙන පරිසරය තුළ අපිට ඕන තැනට හැකිතරම් ප්‍රවේශයෙන් ප්‍රවිත විය යුතුයි. ඒක එහා ගන්න අරගන්න ගියාම අපිට සිද්ධ වෙන්නේ අපේ මාර්ගයට බාධා පැමිණෙන එක. ඉතින් මෙතෙන්දී අපි දැක ගන්න දැන් බුද්ධ රූප ආදි වශයෙන් මේ මොනවා කියලා බුද්ධ රූපකේ යථා බුදුන් කවුද කියලා දැක ගන්න ඕනේ. අර ඔක්කොම සංකේත. සංකේත වශයෙන් තියෙන ඒවාට තියෙන සංකේතාත්මක අගයක් විතරයි. ඒවා නරකයි කියන්නේ නැහැ. මොකද කුංචි දෙකක් පිනක් තියෙනවා. බුද්ධ නාම මාත්‍රේ වැඳ පිළුවා පිනක් තියෙන නිසා. ඒවා නරකයි කියන්නේ නමුත් ඒකෙත් අපි දැකිය යුතු හරියක් තියෙනවා. රූපතුලින් දකින බුදුන් මොන්ටිසෝරි දරුවන්ටයි දහම තුලින් දකින බුදුන් යහපත් බුදු විරුවන්ටයි. පරිසරාව සමාධි කවිපස්. මේ රූපතුලින් බුදුන් දකින අයට මොන්ටිසෝරි දරුවෝ වගේ මේ සාසනය තුල ඉන්න මොන්ටිසෝරි දරුවෝ වගේ තමයි මේ මට්ටමින් ඉන්නේ. ඒක නරක නෑ ඒක. අනේ සාදු ලස්සන බුද්ධ රූපේ බුදු පිළිමේ කියලා වැඳ වැඳ ඉන්න පුළුවන්. ඒකත් හොඳයි. හැබැයි නිවන් දකින්න තව පොඩ්ඩක් එහාට බුදුන් දකින්න ඕන. නිවන් දකින්න බුදුන් දකින්න නම් තවත් එහාට දැකලා හිටන් සාගක්ෂය කිරීමෙන්, ද්වේෂක්ෂය කිරීමෙන්, මොහක්ෂය කිරීමෙන් දකින්න බුදුන් දකින්න ඕනේ ඒකද? අනාථනාථ නැමැති බුදුන් දකින්න ඕනේ. でかめですよ。お、ごめん、失礼。 මේ වෙසක්පත් ආදී අවල හිටයි. ඉතින් මේකෙන් අවෙඩ තිරන ක්‍රමෙන් සුළු අවෙඩ මහ අවෙඩ දෙකක් නමුත් ගණන් ගන්න තියෙන අවෙඩ එකක් තියෙනවා. ඒ තරම් ගණන් ගන්න නැති ඒවා තියෙනවා. අපේ ආර්ය මාර්ගය වඩාගෙන යන කෙනෙකුට ওই තරම් මුලදී ඔය ඊටාම සුළු කෑලි හොසේ යන්න ගියොත් මේ මාර්ගයත් මේ පැටලීටි සහිත වෙනවා. නිසා අපිට අවශ්‍ය හරියට තේරුම් ගත්තාම අපිටම තේරුම් ගන්න වෙනවා. දැන් අපි ළඟ කණ්ණාඩියක් තියෙනවනේ. ගාගත කුණු ගාගෙන අපිට කාගෙන්වත් අහන්නේ මම මොනේ කුණු ගෑවිලාද කියලා. මල්ලකට තියෙන කණ්ණාඩියක් නේ මගේ මොනේ බලපුවහම මගේ තියෙන කුණු මට පේනවනේ. ඒක පිහිදා ගත්තාම පිහි දැමිලාද කියලා බලන්න කවුරුවක් කියන්න ඕනේ නැහැ. මම මොකද කුණු ටිකක් දැන් පිහිදාද බලන්න කියලා. තමම කන්නාඩිය බලපුවා තමන්ට කියනවා. මෙන්න මේ වගේ තමා තුළ චිත්ත ප්‍රසාදයේ නැగిලා එනවද? ආර්ය මාර්ගයේ පූර්ණ වෙනවද? රාග දේශ මොහ දුරු වෙලා යනවද? දහම් අවබෝධයේ දිනෙන් දින වැඩි වෙනවද කියලා තමා තුළට තමා යොමු වෙලා බලනකොට කන්නාඩියේ තමාගේ මුණ තමන් බැලුවා වගේ තමයි. මෙන්න මේ ක්‍රමේදී තමන්ට පේනවනේ යමක් බාධකයි කියලා. ඒකත් අතවලා දානවා. ඒ ක්‍රමයට ගියහම පිරිසිදු වෙන්න වෙන්න පේන්න පටන් ගන්නවා තවත් පුංචි පුංචි බාධක. ඒවත් මහ ලොකුවට පේන්න පටන් ගන්නවා. ඒතර ඒවත් අත්හැරලා දානවා. ඒ මෙහෙම රාගයේ, ද්වේෂයේ, මෝහයේ හේතු වෙන හිතිවිලි ක්‍රියාවතන් එකින් එක අනුකූලව අත්හැරෙන ගියාම ඒකේ අන්තිම ප්‍රතිඵලය මොකද අරිහත් වෙන්නේ. දැන් මුලදීම සුද්ධ කරගෙන ඉන්න ඕන එතකන් නම් සෝවාන් ඉන්නවා බෑ කියලා හිතියොත් එහෙම අපි අතරමං වෙනවා. ඒ නොදන්න බණ පස්සේ යන්නේ. දැන් ආරම්භ කරනකොට තනින් ආරම්භ කරනකොට ධර්ම අවබෝධය පටන් ගන්න සෝතාපන්න ඵලය ලැබෙනවා. එතන පටන්ගෙන ඉතුරු ඵලයේ රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ යුක්තව සකෘදාගාමි අනාගාමි අරිහත් කියන දෙනක වැඩෙනවා. කාගේම පහඳ කරන දෙයක් ඒක නෑ. අද මේ තියෙන ප්‍රශ්න ටික බලපුවාම උත්තර ටික දෙන්නත් ඕනේ නෑ මේ කැලකපු කියන්නේ ආනාපානසති කරන්න බෑ. සුද්ධ මාර්ගයේ කන්දිසලගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකත් ඉස්සෙදිලා ඉන්නේ. මේකයි. බෞද්ධයෝ නාගයින් මරනවා. බෞද්ධයන් වශයෙන් නාගයින් මැරීම පාපක්‍රියාවක්ද? නාගයින් සහ බෞද්ධයන් අතර යම් සම්බන්ධතාවයක් ඇද්ද? විෂකරු සර්පයා දිර විෂබෝර සර්පයා දකනාරු මෝඩයා කියලා තියෙන කතාවක් මොකද්ද කියන එකයි අහන්නේ. දැන් මේ නාගයින් පිළිබඳව තියෙන කතාව බෞද්ධත්වයේ පෙර සරම ලෝකේ ආපු එකක්. නාග වන්දනාව කියන වචනේ নানা ආකාර ක්‍රම වලින් ආවා. නාග කියන වචනේ ඇයි ඔය නයාට යෙදුනේ? අතීතයේ පටන්ගෙන නයාට නාග කිව්වා. ඇයි එහෙම කියන්න හේතුව? උර නාග කියන වචනේ දැම්මේ. ඒකත් එක්තරා ක්‍රමයක්. නායකත්වයේ අග්‍රතාවයෙන් ඉන්නේ කවුද? උහුට නායකාග්‍ර කියන වචනේ කියනවා. යම් රජෙක් ඒ වගේම යම්කිසි ආකාරයක ප්‍රාදේශීය රජෙක් ආදී වශයෙන් ඉන්නකොට නායකයන්ට අග්‍රසත්‍යයේ පැනවීම පනවලා සම්මතය පනවලා රජ තනතුර පැනෙවුවට පස්සේ එයා නායකින් අතර අග්‍ර නිසා නායකාග්‍රහවත් නාග කියලා හැඳින්වෙනවා. නායකාග්‍ර කියන වචනේ තියෙන කෙටි වචනේ තමයි නාග. මහා නාගයා කියන්නේ මහරජුරු. බුදුරජාණන් වහන්සේලා නාග කියන වචනේ කතා කරේ නායකාග්‍රයාණන් වහන්සේ කියන වචනේ. නායක කියන බඩගානකෙක් නිසා නෙමෙයි. පිනේ කරන එකෙක් නිසා නෙමෙයි. නායකා නායකයින් අතර අග්‍රතාවයක් ඕන නිසා බුදුරන් වහන්සේලා නායක කියන වචනේ හඳුනගන්න පටන් ගත්තා. එතන එහෙනම් නයි හා සම්බන්ධය මොකද්ද? දැනගත යුතු වැදගත්ම කාරණයක් තියෙනවා. ওই නායකත්වයේ අග්‍ර වෙලා හිටියේ හාරි බුද්ධලිය නෙමෙයි පුරුතජන පුද්ගලෙ. ලාභයේ කීර්තිය ප්‍රහංසාව කාමාස්වාද ආදීන් මැඩගෙන හිටපු බොහොම තදින් අල්ලාගෙන හිටපු පුද්ගලෙ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පුද්දලා දැක ගාම පුප්පලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. නායකයාගේ හැටි එහෙමයි. සාමාන්‍ය වෙන්නේ දෙවෙනි කරගන්න පුප්පනවා. මොකද බල? මොන ඉබේම පිනේ වාගේ වෙනවා. පිනේද හැටි. අර මිනිස්සු කියලා යනවා. පිනේ ආපු හැටි. ආ පිනේ. පින්නු එක තමයි රැඳී තියෙන්නේ. හා යාර ඒකෙන් දෙහි. ඔතන ඉඳලා මොකද කරන්නේ? ගතිය කාම විත්‍යාචාර ගතියක් ඇත්නම් තිරිසං ගතිය. මෙන්න මේ ගති ලක්ෂණය නිසා පෙරේලා ගමන් කරන සතුන්ගේ ලක්ෂණ ඇති ගති ලක්ෂණ ඇති ස්වභාවයේ තිරිසං සංඛාරයක් වෙනවා. පොම්බපු ගතිය පෙන්눔 කරපු ගතිය නිසා කුප්පාගත්ත පෙනයක් ඇති ගති ලක්ෂණය ලබන. මෙන්න මෙහෙම ඉඳලා මැරිලා ගියාට පස්සේ වල්ලා තියෙන සංඛාරයේ තිරිසං ස්වභාවය මොකද්ද? කුප්පන පෙනයක් ඇති බඩ ගාන ඇඟක් ඇති සත්වයකට යම් සංකා සකස් වෙලි යම් සංකාරයක් ඇද්ද නායක අග්‍රයා වෙලා නාගයා වෙලා ගොඩ නැගී උන්න ඕකයි ඊට පස්සේ මොකද කරන්නේ හිටපු හිටපු තැනට ඌ ඇවිදලා වටේ කරගෙනකොට අපේ මිනිසුන්ට එක එක විදිහින් ඕවා දකින්න පුළුවන් අය ඉන්නවා සමහර කට්ටියට කර්ම විපාකද 이르දි වලින් ඕවා පේනවා සමහර අය අමනුෂ්‍ය ඇවිදලා කියනවා දැකපු අය කර්ම විපාකද 이르දි වශයෙන් අමනුෂ්‍යයෙන් ලැබුණේ ඉඳි අමනුෂ්‍ය ළඟට ගන්න මැරලාකින් ආවතේ ඉන්නවා කියලා ඒ වගේ নানা ආකාර ක්‍රමවලින් මිනිස්සු දැනගන්නවා. නිවිති ශාස්ත්‍රය වෙන යම් ශාස්ත්‍රයක් තිබුණා වට. গুপ্ত ශාස්ත්‍ර කරා. ඒ වෙනුත් දැනගන්නවා. ඕන් අපේ නායකයන් නැහැ නාගයා මැරිලා ගිහිල්ලා. අන්න අතන ඉපදිලා ඉන්නවලු. අර එන්නේ යා තමයි. දැක වෙලේ ඉඳලා මොකද කරන්නේ? අනේ බලන්නකෝ. කොච්චර හොඳ දේවත්වයට පත් වෙලා නාගේ දේවනේ දැන්. ඔච්චර හොඳ කරලා යා පත් වෙලා ඉන්නවා දිවිය කියලා අපි ළඟට එනවා දෙවියෙසි. නාග විසින් එන්නේ යා. දැන් ඒ නිසා අපි එයාට සත්කාර කරමු. එදා වාගේම අපිට උදව් ගන්න පුළුවන් කෙනෙක් නේ. අපිට උදව් කරන්න ආයෙ වෙන්නේ කියලා අර ණයාට සත්කාර කරන්න පටන් ගන්නවා. නාග සංකාරයේ ඕකයි සත්කාර කරන්න පටන් ගත්ත මූල ධර්මයේ ඕකයි. ඊට පස්සේ මෙන්න මේ කියන නාග ඇදහිල්ල තමයි. ඔය කාලය තුල ගෙනාවේ. යම්කිසි නායකත්වයේ අග්‍රබුද්ධිලට නාගයා කියලා කතා කළා. හැබැයි පස්සේ මිනිස්සුන්ට දෘෂ්ටියක් ඇති වුණා. අපේ නායකයෝ උපදින්නේ අතෙන්ට තමයි ගිහින්නේ. අපේ නායකය තමයි නයි වෙලා ඉන්නේ. නායකයාට කරන සැලකීම නායයට කරන්න පටන් ගත්තා. බෞද්ධත්වයට පත් වුණාමත් මොකද කරන්නේ? ওই නායකයෝම තමයි දෙපැත්තට ලොකු කරේ. නායකයෝ නරක නැහැ. එක පැත්තක් මිනිසුන්ට උදව් කරනවා, උපකාර කරනවා. ඒක පැත්තක ස්වභාවය. තාපත්තකින් ඇහැට ගන්න පේන හිටපු රූපයක් තියෙන කෙනෙක් හිටියොත් ඒ මිනිසයා කක හරි අවල හරි කමන්නේ ගෙනහලා ඉතින් තමන්ගේ අන්තහපුරයට ගන්න. මේ පැත්තත් අයිති අසාධාරණ විදිහට ඒකත් කියනවා. එක පැත්තකින් තිරිසන් සංකාර වැඩෙනවා. අනිත් පැත්තෙන් උදව් උපකාර කරපුවාට පුණ්‍ය සංකාරයක් පුණ්‍ය බලයකුත් වැඩෙනවා. මේ දෙපැත්තෙම වැඩෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම නිසා මේ නාග කොටස් ටික අණ්ඩජ නාග සංසේදජ නාග ජලාබුජ නාග සංසේදජ නාග ඕපපාතික නාග කියලා. හතර අවස්ථාවක මේ ආකාර හතරක උප්පත්ති ලැබෙමින් නාග කියන කොටසෙම ගිහිලා උපදිනවා. මේ ඕපපාතිකේ නාග කියන කට්ටිය හරි බලවත්. නෙවෙයික් වෙස් ගන්න පුළුවන්. අර දන් දීලා නෙවෙයික ආකාරයක් උපස්ථාන කරලා මිනිසුන්ගේ යහපත කළා දීලා දින පුණ්‍ය ඉර්ධිය නිසා මහා ඉර්ධියක් ලබාගෙන පුණ්‍ය ඉර්ධි සහිතව. අර කරපු තිරිසං ගති ලක්ෂණ ඇති වැඩ නිසා තිරිසං ස්වභාවය ඇති තිරිසං උප්පත්තියක් ඇති වෙනවා. ඉරිදිපල ඇති තිරිසන් උප්පත්තියක් වශයෙන් ඕපපාතිකව උපදින නාග කොටසක් කියලා අන්න නාග ලෝකේ නාග කියනවා එකක් තියෙනවා. මෙන්න මේ කියන පිරිස ආගමට බොහෝම ගෞරව කරනවා. ආගමික වශයෙන් ආගමට ගැරෙන්නේ නැහැ. යම් ආගමක් දරණ අයට ගරු සත්කාර කරනවා, වන්දනාමාන කරනවා, අපෝපස්ථාන කරනවා මේවා ඔක්කොම කරගෙන යනවා. එන ආගමික වශයෙන් මිනිස්සු යම් කිසි අදහන ලබ්ධියට එයා ගරු කළා. රජුරු. ඒ ගති රැක්ෂණය නිසා අදත් එවඳු ආගමික නායකයන් ඇතුළත. ඒ ගුණය මුල් කරගෙන ඇදිලා එනවා. ඇදිලා ඇවිදිලා ඒ අයට කරු කරනවා. හජ්ජුරු එදත් මොකද කරන්නේ? බ්‍රාහ්මණ ළඟට ගිහිලා කරු කරලා වන්දනාමාන කරලා දානිමාන දීලා ওই විදිහට තමයි එදත් හිටියේ. ආගමික නායකයෝ ළඟට ගිහිලා බොහොම ගෞරවයෙන් සැලකනවා. තමන්ගේ ගති ලක්ෂණ තිරිසන් පැත්තක් එක පැත්තට ගියාට ඒකත් ගිනියන. අනිත් පැත්තෙන් දන් පෙද්දේවල ඔක්කොම කරලා මා ස්ථාන හදලා දීලා ඒ ආදි වශයෙන් අපෝපස්ථාන කරලා එහෙම ලොකුවට මුර කරනවා. මෙන්න මේ ගති ලක්ෂණය අදත් ඒ ආගේ තියෙන නිසා. අර නාග ලෝකේ ඉන්න ඕපපාතික නාග කොට්ටාපයන්. නොඑක අවස්ථාවල වෙස්මවාගෙන ඇවිදිලා නාග වෙසින් හෝ තවත් වෙසකින් හෝ ඇවිදිලා පෙනී ඉඳලා නොඑක ආකාර වන්නාව සාස ඇතුලේ පෙනී ඉඳලා යන අවස්ථා තියෙනවා. මෙන්න මේ නිසා ඒ බඳු කොටස් වලට යම් දවසක මේ ආර්ය විනී බුද්ධ ශාසනය පහළ වුණාට පස්සේ අර ආගමික වශයෙන් පොදුවේ ඇති කරගත්ත චිත්ත ප්‍රහාදී බුද්ධ ශාසනය ඇති වෙන්න පටන් ගත්තට පස්සේ අර තිබුණ ගති ලක්ෂණේ දෙවෙනි කරගෙන ශාසන ප්‍රහාදයෙන් ආපු ගති ලක්ෂණේ මතුවලා ඉදිරියලා අර නාගාග්ගයෙන් චිත වෙලා මිනිස් වෙලා උපදිනවා ඉපදිලා ඉතින් මේ බුද්ධ ශාසනය අතුරු කරලා ඉතින් ධානලාභී මාර්ගඵලලාභී වෙනවා අරිහත් වෙලා පත් වෙලා පිරිනවම් පාන්න ශාසනික ප්‍රතිඵලයක් ලබා ගන්නවා මෙන්න මේ වාසනාව තිබිච්ච නිසා නාග ලෝකේ නාග කොට්ටාසත් එක්කලා බෞද්ධයන්ගේ විශාල සම්බන්ධතාවයක් තිබුණා මේ වරිණාකම දකින නාග කොටස් එක එක විදිහට ඇවිදින මේ බෞද්ධයන් හා සම්බන්ධ වුණා. සමහරලාට මිනිස් වෙස් අරගෙන මහණෙලක් හිටියා. එක නාගේ. මේ අවස්ථාව ගැන හදා වෙනවා. නාගයා නාගලෝ එකෙන් ආපු නාගයා මිනිස් වෙසක් ආවාගෙන ඇවිදලා මේ බිසුනාදලාගේ මහනකෝ ඊළඟට මහනෝනේ. දැන් කොච්චර මහන්ලා හිටියත් මෙයාට මොකද කරන්නේ කෑම කන වෙලාවටයි. නිදා ගන්න වෙලාවටයි මවාගත විසින් ඉඳ වෙනවා. වෙස වෙනස් කරන්න එන වෙලාවක්. මෛතුනේක එදෙන වෙලාව, කෑම කන්න වෙලාව, නිදා ගන්න වෙලාව කියන්නේ මේ තුනම අවාගත හරියෙන් ඉඳලා. විසුවර මෞතුන සම්බන්ධයක් නැති නිසා කෑම කන වෙලාවයි නිදා ගන්න වෙලාවයි කියන දෙකේදී මොකද කරන්නේ? කුටියට ගිහිලා හොඳට දොරවහගෙන ඉවරලා හිටන් අර විසින් නිදා ගන්න. අනිකයි නැගිටින වෙලාව වෙනකොට මොහොතකින් නැගිටලා හිටන් මිනිස්සු සමාගෙන තීර පුරවාගෙන ආවතුරු වගේ. කොහොම හරි එක දවසක් මොකද එකල විසුණු වහන්සේ නමක් දැන් මෙයා බුදියාගෙන පාන්දර අනික් භික්ෂුන් වහන්සේලා නැගිටින්න දිහා නැගිටලා මිනිස්සුස් මවාගෙන යුරෝප වරවා ගන්න හිතා ඉන්නකොට දන්නේම නෑ මහා දඟරයක් මත වෙලා තියෙනවා අර ජනේලියක අස්සයකින් එළියට බහැලා මොකද මේ ජනේලිය ඇල්ලලා තියෙන කියලා වහන තව ආහතුනේ ළඟට යනකොට මහා ලයි කඳක් දැක්කා ජනේලිය අස්සෙන් එළියට ඇවිල්ලා තියෙනවා බයලා කෑ ගහගෙන ගියා අනික ආහතුනේ කිව්වා අන්න කාර් මහා නයික ඇවිල්ලා කුටි ඇතුළේ ආහතුරන් කිව්වා මේ සද්දේ ඇහැරන ඇහැරලි වෙලා විදාත් නයියේ සතුරුදාන් කරගෙන සිවුර වරාගෙන ඉන්නවා මට අනික හඳ වැදෙනවා මේක ණයක හිටියන්. අර හඳුනන කියන්න දෙයක් නැහැ හද නැතුව ඉන්නවා. උන්වහන්සේ කොහෙද හිටියේ? මහ විශාල ණයක මේක ඇතුලේ හිටියේ. දැන් උන්වහන්සේ නිකන් ඉන්නේ ඒ මොකද්ද ඔබ දන්නවද ඒක මොකද්ද කවුද? බොරු කියන්නේ නෙමෙයි. පස්සේ ඒ ණයා තමයි මම කිව්වේ. ඒ වගේ ඔබ කොහොමද එහෙ ණයා වෙන්නේ? මම නාගලෝකේ නාගයෙක් මිනිස් විශ්ව මවාගෙන මේ පිටරකින් ඇවිල්ලා ඉන්නේ. මහණුනේ ඒකටයි. නිවන් දකින්න බලාපොරොත්තු වෙන මහණුනේ මිනිස් විශ්ව මවාගෙන. බුදුරන් වහන්සේ ඉදිරිපත් කරපුවා බුදුරන් වහන්සේ වෙන්නවා තිරිසන් ලෝකෙක තිරිසන් උප්පත්තිය ලැබුවාට පස්සේ කොච්චර ශ්‍රමණකම පිළිහිටන්නේ නැහැ. එහෙම මේ ආර්ය මාර්ගයේ වැඩෙන්නේ ඔබ ගිහිලා සිව් පොයේට තේවස් සමාදන් වෙන්න තේවස් සමාදානයෙන් ගත කරලා ඉතින් ඔයත් බෑන් චුතු වුණාට පස්සේ ඔබට අවස්ථාව ලැබෙයි මේ ශාසන මාර්ගයේ මිනිසත් බවගෙන කටයුතු කරගන්න කියලා. මෙහෙම කිව්වලද විශාල නාදයක් කරමින් විඹගෙන නිවිස්මාගෙන අතුරුදහන් වෙලා ගියා. දැන් ඊට පස්සේ කියනවා මහානකරනට ආවුදුරෙනකින් නාගයේද කියලා අහන්න ඉසෙල්ලා. එනිසා ඔබ නාගයේද? අදත් අහනවා ඒක. සම්ප්‍රදායක් ගේනවා. අද අහගෙන මහාන කරන්න ගියා උපසම්පදා කරන්න ගියාම අහනවා ඔබ නාගයේද? නෑ කියලා උත්තරේ දෙන්න ඕනේ. ඉතින් මේ වගේ අවස්ථා ප්‍රශ්න ගොඩාක් අහනවා. අහන ඒවා තියෙන එක තමයි ඔබ නාගයේද කියලා. ඉතින් ඔබ නායේද? මොකද එදා තිබිච්ච සිරිත බුදුරණන් අහ දේශනා කරලා අහන්න ඊට පස්සේ ඔබ. ඒතලේ ප්‍රශ්නේ ඉන්නේ නෑ. උපසම්පදා කරන්න ඉතින් අහන්න කියලා. දැන් මෙන්න මේ නාග සම්බන්ධයේ අපේ අයට ඇති වෙන්නේ නැහැ මේ මේ සාසනය ඇති වෙන්නේ පළවෙනි හේතුව ඕකයි. සාසනය ඇතුළු කරගෙන පින්දහම් කරන අයට ඒගොල්ලන්ට පේන්න පටන් ගන්නවා මහා පුණ්‍ය ඉරිදියක් වැඩිලා. හිත ප්‍රහාදයේ මතුවෙලා. අර තිබිච්ච ගති ලක්ෂණ යටපත් කරගෙන නැවතත් සුද්ධතාවයට සුගතිගාමී වීමේ හැකියාවල බුද්ධ ශාසනය තුළ බොහෝ බලවත්ව තියෙනවා කියලා. ඒ දැකපු නිසාම නාගයෝ බොහොම ගරු කරනවා බුද්ධ කරුත්වේ. එහා නාග ලෝකයේ ඉන්න නාගයෝ මේ ආකාරයෙන් මිනිස්සු හා සම්බන්ධ වෙනවා. බෞද්ධයන් හා සම්බන්ධ ඇති කර ගන්නවා. මෙහෙම කතාවක් තියෙනවා. ඒක තමයි මේ ස්වභාවය. මේ නාග ඉතින් නාගයා පිළිබඳව විස්තර කරනකොට දැන් මිනිස්සු නයින් මැරීම කියන එක ඒ නිසා මහා බරපතල අපරාධයක් කියලා සැලකුවා ඒ නිසා. අපේ නායකයෝ නේද මරන්නේ. ඒගොල්ලෝ දේවත්වින් දන්නේ අපිට පේන්නේ අපිට යහපතක් කරන්න ඉන්නේ අයහපතක් කරන්න නෙමෙයි. ඔය ආදි වශයෙන් අරගෙන. ඒ ඒ වගේ උත්තරමේ මරණ එක හරි පාපයක් අපරාධයක් කියලා නයින් මරණ එක විශේෂ පාපයක් හැටියට ලෝකේ සම්මතියක් ඇති වුණා. ඒ නිසා තමයි බුදුදහම කියන සම්මතියක් නෙමෙයි ඒක නාග මෙරීමට කියලා විශේෂ කරපු එකක් නෑ. ගුණ ධර්මයේ යම් කිසි කෙනෙක් වැඩි නම් වැඩි ධර්මකට වැරුවොත් ඒක පාපේ වැඩි. ඒකයි තියෙන්නේ. ගුණ හීනයට පාපේ අඩුයි. තිරිසන් සතුන් අතර මිනිස්යන්ලා ඊටාම ගුණ හීන කොටස තිරිසන් අද්දෑව. දැන් මිනිහෙක් මට පාපේට වඩා බොහෝ පාපේ අඩුයි. සතෙක් මැරීමෙන්. මේ වගේ එකින් එක තියෙනවා. සතුන් අතරලා ලොකු මහත්කම් ಗುಣහීන ಗುಣතාවයන් අනුව මේ එක පින්පල අඩු වැඩි වීම තියෙනවා. ඉතින් මේ විලාදේ මේ මිනිස්සු අතර ඇති වුණ දෙයක් තමයි ඒ කාරණේ. මේ විෂගෝර සර්පයා දැකනාරු මෝඩයා කියන එක තමයි මේ දුටුතන මේ නොහරු මෝඩයා කියන එළියා තියෙන්නේ. ඉතින් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මේ පෙන්න්නේ මහෞෂධ පඬිතිය පෙන්නපු පරිවදනා. මොකද මෝඩකමින් හිටපාර කේනක පුකුස කාවින්ද දේවින්ද කියලා ඒ කාලේ හිටියලු. එයා තවත් ඒ හජිරුවන්ට හිටපු මේ මේ අර ඒකේ පඬිතිය ඒගොල්ලන්ගේ තියෙන මෝඩකම් වලට දැනගන්න ගැඹුරු අර්ථ තියෙන අර්ථයක් දුන්නා. විසගෝර සර්පයා ජගනාරු මෝඩයා කියලා. මේ විසගෝර සර්පයා කියලා උන් හිතාගත්තා මේ කැලේ ඉන්න මේ නයි. සර්පේ. ඒක ගැඹුරු අර්ථයෙන් පෙන්නලා දෙනවා මේ විසගෝර සර්පයා ඉන්නේ මිනිසුන්ගේ හදවතේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, පලි ගැනීම මෙන්න මේවා තමයි විසගෝර සර්පයා. ඕකගේ ධර්ම දැකලා තවත් තියාගන්න එපා. ඊර්ෂ්‍යාවේ තියෙන භයානකකම, ක්‍රෝධයේ, වෛරයේ, පාපයේ තියෙන භයානකකම දැකලා මෝඩකම තවත් ඕක මරන්න නැතුව ඉන්න එපා. මොන කද මරන්නේ? එළියේ ඉන්නේ දඟල බඩ ගාගෙන යන්නේ උන් නෙමෙයි. ඇතුලේ ඉන්නේ ඊර්ෂ්‍යාව නැමැති නයාම අරපා. ක්‍රෝධයේ, වෛරයේ, පරිගැනීම නැති නයිතික මරලා දාපා. එතරම් ඊර්ෂ්‍යාව නැති, ක්‍රෝධ නැති, වෛර නැති සාන්ත පුද්ගලයෙක් වේ. අන්නේ වටිනාකම දැන දැන තවත් මෝඩකම ඉන්න එපා. මරන්න නැතුව. මෙන්න මේකයි ගැඹුරු දහම් මාර්ගය. ඉතින් මේ ගැඹුරු දහම් මාර්ගය කියන එක තමයි සුද්ධ ධර්මයේ. ඕකේ පිටින් පෙන්න උපමාව තමයි සර්පයා දැකලා පස්සේ මරලා පොඩි කරලා උළුපල දාලා පොඩි කරලා දාන්න පුච්චලා දාන්න තුන් ඉන්නවා දැකෝ මොඩි ඔක කනක බලා ඉන්නවා. ඒක තමයි ඒකේ ගත අර්ථය. ඉතින් ඒ නිසා මේ වගේ දහම් තියෙනවා. මෝරකපර තෝරන එක පැත්තකට ගැඹුරු නෝනින් තෝරා ගන්නවා වටිනාම අර්ථවත් පැත්තකට. ඉතින් ඔක දකින්න ඕනේ. මේ තවත් මේ අරණ්‍යකද භික්ෂුන් වහන්සේලා මේ පාන්සුකුල වලට වඩන එක හොඳද? මේ වඩින්නේ නැත්තේ මොකද? ආදි වශයෙන් ප්‍රශ්න කීපයක් මේ අහලා තියෙනවා. දැන් මේකෙදිත් අපි දකින්න ඕනේ මෙහෙමයි. භික්ෂුන් වහන්සේලා අතර වුණත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ක්‍රම රටාවක් තිබුණා. දැන් බුදුරජාන් වහන්සේ ධර්මය දේශනා කරපුවාම එදා තිබුණ ක්‍රම රටාවක් අරණ්‍ය රුකුම්මුළු ශුන්‍යාගාරවලලා හුදකලා විවිධක එකලා වෙනවා. එකලා වෙලා සමාජයේ වැඩේ කරගන්නකම් එළියට එන්න තු ඒ වැඩේට මේ තමයි කැප වෙනවා. ඔය අරණ්‍යගතව කියන தත්ත්වයටපත් වෙන එකේ මූල ධර්මයේ හේතු වෙන මොකද්ද? කොහොම හරි මම මගේ වැඩේ කරගෙන අරිහත්ත්වයටපත් වෙලා තමයි. පස බලන්න. ඒකනම් මගේ උත්සාහයේ වීර්යය මම වෙන එකට යොදන්නේ නැහැ. යන්නේන කරන කියන හැම මොහොතක්ම ඒ සඳහාම ඒකට අවශ්‍ය වෙන කටයුතු යොදලා. බාහිර අදහස් වලින් බාහිර වගකීම් වලින් වෙන් වෙලා. මම පින්ඩපාතේ ජීවත් වෙන අනුගේ දානිකටවත් යන්නේ නැහැ. වගකීම් බාරවා ගන්න වෙනවා එහෙම ගියාම. අපේ පින්නපත් දුන්නා අපෙන් දාන ගියක් දුන්නා අපේ ගෙදර අහවලි කර වදින්න මෙහෙම කියනකොට මට අතුරු කරන්නත් වෙනවා බාහිර පිරිස. එතකොට මගේ මාර්ගයේ මෙයා ප්‍රමාද නිසා අප්‍රමාදීව කටයුතු කරන්න මම පාංශූලයක් දරාගෙන පින්ඩපාත කරන ආහාරය එහෙම ජීවත් වෙලා මම උදකලා විවේකීව ඒ ටික කළා අප්‍රමාදව කෙසේ හෝ අදාතම නිවන් අවබෝධ කරගන්නවා කියලා. නිවන් අවබෝධ කරනතුරු මේ ගමන නවත්තන්නේ නැහැ කියලා මෙහෙම අදිස්ථානයක් ගත්තා. දැන් අපි එක්තරා විසුණු වහන්සේනවා සෙනෙකට උගන්වමින් ඒ කටයුතු කරමින් ඉඳලා. අන්තිමට අපි සංවේගයක් එකක් දෙව්වා තම ගෝලහාමුදුරු කෙනෙක්. ඔබේ වැඩේ කරගන්න නැතුව මනුට වැඩ කරන එකේ තීරුව මොකද්ද කියලා. ඕකට මට ඉතර වෙලා කියන්නේ ඔය අපවාදේ අහන්න ඕනේ. දැන් අදහවස ගිහිල්ලා වෙලා හෙට උදේ ඉන්න මගේ වැඩේ කරගෙන ඉන්නම්කෝ. එහෙම කියනනම් ගියා හුදකලා යුවේ කිව්වා. ගණනක්වත් නැහැ. උදේ නෝට වැඩේ හැම වෙලේ ඊළඟ දවසේ බල්ලා ඉන්නවා නිකන් යන්නේ. කරගෙනම යන්නේ. තව දවසක් හිටියා දෙකක් හිටියා තුනක් හිටියා නැහැ. ප්‍රමාණයක් හිටියා නැහැ. මාසයක් හරියට වැඩේ කරගෙනම යන්නේ. හරි අතට පස්සේ ළමසක් යන්නේ නැහැ කිව්වා. තීරණය කරා. මාසයක් ගියා, දෙකක් ගියා, අවුරුද්දක් ගියා ඒත් නෑ. 30 අවුරුද්දක් යනකම් ගත වෙලා අඬන්න පටන් ගත්තා මොකද්ද මේ වෙලා තියෙන්නේ මෙච්චර ධර්මයේ දන්නවා මෙච්චරත් වැටහෙනවා මේ වග අනුගමනය කළා ඒවට අරිහත්ත්වයටපත් වෙන්න බැරි මෙන්න මෙහෙම අවස්ථාවකටපත් වුණා අන්තිම කාල සීමාවේදී කියන්න පටන් ගත්තා මූණ හොදන්නෙත් නෑ අතපය හොදන්නෙත් නෑ ඇඳුම් හොදන්නෙත් නෑ මොකුත් නෑ අරිහත්ත්වයටපත් වෙන්න කුණු වෙලා කරලා ගියා මම ඒ විලාවත් මේකට වෙන්න වෙනවා ඒකටත් මූණ හොදන කරාම වෙලාවෙ නේකට වෙන්න කරන්නේ කර්මස්ථානේ වරඳ පටන් ගත්තා ඒ වෙලාව හැකි වෙලාව ලොකම අරගෙන. එහෙමත් වෙලා බැරි අවස්ථාවක් තිබුණා අන්තිම මොකද? කොච්චර උගන්වන්න ගියත් බොජ්ජංග ධර්මයන්ගේ එකක් වෙලා තියෙනවලු. ප්‍රීති සම්බොජ්ජංගේ අඩු වෙලා තිබුණා. බොජ්ජංග ධර්ම සමව නැගෙන්න ඕනේ. ඵලෙ ලැබෙන්නේ. නිසි පරිදි නැගෙන්න ඕනේ තන්ට සුදුසු විදියට. ප්‍රීති සම්බොජ්ජංගේ නැගෙන තැන නැගෙන නැතුවම ඊයින් එහාට පස්සබ්දේව සැහැල්ලුව නැගින්නේ නැහැ. පස්සබ්දේ නැංගා සමාධිය නැගින්නේ නැහැ. චතුර්ථ ධානයෙත් නැగిලා ඉන්නේ නැහැ. උපරිම මානසිකත්වයේ සුද්ධතාවයේදී ලැබිය යුතු වන්නා වූ යම්කිසි අභිහත් ඵලයක් ඇතනම් ලබා ගැනීමට ඒක බාධාවක් වෙනවා. දැන් මොකද කරන්නේ? අඬා අඬා එළියටලා හිටන් බලා හිටිය හඳ දිහා හඳ පායලා තියෙනවා හොඳට. හඳ එළිය සාන්තව වැහැලා තියෙනවා ගස් කොළන් මතක. හඳු හේල් බෑවුම් ලස්සනට පේනවර හඳ එළිය වැටිලා. හරි සාන්ත පරිසරයක් දැකලා හිටන් චිත්ත ප්‍රසාදයේ වතුනා දැන් මොකද? කර්මස්ථානයේ වල්ලා වල්ලා අසහනිය වැඩිගෙන පොඩ්ඩක් ඉඳලා අඬා අඬා ඉඳලා සහනියකට බලා හිටියා වටපිටා වේලාවක දැක්කේ. දකින්න නිකන් හිත සිසිල් වෙලා ගියා. උඩ බලවම හඳ ලස්සනට පේනවා. බලාකුලක්වත් නැහැ. මෙච්චර සාන්ත හඳේලියක් තියෙන සිසිල් පරිසරයක් ඇති කරන මේ හඳේ ලබ තියෙනවා. කළු පාට ලබ කැලල් පේනවා. මම මෙච්චර කල් හැකපු සීලයේ තුල එහෙම වන ඇවතත් තරම්වත් වරදක් පාපයක් නැහැ. එහෙම ලපයක්වත් මගේ සීලේ නැවිද හඳේ. ඒ සීලේ නැවිද හඳ වායපුවාම කොච්චර සාන්තද. හිතේ ඉඳ පටන් ගත්තාම හිතේ ගලාගෙන ආවා. මෙන්න ප්‍රීති බොජ්ජංගයේ හට ගැනීමට අවශ්‍ය වන්නා වූ දහම් සිතුවිලි. මේ සිතුවිලි ගලාගෙන ප්‍රීති සම්බොජ්ජංගයේ සම්පූර්ණ වුණා. වේගය වෙල්ලා ගිහලා ඒ මොහොතේම හරි හතේටපත් වෙනවා. දැන් මෙතන සිද්ධුනේ මොකද ඒකට? අන්නේ ඔච්චර උගන්නපු අයටත් අහු වෙන්නේ පුංචි කෑලි දිනවා. ඒ නිසා ඉක්ම යන්නේ නැතුව. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල් අපි දකිනකොට අපි දකින්න ඕනේ. භික්ෂුන් වහන්සේලාගේ එදා සිරිතක් තිබුණා. මත්ලේ වියලී ආවා සම්මැත ඉතිරි වේවා ගත්තා වූ අදිෂ්ඨානීය අරිහත්ත්වයට පත්ත මිස නොනැගිටිමි. මෙන්න මෙවන් බැරි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මෙන්න මේ ආකාර වන්නා ප්‍රධාන වීරියක් ඇති කරගත්ත අයට මේ මාර්ගයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ අධ්‍යයීදීම කියලා. බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවල් තියෙනවා. මේ දේශනාවල් අනුගමනය කරමින් එහෙම තමයි මුල් ආරම්භය පටන් ගත්තේ. බැයිනා කැලේම වැරෙනවා. එළියට බහින්නේ නැහැ. යන්නේ නැහැ දානෙකට. එකකට කරලා බහින්න මගේ වැඩේ කරගන්න බැරි වුණොත් කියලා. මෙහෙම තමන්ගේ උත්සාහය විලේ දැඩි කරගත විසුණු වහන්සේලා තමයි මුලින්ම ආරණ්‍යවල කාලයක් ගත කළේ. ඊට පස්සේ කාලයක් යනකොට මේ ප්‍රතිපත්ති මහලාව බාරපත් වෙලා අද එනවා ආරණ්‍ය හාමුදුරුවෝ පාසිකූලෙට යන්නෙත් නැහැ. බන්ට මේ දාන්න වඩින්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ භාවනා කරගෙන කැලේ එහෙම වුණේ. ඕක සම්ප්‍රදාය බාරපත් වෙනා පහු වෙනකොට. අද වෙනකොට ඉතින් ඕක විලාස් වෙලා දිනවා. ආරණ්‍යගත විසුණු වහන්සේලා ඒවා කරගෙන ඉන්නවා මිසක් අනික වැඩ කරන්නේ නැහැ. පන්සලේ ඉන්න හාමුදුරු අනිකා කරගෙන ඉන්නවා මිසක් ඒවා කරන්නේ නැහැ කියලා ඉතින් ඔහොම දෙපැත්තක් හදාගෙන ඉන්නවා. ඉතින් පිළිස දෙපැත්තට බෙදෙනවා. අපි කැමති අරන්නේ හාමුදුරන් කියන සත්‍යයක් ඒ පැත්තට බෙදෙනවා. අපි කැමති පන්සල් වල හාමුදුරන් අරන්නේ හාමුදුරු ආත්මාර්ථකාමීත්වය තමන් නිවන් දකින්න අය හදලා මිසක් අනිකාට උදව්වක් කරන්නේ නැහැ කියලා එහෙමත් බලක් අරගෙන තව කටියක් ඒ කරන්න දොස් කියලා පන්සල් ඇතුළට යනවා. දැන් මෙහෙම මිනිස්සු අතර ભેද හදා ගන්නවා. මම මේ ශාසනය තුළ මම ආර්ය වර්ණායක ඒක ආකාරයෙන් ගත්ත තීරණ. ඉතින් මේකෙදි අපි දකින්න ඕනේ කවුරු නමුත් ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න ඕන. ඒක තමයි ලෝකේ අග්‍රශ්‍රේෂ්ඨ. පූර්ණ කරගත කෙනෙක් ඇතනවා. එයා කවදාවත් හැංගිලා ඉන්න කෙනෙක් වලටපත් වෙන්නේ නැහැ. ලෝකානුකම්පාවෙන් ලෝකෙට යහපතක් කරන තත්ත්වෙටපත් වෙනවා. මේ අරිහත්ත්වයටපත් වුණාට පස්සේ කැලේ හැංගිලා ඉන්නවා කිව්වොත් ඒක වෙන්නේ නැහැ. ඒ අය විසින් ලෝකෙට දායනුකම්පාවෙන් යහපතක් ඉෂ්ට කරනවා. ඉතින් මේවා කිය අපිට ඉතර දැනගන්න ප්‍රශ්නේ. අපි හැම වෙලෙම අපි අපේ මාර්ගය වඩා ගත්තොත් අනික් අයටත් ඒ මාර්ගය වඩන්න ආධාරයක් උපකාරයක් වලොත් මෙර ශ්‍රේෂ්ඨයි.